අවසරයි ශීල දිනාටම තෙරුවන් සරණයි වෙනවද ඇහෙනවද පිටිපස්ස ශීල දිනාටම තෙරුවන් සරණයි අපි මම හිතන්නේ අලුත් අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වෙන්නේ 15 වෙනි රිට්‍රීට් එක ආ යවුරුද්දේ වෙනකොට අපි 14ක් කරලා දුන්නා ඉතින් ඒක ඔක්කොගෙම කිනාත් දැකීම මේ වගේම දැන් ඔක්කොම අපි ටිකෙන් ටික ටික ඉස්සරහට ගෙනියන එක තමයි හැම රිට්‍රීට් එකකින් කරන්නේ. ඉතින් මේ පළවෙනි වතාවට හම් වෙන වෙලාවේදී යුතුය කන් නැත්තම් කාරණා තුනක් පිළිබඳව මම කල්පනා කරලා තියෙන එකක් තමයි පිටසට කාලසටහන මෙහෙමයි කරන්න කියන එක කියලා දෙන එක. ඒක මම හිතන්නේ අපේ ඔතනම කරන්න ඇති කියලා මම හිතනවා. දෙක තමයි සීල් සමාදන් කරන එක උපසත අටහංග සීලේ ඊටෝන එක ඒකටත් අපිට අද දවසේ කරන්න වෙන්නේ අපි හිත උදේ පළවෙනි භාවනා සමූහ භාවනාවෙන් පස්සේ කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි එක තමයි ආධුනික අය වෙනුවෙන් භාවනා කර්මස්ථාන නැත්නම් උපදේශ ලබා දෙන එක. ඉතින් අපි මේ වෙලාවේ දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නවක පිළිස සඳහා කමඨහනක් දෙනවා කියන එක නැත්නම් මූලික භාවනා උපදේශ ලබා දීමට වෙලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම දැනගන්න කැමති ඉස්ලාම් වගේ භාවනාවට සම්බන්ධ වෙන කී දෙනෙක් ඉන්නවද කියලා. මුලින්ම සම්බන්ධ. උපදේශ බලාපොරොත්තු වෙනවා. මම හිතුවා කඩුවේ කියලා. මොකද මුලක් වෙලාවට මේ නැත් නැත් සම්බන්ධ වෙච්ච කතිය නිසා ඒ නිසා සමහර විටක ඒ උපදෙස් දෙනකොට පරණ කට්ටියට ඒකම කටහඬයි එකම මනයි එහෙනකේ පාඩුවක් තියෙනවා. ඉතින් ඒක නමුත් මම හිතනවා මේ කරනකොට කරනකොට මයි ළඟ එකතු වෙච්ච අලුත් වචනත් එනවා ඇති මම හිතන්නේ මූලික උපදේශ සඳහා. ඉතින් ඒක නිසා ඒ කටියොත් මම කාර්මික අවදාන ඉල්ලා සිටිනවා මේ කාරණාවට හිත යොදන්නේ කියලා. ඉතින් මේ මම කැමති මේ පළවෙනිම කියන වචනේ තමයි මම කියන්න හදන්නේ. ඒක තමයි මුලින් දිගින් දිගටම මට මතක් කරගන්න වෙන්නේ. අපි මේ වැඩමුළුවේ සම්පූර්ණ බලාපොරොත්තු වෙන්නේ සතිය හඳුන්වා දෙන්න සතිය පිටවන වැඩපිළිවෙලක්. ඒ නිසා අපි මේකට සතිපට්ඨාන කියන නම පාවිච්චි කරනවා. යම් කිසි කෙනෙක්ගේ මේ සතිපට්ඨානෙ පිට විවිධාකාර අදහස් තියෙන්න පුළුවන් ඒ ඔක්කොම ඇත්තටම උදාහරණකට සම්බන්ධයි. නමුත් ඒ වයිටි මම ප්‍රශ්න සාකච්ඡාවලදී හෝ දේශනාවේදී එච්චර වැඩි වෙලා ගන්න. මොකද අපිට මේත් ඇති. පිළිස ඔක්කොම මේ සතිය කියන එක සතිපට්ඨානේ හඳුනාගත්තා නම් මම හිතනවා අපි නැවත වැඩමුළු ඉවරලා විසිර ගියාට පස්සේ අපි අසරණ වෙන්නේ නැහැ අනාථ වෙන්නේ. ඒ නිසා හැම දේශනාවකදීම හැම ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලකදීම හැම කමඨාන් සුද්ධ කරගීමකදීම මේකමයි අපි අලුත් කරන්න හදන්නේ නැත්නම් මේ සතිය කියන එකයි. හැබැයි මේ සතිය හරහා මේ වගේ ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනට අවශ්‍ය කරන හැම අංගයක්ම අපි සලකනවා. හැබැයි එකම දේ සති තේමාව කියන එක විතරයි මතක් කරලා දෙන්නේ. ඉතින් ඇයි අපිට මේ විදිහට මේ සතිය ඉස්සරහින් තියන්න වෙන්නේ? ඇයි අපිට මේ විදිහට සතිය අගේ ආඩම්බරේ කරන්න වෙන්නේ අපේ ඒ සාමාන්‍ය ජීවිතය ඒ තරම් අසතිමත්. ඒ නිසා අපිට මේක ඉස්සරහින් තියන්න. ඉතින් මේ සතිය කියන වචනේ මම මේ පාවිච්චි කරනකොට ඒක එදිනෙදා ජීවිතේ පාවිච්චි වෙන්නේ නැති වචනයක් නිසා මොකක් වෙලාවට හිත අදින්නේ මේ කියන කාරණාව හිතට එන්නේ නැහැ. ඒ නිසා මම කැමති ඒකට සම්බන්ධ වෙලා සමාන වචනයක් මතක් කරලා දෙන්න අප්‍රමාදේ කියන වචනේ සර්වඥාන්සේ ඊට පස්සේ අපේ 2600ක් කාලය ඇතුළත තුල ආචාර්යන් වහන්සේලාත් සමාන වශයෙන් සලකලා තියෙනවා අප්‍රමාදේ සහ සතිය. ඉතින් මේ වැඩමුළුවටත් අපි මේ වචන දෙක සමානාර්ථක පද විදිහට අරගන්නවා. එතකොට මේ අප්‍රමාදී කියන වචනේ මම මේ වෙලාව ඉදිරියට ගන්නේ අප්‍රමාදය කෙසේ වෙතත් ප්‍රමාදය අපිට තේරෙන වචනයක්. ප්‍රමාදය කියන එක අපි දන්නවා. ප්‍රමාදී කියලා කියන්නේ කලියුත් කිරීමට පමාවීම කියලායි අපි සාමාන්‍ය සිංහලෙන් හඳුනගන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රමාදය දැනගත්තත් නොදැනගත්තත් අපි අතින් නිතරම සිදු වෙන කාරණාවක් අපි මේ කරන්න හදන්නේ ප්‍රමාදයට ප්‍රමාදයෙන් තේරුම් අරගෙන අප්‍රමාදයට හරවනවා ඒක තමයි සතිය කියන්නේ කියන එක අඳුනා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අප්‍රමාදය ගැනත් ප්‍රමාදය ගැනත් මතක් කරනකොට අපිට ආගම හැම වෙලාවෙම උගන්වන්නේ කළ යුත්තේ කිරීමට පමා වෙන්න එපා. දන් දෙන්න ඕනේ, සිල් රකින්න ඕනේ, භාවනා කරන්න ඕනේ ඒවා කාට වෙලාවට කරන්න ඕනේ කියලා. ඒ නිසා යුතුයකම් කළ යුත්තේ පින් නැත්නම් කුසල් කියන පැත්ත කලියුත් කිරීම කියන එකටයි අප්‍රමාද වෙන්නේ. මොකද භාවනාවට යනකොට අපිට එක තැනකදී ඒකට තව එක පළුවක් එකතු කරන්න වෙනවා. නොකළ යුතු දේ නොකර සිටීමවත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න ගන්නවා. නොකළ යුතු නොකිරීම. ඕක අපේ මේ සංස්කෘතියත් අයින් වෙලා තියෙනවා ආගමෙත් අයින් වෙලා තියෙනවා ගිලිහිච්ච තැන. ඉතින් අපි කරන්න හදන්නේ කළ යුතු කිරීමට ප්‍රමාද වෙන්නත් එපා. නොකළ යුතු නොකිරීමට ප්‍රමාද වෙන්නත් එපා කියන මේ දෙක අරගෙන නොකළ යුතු නොකිරීමට ප්‍රමාද වෙන්න එපා කියන එක ඉස්සරහින්. මේක මේ අපේ අගයන් ආඩම්බරයන් වල සෑහෙන ලොකු වෙනසක් ඇති කරන දෙයක්. ඒ සඳහා සතිය පිළිබඳව අවබෝධ කිරීම මේ වචනාර්ථය වශයෙන් ඊට පස්සේ ඒක පිළිබඳව අන්වේ ඥාන තර්ක ඥාන ඇති කර ගැනීම සහ තමයි ලැබලා තියෙන අත්දැකීම් වලින් පුදුමාකාර ජීවිතයේ අවුද්ගලික ලක්ෂණවල රුචි අරුචිකම් වල වෙනසක් ඇති කරන්න පුළුවන්. එමෙහිට උනාට ඒක බොහෝම දුරට යන ගමනක්. ඒක නිසා මේ නොකල යුත්තේ නොකිරීමේ ඇති පමාව කෙටියෙන් තේරුම් කළ දෙන්න පුළුවන් මේ සීල් රකින්නවා කියන එක. සීල් රකින්නකොට කරන්න තියෙන දේවල් තමයි සතුන් මැරීමෙන් වැළකී සිටීම, වරකම් කිරීමෙන් වැළකී සිටීම, කාමීත්‍යාචාරයෙන් වැළකී සිටීම කියන මේ කායික දුස්චර්යතුලින් අයින් එක. ඒ වගේම බොරු එක්කෙලම ඊසචන පරිසවචන කියන වචී දුස්චර්යතුලින් අයින් වෙන එක. ඉතින් අපි මේ වැඩමුළුවේ ආරම්භයක් වශයෙන් අපි හෙට උදේ අපි ඒකට ජීවිත ගන්න. ඒක කතා නොකර හිටියට වැඩම වේදි බන්නට එච්චර අවධානය නොකරට ඉතාමත් වැදගත් වෙන උතන. ඒ ඒ නොකල යුතුකම් නොකනක්කම් කියලා සිංහලෙන් කියන්නේ ඒවුව ගණන් ගන්න නැතුව නම් මේ ගමන යන්නේ. ඒක නැත්තම් සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ. මොකද ඒක මේ මේ වගේ පිළිසකට කවුරුත් පිටිපස්සේ ඉඳලා කෙවිතක් තියාගෙන ගහලා එලවන දෙයක් නෑ. ඒක හඳුන්වා දෙනවා. මෙන්න මේකයි කරන්න ඕනේ නැහැ නොකරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ දේ කරන්න පටන් අරගත්තොත් ඉතින් අපිට নানা ආකාර විනය නීති নানা ආකාර විවස්ථා ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතු වෙන්න වගකිය යුතු පිරිසක් විදියට තාමත්ම එකිනෙකාගේ ගෞරවයෙන් විවේකයේ කරන සලකලා පිරිසුදුකම සලකලා ශිල්පද ටිකක් ඒ අපි ජීවිස ගන්න ටිකක් දුර පිරිසුදු දැනගන්න ඕනේ අරස කරන්න. ඊට පස්සේ ඇත්තටම මේ වගේ වැඩමුළුවකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නොකල යුතු නොකල යුතු නොපනත්කම් නැතර කිරීම කියන සීල ශික්ෂාව අපි එකිනෙක නා givisගෙන සාමූහික වශයෙන් ගත්තට එක එකන අපි අප වෙලා මේ නීවරණ ධර්මයන් පිළිබඳව දැන හෝ නොදැන අපේ තුල පරිඋත්ථානය වෙන්නා වූ නීවරණ ධර්මයන් නොවිය යුතු දේවල් නොකළ යුතු දේවල් අන්නේ කිවත් කිරීම තමයි ඇත්තටම සාමාන්‍යයෙන් භාවනා වැඩ පිළිවෙලකදී අපි මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ බුද්ධ ශාසනය කියන්නේ හැබැයි එච්චරම නෙවෙයි. ඒ ටික අයින් කරාට පස්සේ තමයි අපිට යට තියෙන අනුසය කෙලෙස්, ආසව කෙලෙස්, ලාංඡනික ධර්ම කරු මේ ඡාට ධර්ම මායාවී ධර්ම පේන්න පටන් ගන්නවා. ඉතින් ඒවයිදී ක්‍රියාකල යුතු ආකාරය ඔය සීල ශික්ෂාවේදී ගන්න ආදර්ශම තමයි ඉස්සරහට යන්නේ. සමාධි ශික්ෂාවේදී ගන්න ආදර්ශම තමයි ඉස්සරහට යන්නේ. ඉතාමත්ම සියුම් කොටසකට අපි හිතේ හික්මීමේ සාසනයේ ආධ්‍යාත්මය ඇතුළට යන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට සතිය හඳුන්වා දීමේදී අප්‍රමාදය හඳුන්වා දීමේදී ත්‍රිපිටකය හොයලා බලනකොට ක්‍රම තුනක් සර්වඥාන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒකට අපි සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ පරිච්ඡේදක තිබෙන නිසා පාලි වචන වශයෙන් පාවිච්චි කරනවා නම් පරියංග භාවනාව, සක්මන් භාවනාව සහ එදිනදා ජීවිතයේ සත්‍ය ප්‍රවැත්වීම කියලා තුනකට කරලා තියෙනවා. ඉතින් අපි මේ වැඩ සටහන හදනකොට, දිනචරියාව හදනකොට හරියට මේ මේ වෙලාවල් පරියංග භාවනා මේ මේ වෙලාව සක්මන් භාවනා කියලා හොඳට ඒක කරලා තිනවා. ඊටු අමුත් පැය 24 ඊටු වැඩ ටික පුදුමාන්තරන් සතියෙන් ගත කෙරුවොත් වැඩමුළු වෙලාවේදී නම් මේ සතියෙන් ඉදිනදා වැඩ කිරීම පිළිබඳව උගදෙනෙක් පරිතද කරගන්න අඩුයි. නැත්නම් ඒකට කරු කරන අඩුයි. උගදෙනෙක් කරු කරන්නේ ඉඳගෙන කරන භාවනාව සහ සක්මන. නමුත් අපි නැවතත් තම තමන්ගේ ක්‍රියාපාර වලට රැකියාවල් වලට ගෙදර ගියාට පස්සේ ගොඩාක් උදව් වෙන්නේ මෙහෙදි පුරුදු කරන මේ සතිය ඉදිනදා වැඩවල කිරීම තමයි. ඒ වගේම දීර්ඝ කාලීනම අපි ආධ්‍යාත්මික ගොඩනගලා තියෙනවා කියලා ලෝකෙට ඒ සුවඳ හෝ ගඳ විහිදෙන්නේ ඇත්තටම ඒ දිනදා වැඩවල. ඉතින් ඒක නිසා මේ තුන එහෙම පංගු peer කරන්නේ නැතුව ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. එසේ නමුත් මේ වගේ හඳුනා දීමක් කරනකොට මේ තාමත්ම ලේසි ක්‍රමේ තමයි අපේ තියෙන අගයන් ආඩම්බරයෙන් කලකලා මේ ඉඳගෙන ඉන්න භාවනාව නැත්නම් පරියන්කේකදී සතිය පිටවන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් මේ පරියන්කයේදී සත්‍ය පිහිටීම සඳහා සරුවචන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ තරම්ම පිළිසිදුර නැතුණා සෑහෙන සම්ප්‍රදායක් තිබිලා තිනවා. පස්සේ තමයි මේ සම්ප්‍රදාය Hindu සහ බ්‍රාහ්මණ ආගම කියලා විදිහට ගොඩ නැගුණේ. දැන් කාලේ බුද්ධ ආගමේ ඉඳලා ඉන්දියාවේ සර්වඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර යුගයේදී ආවනකොට පේන කේන්න තියෙනවා. ඒ වගේ කිසිම සංවිධානයක් තිබුණා. දැනුම් කොටස් තිබිලා තියෙනවා සංවිධානය වෙලා නැහැ ඒ දේවල් පවා නැත්තම් කියනවනම් මේ Hindu කියන ආගම පවා බ්‍රාහ්මණ ආගම පවා ගුණයක් ඇතිලා දෙන සර්වඥාන්සකින් පස්සේ නමුත් බෞද්ධයන් තුළ තියෙන පුස්මතයක් මේ ඒ ආගම් අවුරුදු 6000ක් විතර පරණයි බුදුජානකගේ ධර්මයේ 2600යි කියලා. හොඳට පෙන්වන්න පුළුවන් ඒ ඉන්දියානු ගවේෂකයන් වර්ගයෙන් අවුරුදු 2600 න් එහාට අවුරුදු 6000 තිබුණු ප්‍රදේශයට කිසිම නමක් තිබුණා නැහැ. ඒ වගේම මිනිසෙක්ගෙන් අතින් අතට අතින් යට දැන නිකන් කට කතා දැනුම් සම්භාර තිබිලාදී. මට නම දුන්නේ ওই බුද්ධ ආගමේ බුදුහාමුදුරුවෝ ඇති කරපු සංවිධානයේ පස්සේ. ඒ වගේම තමයි කිසිම පොතක් සරුවචනචේ 15 වෙනි ඉස්සලා අච්චු ගහලා තිබිලා නැහැ. අච්චු ගන්න නෙවෙයි ලිඛිතව තිබිලා නැහැ. ඒ ඔක්කොම ගොනුනේ ඒ ඔක්කොම සංවිධානය උනේ මේ ਸਰවඥාන්සේ මානවයට ඉදිරිපත් කරන මේ මනස සංවිධානය කරන ක්‍රමය නිසා. ඒක නිසා ਸਰවඥාන්සේ සියල්ලටම මේ හැඩයක් කරන් දීලා ඒ ධර්ම විසිකරන්නේ නැතුව උන්වහන්සේ ආයාද කරා මානවයට මේ සතිය කියන. ඊට පස්සේ සතිපට්ඨානෙ ඊට පස්සේ විපස්සනා. ඒක නිසා අපිට මතක තියාගන්න පුළුවන් අපි මේ කරගෙන යන වැඩේ අපි බුද්ධ ආගම කියලා කියනවනම් ඒ බුද්ධ ආගම කියලා කියන සතිපට්ඨානෙ තමයි. විපස්සනාව තමයි. ඒ සතිපට්ඨානය තුල බුදුහාමුදුර අපිට දීපු අලුත් දේ තමයි විපස්සනාව. මේ විපස්සනාවට තියෙන කෙටි මාර්ගය තමයි සතිය. එනිසා මම පුද්ගලික වශයෙන් කලකන්නේ බුද්ධහම කියන්නේ භාවනා, භාවනා කියන්නේ විපස්සනා, විපස්සනා කියන්නේ සතිය. ওই පිට යන මොනම දෙයක් ඇහුවත් මම මගේ පුද්ගලික වුණාවට කෙරුවට සාසනික වශයෙන් මම කිසි කෙනෙකුට වග වෙන්නේ නැහැ. මට ඒක ඇති අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා අපි හොඳට ඒ ඒ ඉඳ ඇඳගත්තොත් තමයි තේරෙයි අපි මෙතෙක් කරගෙන ගිය භාව මේ ආධ්‍යාත්මික ජීවිතයේ යම් තැනක පිටපොට ගියා යම් තැනක අපිට අවශ්‍ය කරන ඒ ප්‍රතිඵල නොලැබී ගියා නම් අපි මෙන්න මේ මේ සරල මාර්ගයෙන් පිටපැන පිටපැන මේ බුද්ධ ආගම වවාගෙන ගන්න හදලා වවාගෙන ගන්න ගියොත් නම් මේක මගේ වචනේ කියනවා මේ සාසනේ වමතින් නම් අල්ලන්නේ අල්ලනවනම් පැත්තකට දාලා නිකන් ඉන්න අල්ලනවනම් දෝතිම අල්ලන්නේ අද්දි බෝදාගෙන දෝතින් අල්ලන්න. මම තින්නම් අල්ලන්න එපා. කරකෝල ගහනවා බුවක් කිත්ත ගලේ ගියා. අය මොනම දෙතක්වත් අනුකම්පාවක් නැහැ. ඒක මේ අවුරුදු 30 තියා බලහිනකොට මම ඒ ලාමක කරන්න කිය කට්ටියට වෙච්ච දේ දිහා පේනවා. නමුත් ගෞරවයෙන් කරපු කිසි කෙනෙකුට කිසිම කනගාටුවක් වෙන දෙයක් හම්බෙලා නැහැ මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න හේතුව. ඒ නිසා මේ බුදුචාන් වහන්සේ පෙන්වන මේ පරියන්ක භාවනාව නැත්නම් සතිය වැඩිීමේ පරියන්ක භාවනා ක්‍රමය අර ඔක්කොම දැනුම් සම්භාරය වුණාට බුදුහාමර හැම වෙලාවෙම සතිය උපේක්ෂාවෙන් පන්නරේ කියලා කියනවා. හැම කරන හැම වචනයකම සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ කියලා කියනවා. ඒ නිසා සර්වඥාන්සේ මේ දැනුම් සම්භාරය එකතු කරලා කියනවා යම් කිසි කෙනෙකුට සතිපට්ඨානයි සතිය තමන්ගේ ජීවිතයට කිට්ටු කරගන්න ඕන නම් හඳුන්වා ගන්න ඕනේ නම් අත්දැක බලන්න ඕනේ නම් වෛද්‍යවරයෙකුට ශල්‍ය කර්මයක් සඳහා ශල්‍යාගාරයක තියෙන අවශ්‍යතාවය වගේ බුදුහාමුදුරන්ගේ ශල්‍යාගාරය තමයි අරණ්‍යගතව, රුක්කමූලගතව, ශුන්‍යාගාරගතව. එයින් තොරව මේ මේ මේ ශල්‍ය කර්ම කරන්නේ. කෙරුවට ඒක හරියට මේ ඒ ශල්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ තියෙන වෘත්තිමය බැඳීම් වල ඉවත් වෙලා සාමාන්‍ය ඔපරේටර් එක හරි ගෙදර කුස්සියක හරි ඔපරේෂන් කරන්න ගියා වගේ වැඩක් කරනවා. ඒතකොට කිසි කෙනෙක් වග වෙන්නේ නැහැ. ඒක ඇත්තටම ලෙඩාගේ නරක වෙලාවක් විතරයි. හරි ගියත් ඒ ටික තොල්ට විරුද්ධයි. ඒ වගේ තමයි මේකදී ආරණ්‍යගත වීම, රුක්මුණගත වීම, ශූන්‍යගතගත වීම අවශ්‍ය බව විශේෂයෙන්ම ලොකු සාමචින්න කාලේ බලලා වුණා චිකිත්සුන මේ ආනාපාන සතිය භාවනා කරන හැම වෙලාවකම අත නෑර සරුවත් නැසි දේශනා මේක තමයි අපි බලාපොරොත්තු වෙන බාහිර පරිසරය එහෙම නැත්නම් ඔපරේෂන් තියටර් එක. ඉතින් මේ වගේ පිරිසක් දන්නවා මේ වගේ කැලේකට එන්න දවස් කොච්චර සැලසුම් කරන්නේ. අපි ඇත්තටම ඉස්සෙල්ලාම වනචාරි වෙහිටපු සත්තු జాතියක්. ඊට පස්සේ දියුණුනා ශිෂ්ටාචාර වුණා කියලා තමයි නගර හදාන නගරයට ගිහිල්ලා වන කරගත්තා. දැන් නගරයට ගිහිල්ලා ඒක අනාගතතර පස්සේ දැන් ආයෙත් ඒ කැලේ රෙනවයි කියන එක ඒ තරම්ම අමාරුයි. මොකද ඒ තරම්ම අපිට දැන් මේ මුල මතක නැති. හැබැයි අපි අත්තම්බලට මුත්තම්බලට ඕක ප්‍රශ්නයක්. ඒගොල්ලන්ගේ ජීවිතේ නෝට ටිකක් කැලයක් අතර ඉන්න ගමක හිටපු මිනිස්සු જાතිය. මේ නගරෙට ගිය සීමාව වැඩි නිසා තමයි අපිට ආපහු එන එක අමාරු වෙලා තියෙන්නේ. ඉතින් සර්වඥාන් සික්කීම භික්ෂුන් වහන්සේ නමක් ගැන හිතලා මේ වගේ පිරිසිදු වාතයේ තියෙන මේකට කියන්නේ විජන වාතය කියලා. ජන වාතය කියලා කියන්නේ හඩු ගන්න. ජනයා ඉන්න තැන ඉන්න ගඳට කියන්නේ හඩු ගඳ කියලා. අපේ ජන වාතය කියන්නේ හඩු ගඳ ගන්න වාතයේ උෂ්ම ගන්න වෙනවා නම් විජන වාතය කියලා කියන්නේ ශක්තිත රදකින් වලට හම්බෙන්නේ නැති දෙයක්. ඒ වගේම මේ කවුරුත් විසින් දූෂණය වෙච්ච නැති ජලය. මේ අපේ ඉන වතුර එක එන හැටි බැලුවා නම් අර ගලක් හසෙන් එන ඒ වතුර පාර ඉන් මෙපිටට තමයි අපිට කෙලසන්න පුළුවන් වෙන්නේ ඉන් මෙපිටට කෙලසන්න බෑ. ඒ දේ තියෙද්දි මේ විජන වාතය සහ පිරිසුදු ජලයේ තියෙද්දි මට හොඳ දාහන වේලක් ලැබේවා මට හොඳ සිවුරක් ලැබේවා කියලා නගරෙට යනවනම් මේකට පිටුපාලා ඒ මනස අතහරින දේ වටිනාකම දන්නවනම් කවදාකවත් නගරෙට යන්න. ඉච්චර මේ වටිනා දෙයක් අතහැරලා යන්නේ කියලා. ඉතින් ඒ වුණාට මේ අද ලෝකේ අපිට උගන්වන ශිෂ්ටාචාරය අපිට ලෝකේ උගන්වන මේ දියුණුව කියන එක ඕව තමයි පටලවන්නේ. ඉතින් අපි මේ ආපහු මේ උත්සාහ කරන්නේ පොලක් කල්සරසම් කළා අර කැලේට. ගහකුණට යන්නයි නැත්නම් මේ වගේ ශුන්‍යාගාරයක් ලබා ගන්නයි. ඉතින් ඒ නිසා එක එක්කෙනෙක් Taman ඒ ඒ කලේ කෙලසන් දෙපා ඒ ගස්සට අපිරිසුදු කරන්න එපා. මේ ශුන්‍යාගාරයේ කාමභෝගීකේ වැඩවලින් අපිරිසුදු වෙන්න එපා. මොකද හැම කෙනෙක්ම කරුකටයුතු කෙනෙක් හැම කෙනෙක්ම දෙන්න ආවේ ඒ පිරිසුදුකම ඒ නිසත භාවය එකිනෙකා කෙරෙහි ගෞරවය මේක සඳහා මම ඉල්ලන එකම දේ තමයි අදින් පස්සේ එකිනෙක අතර කතා මතක. අත කරනකොට අපේ සංවිධානය කරපු මේ මොන මාතේ ඉන්න කවුරු හරි පත්තරාදී කීප දෙනෙක් මේකේ කවුදේ පත්තරලා. සංවිධානයකින් අවශ්‍ය දෙයකට උනොත් ආරම්භ වෙනවා. එතකොට ඒ තුන් දෙනාගේ වරපිට තියන්න වෙනවා. ඒ තුන් දෙනා සැලකිලිමත් වෙන්න ඕනේ කාගේට අවශ්‍යතාවයක් තියෙනවා නම් සැලකලා දෙන්න. තියෙනවා නම් ওই තුන් දෙනාගෙන් පිට කතා කරන්නත් එපා. මම ඒකට අමතරව අපේ ලියන මහතුරු දෙන්නපත්. මොනවාද අවශ්‍යතාවයක් තියෙනවා කතා කරන්න. මම මුගක් වෙලාවට මේ පිරිසත් එක්ක ඉන්නවා. ඉන් එපිට කතා කරලා මම කිව්වොත් මම කියනවා ඒ ඉතින් අර අපි හොයාගත්ත ශුන්‍යාකාරයේ අර රුක්ක මූල සීනාසනේ අර අනන්‍ය தත්ත්වයට අපි ගරු කරන්න තියෙන්නේ. ඒ නිසා නැවතත් මම ඕන හතරවෙනි දවසේ ආයෙ මතක් කරන්න. මොකද මම හතරවෙනි දවසේ උන්ට ආයෙ කතා වැඩි වෙනවා. ඒක මම මම වගකීම් බාර ගන්න නැත්නම් කවුරුත් ප්‍රශ්නයක් විදියට දාලා යවන්නේ. ඒකෝට මට ඒකදී වැඩි කරන්න පුළුවන්. දෙක තමයි ඒක තමයි මැක්‍රෝ ක්ලයිමේට් එක. විශාල වශයෙන් බාහිර පරිසරය ඇතුළත සර්වඥාන්සේ ඉරියව් හතරක් ගැන සඳහන් කරලා තියෙනවා. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා සහ සක්මන් කරනවා. ඉඳාගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා සහ ඇවිදිනවා. මේ හතරෙන් සර්වඥාන්සේ මේ ආධුනිකයට සතිය පිටවන තියෙන ඉරියව්ව පෙන්ලා දෙලා තියෙන ඉඳගෙන. ඉඳගෙන ඉඳීම සතිය සහ සමාධිය අතර ගණිතුණක් වෙන අතර චක්මන් කිරීම සතිය සහ වීර්ය අතර ගණිතුණක් වෙනවා. අරියංකේදී ටිකක් මේ මුග යෝගාවතරක තියෙන ආසාවක් මුදු කිරීමක් වශයෙන් සමාධියට තල්ලුවක් තමයි දෙන්නේ. මොකද අපේ මතයක් තියෙනවා ඒ කාලේ තියෙන දැන තමයි එහෙම සබොච්චනන්සේ මේ යොදවන්න විදියක් නැහැ. මේ භාවනා කියන්නේ සමාධිය කියන අදහස. අනේ ඒක සතියත් එක්ක වැඩ කරනකොට විරුද්ධ මානසිකාවක් වෙනවා. එහෙමම විය යුතු නෑ. මොකද පරියන්කේ සමාධියට බර නිසා සර්වඥාන්සේ මේ භාවනා උගන්වන වෙලාවල වල පරියන්ක භාවනා තමයි කියන්නේ. ඒ පරියන්කයක් සඳහා සඳහන් කරනකොට හතර ඉරියව්වෙන් පරියන්කයක් අරගෙන අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිසීදති පල්ලංක උජුම් කායම් පණිදාය පරිමුඛං සතිං උපට්ඨ වේත්වා. පළඟ බඳ වාඩි වෙනවයි කියන එක සර්වඥාන්සේ පසන් කළ තියෙනවා මේ ඒ ඒ ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ සතෙන් ගියාම ගිරිමානන්ද වගේ සූත්‍රවල. ඉතින් ඒක සඳහා අපි සර්වඥාන්සේ ගුරුකෙක් ඉස්සරහින් කියනවා මේ තමයි ඒ සර්වඥාන්සේ අපි හිතන විදිහට ඒ බුදු වෙන වෙලාවේදී එහෙම නැත්නම් හැමදාම උදේ පාන්දර පරියන්ක ඉඳ ගන්න වෙලාව. ඉතින් ඒක අපි දර්ශීයක් විදිහට පාවිච්චි කරාට බලාපොරොත්තු වුණාට හැමෝටම මේක සමානලාට කරන්න අමාරුයි. නමුත් මතක තියාගන්න මේකෙන් අදහස් කරන්නේ උජු කායන් පණිදාය. උජු කාය කියලා කියන්නේ. ඊට පස්සේ හරියම ලස්සනයි. හරි මුකන් සතියෙන් උපට්ඨ වෙත්තා කියලා වචනය පාවිච්චි කරනවා. සතිය පෙරමුණේ තියාගන්න. ඒකක පසු කාලීන අර්ථකථනය දුන්නේ මුඛය කියන අතන දෙකක් පාවිච්චි කරනවා. කටට සහ මූණට. ඒක නිසා සතිය මූණේ ඉස්සරහින් තියාගෙනවා කියන අදහස තමයි අපිට දීගෝ අර්ථකථනය. ඇති මූණේ ඉස්සර තියාගෙන නාස්කාග්‍රේ කියලා කියනවා. නැත්නම් මොකට උඩින් ඒක නිසා ගෝයකටම ආයම කියන උපරිමුඛම් කියන එකත් මේකට ගන්න පුළුවන්. හටට උඩින් කියනවා. ඒ හැම එකදීම සතිය පෙන්නලා දුන්නේ කායට සම්බන්ධ කරලා. මම මූණ ඉස්සරහින් තියාගෙනවා නාසය තියාගෙනවා. නමුත් විශේෂයෙන් මම මේ වෙලාවේදී නම වශයෙන් කියන්න කැමති ඔය ඥානකොණ්ඩ ස්වාමීන් වහන්සේ ඒ සීයේ බලමයි මේ කියනකොට නැත්නම් power of mindfulness කියනකොට ඒ ස්වාමීන් වහන්සේ පොඩි උත්සාහයක් කරගත්තා මෙතන කියන්නේ සතිය මේ අසවල් තැන මෙතන තියෙනවා කියන එක නෙවෙයි. මොකද ඇත්තට මේකට බිම්බිම කිලින් භාවනා කරනකොට අර කතාව කියන්න බෑ. අක්මන් භාවනාදී මොනිසරයි සතිය හිටින්නේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ අපි පංච නීවරණ ධර්මයන් අයින් කරලා වඩන ධර්ම ටිකට අපි කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා පංච බල, පංච ඉන්ද්‍රිය නැත්නම් සත්ත්ව වොච්චාංගය එහෙම නැත්නම් ආගස්ඨාංග මාර්ගය. ඔය හැම තැනකදීම වාගේ සතිය සඳහන් වෙනවා. අනේකුත් අපි මේ වඩන්න කැමති සාසනික සෝබන ලස්සන චෛතසික සියල්ලටම ඉස්සරහින් සතිය තියන්න කියන එකයි කියන එකයි ඒ සංජානනය. සද්ධාවට, වීර්යයට, සමාධියට, ප්‍රඥාවට ඉස්සරහින් සතිය තියන්න කියන්නේ. මේක දැනගත්තා නම් මේක තමයි මුළු වැඩ මුළුවේදීම අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම එදිනදා ජීවිතේ කටයුතු කරනකොට ගැඹුරින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ කරන දේ පිළිබඳව එළඹ සිටීමක් මිස ඒ කරන දේ සද්ධා වඩයිද නැද්ද? ඒ කරන දේ වීර්ය වඩයිද නැද්ද? ඒ කරන දේ සමාධිය වඩයිද නැද්ද? ඒ කරන දේ ප්‍රඥා වඩයිද නැද්ද කියන එක අපි එච්චරම කලබල වෙන්නේ නැහැ. ඒ කරන දේ සතියෙන් කරනවා නම් සතිය ඇත්තටම පච්චපට්ඨානෙ පිටලා දීලා තියෙන ආරක්ක පච්චපට්ඨාන කියලා තමයි ශාසනික ආරක්ෂාව ගැන. ඒකෙදි කියන්න පුළුවන් සතියෙන් යුක්තව ධන දෙනවා නම් සමගින් සිල් ලකිනවනම් කියලා සතිය යුක්තව සිල් ලකිනවනම් සීල ආරක්ෂාව කොච්චර දුරට ආරක්ෂා කරනවද සිල්පදේ යහ සමාන ආරක්ෂාවක් තමයි ශාසනික වශයෙන් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ආරා ලැබෙන්නේ. සීලයක් රකින්න ගමන් යම් කිසි කෙනෙක් නිවන් ගැන කල්පනා කළ සමාධියත් අරස කරනවා නම් සීල සමාධි දෙක තමයි කොච්චර ජීවිත පරදොර තියලා රකින්නද ඒහා සමාන ආරක්ෂාවක් ධර්මයෙන් අපිට ලැබෙනවා. යම් කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන තුනම කාය ජීවිත নিরপেক্ষව අරස කරනවා නම් අපිට ධර්මයේ අර්ථය ලැබෙනවා. හැබැයි කවදාවත් සීලේ පමණක් රැකගෙන කරන්න සීල සමාධි දෙකේ ආරසාව ලැබෙන්නේ නැහැ. මොකද මේක එකට එක සම්බන්ධයක් තියෙනවා. සීල සමාධි දෙක කරන එක කරාට සම්පූර්ණ සාසන ආරක්ෂාවක් එන්නේ නැහැ. ප්‍රඥා භාවනා කරන්නේ. ඒ නිසා මෙතනදී කිසි කෙනෙක් නැහැ ඒක කරාට හැන්දෙන් බෙදලා දෙන, කියලා දෙන. නමුත් ආරසා කරන සතිය අපි සීලයට යොදනවද සමාධියට යොදනවද ප්‍රඥාට යොදනවා නම් මේ මේ තුنين අපිට සම්පූර්ණ ආරක්ෂාව ලැබෙනවා. ඒක නම් කිසිම කිසි අඩුවක් නැහැ සම්පූර්ණ සජීවී ශාසනයක් තියෙනවා. සීලය ආරක්ෂා කරනවා කියන එක දෙගිරි දහරු ක්‍රමයකට කරනවා. දවල් මිගිර රැඳණිය සෙල්ලමට ගියොත් අපිවත් තමයි වෙන්නේ. ඒ නිසා ඒකේ නෑ හෘද ශක්තියට හැම මොකක් කරන්නේ. අද සමාධිය ආරක්ෂා කරන්න ගියාට පස්සේ මේ සමාධිය වඩන්න අවශ්‍ය කරන දුක්ඛ මූල ආරණ්‍ය සීනාසන ශුන්‍යාකාරගත වීම අපි පරියන්කේක වාඩි වෙලා සති අරමුණක් ඉදිරියෙන් තියාගෙන කරනවා කියන මේ ධර්මතා ටික අමතක කරලා එහෙම නැත්නම් තමන්ගේ නියතමානී ක්‍රම එහෙම නැත්නම් ආධුනික ගති අමතක කරලා සත්‍ය සමාධිය වඩන්න එකට හම්බ වෙන්නේ නැහැ. හැමදාම 1 2 3 4 පිළිවෙලට යන ඔච්චර දිනුනොත් 1 2 3 4 පිළිවෙලට යන. අන්න ඒ ක්‍රමය යන මනසට කවදාකවත් සමාධිය නොලැබී හිටින්නේ නැහැ. නොලැබුණත් හිතේ අරසාව විචිප්ත බව නැති ගැති හම්බ වෙනවා. ඊට අමතරව විපස්සනාට යනකොට හැමදාම ආධුනික මනසක් අපේ හිතේ තියෙන ෂටගති මායාවී ගති වංචනික ගති පිළිබඳ හොඳ අවදී කිසියම් කෙනෙකුට මවාපෑමක් කරන්න නැතුව අන්ධකාර පාමක් කරන්න නැතුව අපිට කරන්න තියෙන මේ හැම වෙන සිද්ධියකින්ම ඇති හැටි දක්වන්න එකයි විතරයි කියලා හොඳ විරුද්ධ මනසකින් යනවනම් මොනවාගේ මොන ජීවිතේට මේ කරන අවශ්‍ය ප්‍රඥා රසවත්. ඒ නිසා මේ සතිය ඉස්සරහින් තියාගන්නවා කියන එක මම හිතනවා වැඩමුළු ඇතුළත මම තනි ක්‍රමකකින් බාර ගන්නවා. ඒ හැම වෙලාවෙදිම අපි කරන කියන වැඩවලදී ධර්මයේ දේශනාවලදී ඒක මතු කරලා දෙන්න මම උත්සාහ කරනවා කොහොමද මේ වැඩේදී අපි සතිය ඉස්සර කරන්නේ එතකොට මට පිරිස චෝදනා කරાવી මම සමාන ශ්‍රද්ධාව ගැන උගන්වන්නේ නැහැ මම වීර්යය ගැන උගන්වන්නේ නැහැ මම සමාධිය ගැන උගන්වන්නේ නැහැ මම ප්‍රඥාව ගැන උගන්වන්නේ නැහැ උගන්වන්නේ නැති එක නෙවෙයි ඒක වෙයි හැබැයි කරන්න තියෙන ඉස්සරහින් සතිය ඉස්සරහට කරනවා. ඒ නිසා මේ පරිමුඛං සතිය උපට්ඨපෙත්වා කියන වචනේදී සතිය කියලා කියන්නේ අසවල් තන පවත්තන දෙයක් වශයෙන් නෙවෙයි ගන්න තියෙන්නේ. ඉන්දිය ධර්මයන් අතර, බොද්ධංග ධර්ම අතර, ආර්ය ශ්‍රාංග මාර්ග අතර සතිය ඉස්සර කරගෙන යනවා. එතෙන්දී හොඳට තේරෙ දෙන්නෙක් එකතුලා කරනවා. තමන් කොච්චර සතියමත් වුණත් ළඟ ඉන්න කෙනාට මේකෙන් දෙන්නත් බෑ ළඟ ඉන්න කෙනාට කොච්චර සතියමත් ගන්න බෑ. සතිය කියන ධර්මයේ තියෙන විශේෂ ලක්ෂණ ටික කිසිම කෙනෙකුට කිසිම තැනක අධිකාරී ධර්මයක් පවත්න්න බෑ. මෙයාට සත්‍යමත් වෙන්න බෑ කියලා මට කරන්න දෙයක් නෑ. එයාට සත්‍යමත් වෙන්න දෙන්නේ නෑ කියලා ඔය ෆන්ඩමෙන්ටලිසම් මොනම ධර්මයකම සතිය වෙනක නතර කරනවා. ඕනම ඕනම අපේ මේ ජේතවනාරාමේ කඩලා මේ ගුවන්වැලි ජය කඩලා දාන්න පුළුවන්, මාලිගාට බෝම්බ ගහන්න පුළුවන්. ඒ කොච්චර જાති කෙරුවා සතියට බොබාලු. කදාකට හරි. ඒ වගේම කොච්චර ප්‍රියමනාප වුණත් Taman වඩපු සතිය කාටවත් දෙන්න බෑ. ඒ වගේම කාටද ඉඹ සතිය වැඩි යුතුයමයි කියලා කාටවත් අපිට කියන්න බෑ. මොකද ඒක ගොඩාක් පිනට සිද්ධ වෙන දෙයක්. ඒක අපේ කාටවත් අධිකාරී ධර්මයක් නැහැ නිසා මුස්ලිම් මිනිස්සු කෙරුවා. කතෝලික මිනිස්සු කරා. නොකරන බෞද්ධයෙකුට වැඩිවලා නොකරන සතිය නොදන්න නොකරන සබෞද්ධයකට වැඩිය වටිනවා අර හරියට දැනගෙන ගමන්ට ඒ මනුස්සයා ඒ නම දන්නේ නැතුව ඒ සාදාපේ ඉන්නේ හරිම ලස්සන මේ පළු දෙකක බටහිර ලෝකේ බුද්ධහම කියන්නේම සතිය ඒ මිනිස්සු හරියට පරිශන කර කර ඒකෙන් කියන මේ වෛද්‍ය විද්‍යාවට සෞඛ්‍යයට මේ එදිනදා ධර්ම වල තියෙන සම්බන්ධතාව පෙන්නනවා ඉතින් අපිට මේ තාම දිරව ගන්න බෑ මොකද අපි තාම දන්නේ නැහැ බුද්ධ ධර්ම කියන්නේ සත්‍ය කියලා. තාම දන්නේ නැහැ බුද්ධ ධර්ම කියන්නේ අප්‍රමාදය කියලා. ඒක නිසා අපි මේ වැඩමුළුවක් කරගෙන අපි කරන්න හදන්නේ ඒක ඉස්සරහින් තියාගන්න. ඉතින් ඒකමයි මම ඇත්තටම කිව්වේ අර මුලින්ම අපි වැඩමුළුවක් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්‍ය වඩනවා කියන එක මතක් කරගන්න. ඊට පස්සේ පරිමුඛන් සත්‍යෙන් උපට්ඨපෙත්ව සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. ඒකත් පොඩ්ඩකට කලින් ඒ පරියන්කය ගැන කතා කරනකොට මම කියවා මේ සර්වඥාස්ගේ රූපේ කියන ඒ බද්ධ පරියන්කය තමයි හොඳ එක. නමුත් අපි හිතමු වයස නිසා හෝ ලෙඩක් නිසා හෝ ඉන්න බැරි නම් ඒ ඉන්න මොකක් හෝ ආසනයක් භාවනා කරන්න ගන්න ආසනයක ලකුණු දෙකක් තියෙනවා. ඒක මේ ඉඳගත්ත පස්සේ සමබරද කියලා බලන්න. සමබර නැතුව ඉඳගත්තොත් අපි එක පැත්තකට බර වෙලා ඒක ඉසේක වලට කායික දුර්වලකම් වලට පත් වෙනවා. අනිත් එක තමයි මේ ලොකු සාංශික වචනේම කියනවා ඇඟ ලීච්ඡ ස්වරූපෙන් තියාගන්න. හැම මස් පිටුවක්ම සෑල්වෙන් තියාගන්න ඕනේ. යම් විදියකට ඇද්දේවත් අයියෙන් තද කරන්න එපයි කියලා තියෙනවා. බෙල්ලවත් හිර කරලා අල්ලන්න එපා. කොන්දවත් තද කරන්න එපා. හොඳට ඒ සමබර භාවයේ සහ සහැල්ලු භාවයේ මේක හැමදාම පරියන්කට ගිහිලා මේ පොඩි එකෙක් හොඳටම අකෘතික දරුවෙක් නිදි කරවන්න කොට් එක හදලා දරුවා නිදි කරන අම්මා කෙනෙක් ඒ දරුවගේ සමබර භාවයේ බලපනවා වගේ Tamanගේ අකටම Taman ඉතාමත්ම මෛත්‍රියෙන් මේ මේ මේ සමබර භාවය සහ ලිහිච්ච බව ආරම්භ ඊට පස්සේ අපි ගතිය පිටවන්නේ ඉස්සල්ලාම වෙන්නේ මේ ලිහිච්ච බව මේ සහැල්ලු කම ඒ නිසා විනාඩි කිහිපයක් මේ තමන්ව හිතෙන් සලකා බලන්න කියනවා තමන් මේ ඉන්නේ ඉරියව්ව ලැහැල්ලු සැහැල්ලු සමබර තත්ත්වයකද තියෙන්නේ මෙන්න මේකේ හඳ මෙතනදී සිදුවෙන මේ ප්‍රධාන වෙනස සත්‍ය පිළිවන් හොඳ ලස්සන ලකුණ මෙතෙන්ද යනකම් අපේ හිත තියෙන්නේ බාහිර ගැන මෙතනදී අපි පළවෙනි වතාවට සියලු වැඩ පාවා දීලා නැත්නම් මුළු ලෝකෙම දන් දීලා මගේ ශරීරයේ සමබරව මගේ ශරීරයේ සහැල්ලුව තියාගෙන හිත ඇඟත් එක්ක ඉන්න එක. තියෙන එක මේ බාහිරවර්තිව තිබුණ හිත අන්තරාවර්ති කරගන්න ගන්න පළවෙනිම පළවෙනිම මේ හික්මීම වෙනවා. පළවෙනි වැඩ කටයුතු ගැසීම. මෙන්න මේකෙදී සරුවචනාංශයේ වචනේ කියලා නැතුණාට තේරවාදයේ දිගටම කර කරගෙන ආපු එක ගුණ ධර්මයක් තියෙනවා. ඇත්තට වහගන්න. ඒ මොකද හේතුව අපේ හිත නන්නත්තර වෙන ප්‍රධානම දොරටු ඇස් දෙක. දැත් දෙක වහගෙන සමබර කරලා හිතෙන් සලකා බලන්න කියනවා තමයි සහැල්ලුව සමබරව වාඩිලා ඉන්නවා. මේක හරි ගිය බවට ලකුණු තුනක් තියෙනවා. හරි යනවා. එකක් තමයි බාහිර දේවල් ගැන කල්පනා කර කර හිටියොත් ඇඟේ ගැන තේමුමක් එන නිසා හිතවිලි වලින් අධික ඝන බහල් තත්වයක තිබුණොත් අපිට කවදාකවත් ශරීරයේ සහැල්ලුවත් එක්ක ඉන්න බෑ. දෙක කය වේදනාව දෙනවා නම් ඉන්න ඉරියව්වේ වේදනාව දෙනවා නම් අපිට ඇඟත් එක කිසිම මෛත්‍රියක් ඇති කරන්න බැහැ. තුන බාහිරේ කාර්ය ශබ්ද එනවා. ඒක හරියට කන පීලි ගෑවෙනවා. ඒ නිසා ශබ්ද වේදනා හිතවිලි අඩු වුණොත් අපිට පුළුවන් වෙයි ඇඟට ගන්න හිත. ඇඟට ගත්තොත් ලක්ෂණ තුනක් තියෙනවා. මම දැන් මෙතන. ඒක නිකන් හරියට මේ ලිකල් තුනක් උඩ මුට්ටියක් තිබා වගේ තමයි. ඉතින් මේ සතිය පිළිබඳ පළවෙනි නිර්වචනය තමයි සතිය කියන එක අපි අත්දකින්නේ කොයිම චිත්තක්ෂණයක හෝ මම يعني මේ ඉන්න පිරිස ගැන නෙමෙයි මගේ අදහස ඉන්නේ අතේ පහගෙන මම ඒ තමන්ගේ මම සීමා කරගත්ත දෙපතුලෙන් උඩ කෙස්වලින් යට ප්‍රදේශයේ විතරයි හිත හැසිරෙන්නේ. දැන් නම් ඊයේ නෙවෙයි හෙට නෙවෙයි මේ චිත්තක්ෂණේ. මෙතන නම් තමන් ඉඳගෙන ඉන්නේ පත්කඩේලා ගන්න ආසනේ විතරයි. ගෙදර ගැනවත් ඔෆිස් එකනවත් ඉස්පිරිතාලේ ගැනවත් නෙවෙයි. අන්න ඔය තුන එනවනම් හිතවිලි බාධා සද්ද නැත්නම් අපිට පළවෙනි වතාවට හරියට මේ රෝදයක් කෙලින් කරලා තල්ලු කෙරුවා වගේ තනි පොළොවක බකල් අරගෙන රෝදයක් ඇරියොත් දිගට යන්න පටන් අරගන්න වැටෙන්නේ නැතු වගේ. එහෙම නැත්නම් හරියට මේ 20 බයිසිකල් එකට නැගලා ඉස්සල්ලාම බයිසිකල් එක බැලන්ස් කරගන්න ආරම්භ මේක විතරමයි අතරම බහනදී දත යුතු එකම. ওই ටික දන්නවනම් ඕනේ ගමනක් යනවා. ඒ නිසා මේ ටික අමතක කෙරුවොත් නම් කිසිම භාවනා ගමනක් නැහැ. ඒ නිසා හැමදාම පරියන්කේ වාඩි වෙලා හොඳට පట్టල වාඩි වෙලා ඒක පట్టලකම හොඳට ගමන සකස් කරලා දීලා ඇත්ත එක වහගෙන අන්තරාවලෝකනයක් කරන්න ඕනේ මම දැන් මෙතන කිඳිනවා. කර්ම තුනක් මම කැමති මේ දේ හිත් වදින්ට අවධානය කරන්න. එකක් තමයි ඒ මම දැන් මෙතන කියනකොට සත්‍ය කියන එක නිර්වචනය. දෙක මේක ඉතාමත්ම ගැඹුරු මෛත්‍රී භාවනාවක්. මොකද අපි හැම වෙලාවෙදීම අනුන්ගේ දේවල් ගැන කල්පනා කරගෙන ඉන්නේ ඒක හරියන්නේ නැති උනට අනිවාර්යයෙන්ම ද්වේෂයක්. ඒ නිසා අපි හුඟක් වෙලාට කරන්නේ Taman අමතක කරනවා. මෙතෙන් ඇවිල්ලා මම දැන් මෙතන සහල්වෙන් ඉන්නවා කියපුවාම කුරුතුලේ දරුවා හොඳට නිදා ගන්නකොට ඒ දරුවට සැප සැලකන අම්ම කෙනෙක් කතා බුදුහාමුදුරුවෝ කියන්නේ මාතා යතා නියම් පුත්තන් කියන වචනේ. ඒකම තමයි දැන් අම්මයි පුතයි දෙන්නම තමයි. Taman සම්පූර්ණ ජීවිතේ ආසුකම් ටික දීලා ඇඟත් එක්ක ඉන්න. මාත් එක්ක මම ඉන්නේ. ඒකමයි තියෙන්නේ. තුන්වෙනි එක මෙතන ඉන්නවා භාවනා ටිකක් මේ සතිය වඩවෝ සතු ආනාපානේ හරගිය යම් කිසි මට්ටමකට ගිය ගන්නවා. ඒ ඇත්තන්ට මේ ඇත්තක වහගෙන තමපර වෙලා පටල විඳගෙන මේ දැනෙන දැනීම කියන්නේ මොකක්ද ඒක විස්තර කරන්නේ මැරිලා නැති බව දන්නේ නැහැ. නිින්ද ගිහලා නැති බව දන්නේ නැහැ. ක්ලාන්ත වෙලා නැති බව දන්නේ එක. මේක හුඟක් වැදගත් වෙනවා මම ඉස්සරහට අඳුල්ලා දෙන්න හදන ආනාපානෙ පටලවා නොගැනීම සඳහා. අන්න ඒක පොඩ්ඩක් තව විස්තර කරනවා. මොකද භාවනා කරපු කට්ටියට විශේෂයෙන්ම දෙවෙනි තුන්වෙනි දවසේ යනකොට රිට්‍රීට් එකේදී මම බණයට හරියට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා හරියට කොහොමද ආනාපාන සතිය පිළිබඳව මෙන්න මේ මේ විස්තර ටික ඕනයි කියලා. නමුත් පළපුරුදු එකනට මේ විස්තර මොනවත් නැතුව ආනාපාන බොහෝම සිවුම් තැන් වලට යනවා. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා එහෙම ආනාපානේ සිවුම් වෙනකොට ඔය කියන විස්තර ආයෙ බලන්න ඕනේ. අවසන් ඕනද කොහොමද කරන්නේ මොනවද මෙනේ කරන්න ඕනේ එහෙම නැත්නම් මේ හම්බෙන වාසියෙන් කොහොමද ප්‍රයෝජන ගන්න. ඒ නිසා මට තේරුණා ඉඳ ගන්නකොටම සහැල්ලුව සමීපව වාඩි වෙලා දැනෙනවා කියන එක. මම දැන් මෙතන ඉන්න බව දැනෙනවා කියන එක විතරක්ම හරහා ඥාන ආනාපාන ගැන තැකීමක් නොකරම කෙලින්ම ගැඹුරු සමාධියකට විනාඩි දෙකකින් තුනෙන් උනත් යන්න පුළුවන්. එයා තමයි ආනාපානේ දැනුණත් එයාට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන එක විතරයි තියෙන්නේ. ආස්වාස වශයෙන්, ප්‍රස්වාස වශයෙන්, මුලමෙදාග වශයෙන් අවශ්‍ය කරන්නේ නැහැ. මම මේ කියන්නේ ආධුනිකයට නෙවෙයි. භාවනා කරලා යම් කිසි මට්ටමක ආනාපාන කීකරු කරගත්ත එක්කනට දවස් දෙකකින් එනවා ඒ හුස්ම රැල්ලෙන් දෙකකින් හුස්ම කීකරු වෙනවා. ඇඟේ හිතේ අන්නේ එවැනි කෙනා ඒ විදිහට ආනාපාන කීකරු වෙන්න හදනකොට ආයාසයෙන් හුස්ම අරගෙන ඒකේ මුලමදාක බලන්නයි ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස බලන්නයි යන්නේ නැතුව කෙලින්ම මේ දැනීම හරහා යනවා. නැත්නම් දැනෙනවා කියන කය ආයතන. ඒ නිසා එක එකක් සත්‍ය නිර්වචනය වෙනවා විපස්සනාවට මෛත්‍රී භාවනාවක් වෙනවා. තුන ෂෝට් කට් එකක් වෙනවා. Taman ගන්න හොඳම ගැඹුරු සමාධියට කෙලින්ම බහලා. ඒ නිසා මේ පළවෙනිම ඒ ගන්න එකලස මම දැන් මෙතන ඉන්නවා කියන එක මේ ආධුනිකයට හොඳ ඉඩකඩක් සකස් කරලා දෙනවා. ප්‍රවීණ කෙනාට අර ගැඹුරු සමාධියට යන්න හුස්ම හුස්ම වාරෙන් දෙකෙන් තුනෙන් යන්න පට පෙතක් සකස් කරනවා. අනිත් එක තමයි ඒක හොඳට උරු කරගත්තොත් දැන් වාඩි වෙලා පට වෙලා මම දැන් මෙතන ඉන්නවා කියන එක දැනගත්තොත් ඒක ඒක අත්දකින්න පුළුවන් නම් මොනම කලබගැනියක් මොනම ව්‍යසනයක් වුණත් වස්තු ව්‍යසනයක් වුණත් ඥාති ව්‍යසනයක් වුණත් අරකට හිත දාපු ගමන් තේරෙනවා ඇට් හෝ මොනම දෙයකින් මොකක්වත් වෙලා නැහැ ඕන දෙයක් කරන්න පුළුවන් පරිසරයේ එහෙම තියෙනවා දරුවා මල්ලා මැරලා යන්න පුළුවන් අත්ෝබෝධයෙන් නැති වෙන්න පුළුවන්. නමුත් මේ මම දැන් මෙතන කියන තැන හුරු කරගත්ත එක කරන්නේ එතන ගිය ගමන් අර ඔක්කොම මේ ජීවිතේ එකතු වෙච්ච ගුණකන්දල් ටික ඔබ නැති වෙච්ච එක හොඳයි හිතේ බැලුවද මැරලා යන එක හොඳයි කියලා හිතේ. එහෙම නැත්නම් ඉෂාද බැඳගෙන අඩන්නයි විලාගු කියලා ආපදින්නයි පටන් ගන්න මොකද ඒ මම දැන් මෙතන කියන එකේ ස්ථාවරේ. මම දැන් මෙතන කියන එකේ ඒ පිහිටීම දන්නේ නැහැ. හැමදාම අධ්‍යයනයක් පාසා මේ මාත් එක්ක මම යාළු වෙන එක මරණයට ලෑස්ති වීමක් වෙයි. ඒ වගේම අපි හැමදාම කවදා හෝ මේ පිරිස දාලා යන්න ඕනේ. ඒක ඉතින් දෙනියට කතා නම් මනම් එව්වා නිකන් හරියන්නේ නැහැ. මාරේ ඇවිල්ලා කතා කරන වෙලාවේදී අපි මේ හම්බ කරපු ටික. ගෙනියන්න හම්බ වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ඔය නිසනට පූජා කරන්න තියෙන හරි ඔක්කොම. ඒ වගේ දෙයක් කරගන්න මිසක් ආ ඔය කියන අත්හමර කියන්නේ අප්‍රිය දානයක්. ඔබට අකමැති කෙනෙකුට මේක දීලා මැරෙන්න වුණොත් අම්බ කරපු තරමට දුක් වෙනවා. ඊයේ දීුණාට පස්සේ මම ඒක නාස්ති කරනවා දැක දැක වල බලින් දැන් අප්‍රිය දායදේ කියලා කියන්නේ හම්බ කරපෙන්නා දෙන පාලම චිත්ත පීඩා. ඒ වගේම තමයි අපි ප්‍රියංගෙන් මෙන් වෙනකොට පත්‍යන්නේ ඇටිගොකලා කොළු බෙල්ලෙක් කරන මස් කලවන දැක්ලා තියෙනවා. ගොළු වෙලා හරි ලස්සන කෑ ගැහිල්ලක් කෑ ගන්නවා. අල්ලගෙන ගන්නවා එයින් පිටිම ගන්නවා මස්කුල. ඒ වගේ තමයි මරන්නේ. ඉතින් කවදා හරි වෙනවනේ. අන්න ඒ වෙලාවේදී හරි කමන්නේ මේ මතක් කරපු මම දැන් මෙතන තියෙනට යන්න අමාරුයි. ඒ වියසන වෙලාවක ගියොත් ඒරේ බුදුහාමුදුරුව අපෙන් ඈත් වෙලා නැහැ. සතිය අපෙන් ඈත් වෙලා නැහැ. ඒක අපෙන් අනුගමනය කිව්කේ. නිසා මේ ඒ ඒ පණන් ගන්නකොට ඒ ගන්න චිත්තක්ෂණය භාවනා ජීවිතය හැම ඕනම ප්‍රශ්නෙට උත්තර දෙනවා. මේක අමතක කරුවොත් තමයි භාවනා ජීවිතේ ප්‍රශ්න. මුල පපා. කුණ්‍ය ගහ ගන්න තැන අමතක කරනවා. ඉතින් ඒ නිසා හතරවෙනි කාරණාවක් දානවා නම් මේව දාගන්න යම් කිසි කෙනෙකුට මේ මම දැන් මෙතන කියන එකට එන්න නම් මුළු ලෝකෙම අමතක කරනවා. ඒක තමයි මුළු ජීවිතේ කරපු වැද්දගත්ම දාන කීකමට විහාර. මුළු ලෝකෙම අමතක කරලා දැම්මේ නැත්නම් මෙතන ගන්න. නැත්නම් අතීත අනාගත වශයෙන් අල්ලනවා. නැත්නම් වෙන කෙනෙක් ගැන හිතනවා වෙන දෙයක් ගැන හිතනවා මේකට ගත්තොත් ඒ චිත්තක්ෂණය අපි සබ්බ දැරීමෙම දන් දෙන්නේ. ඒ නිසා ඒක එක චිත්තක්ෂණයක තියෙන වටිනාකම පුදුමාකාරයි. මම මේ පුරන්න බැරි දෙයක් කියන්න නෙවෙයි. මේක ඔක්කොම දන්නවා. නමුත් වටිනාකම දන්නේ නැති නිසා මම මේ කියන්නේ. අපි මේ වටිනා දේවල් ගැන කතා කරගෙන මේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ මුළු ලෝකෙම දන්නේ. මේක දාගත්තක් ඕනක් ඒක පස්සේ කාරණාවක් වශයෙන් මම දැන් මෙතන කියලා සත්‍යමත් වෙද නම් ලෝකෙ ගැන අසත්‍යමත් වෙනවා. යමක් ගැන සතුටක් වෙන්න නම් අනිත් දේවල් අසතුටක් වෙන්න වෙනවා. එතකොට අර මෙතෙක් කල් තිබුණ අගයන් ආඩම්බරයන් ඉබේම හැලෙන්න පටන් ගන්නවා. හයිලයිට් කරුවොත් එක තැනකට අනිත් ඒවා අන්ධකාර වෙනවා. ඉතින් මේක හරි වැදගත් ඒක හැමදාම මතක තියාගන්න වාඩි වෙනාට පස්සේ මේ හරියට එකලස් වෙන එක දුමාකාර වටනකමක් තියෙනවා ඒක තමන්ගේම ක්‍රමසාවිය වලට කරන්න. මෙතන ගියාට පස්සේ අපි හිතනවා හිතවිලි වේදනා සද්දවල මොන චිත්තක්ෂණයක් හරි නැත්තනක් හම්බ වෙනවා. ඒ වගේම මම දැන් මෙතන ඉන්නවා මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ කියලා දාන්න. ඉතින් මේ චිත්තක්ෂණය කරන්න බැරි නම් ඒ කියන්නේ භාවනාවට අභෞවිය. එමෙ චිත්තක්ෂණය රඳ වැඩි කරන්න භාවනා කරන්න බෑ. චිත්තක්ෂණයට යන්න පුළුවන් එක කරන්න තියෙන අභියෝගය තමයි මේ චිත්තක්ෂණය තව චිත්තක්ෂණයට යන්න පුළුවන් එක බලන්න. ඒක තව චිත්තක්ෂණයට අනේක දිගට ගෙනියන එක තමයි අපි සතිය ප ဋ ාණිය කියලා කියන්නේ පිටකරන. මේක හඳුන්වා දෙන එක තමයි ඉස්ලාම් කරන්නේ අනිත් ඒවායි වෙන් කරන්නේ ඊට පස්සේ මේ චිත්තක්ෂණ වීදියක් ඒක මේ මේ මම දැන් මෙතන කියන එක දිගට යන්න පටන් අරගත්තොත් හොඳටම තමයි තේරෙයි දැන් මේ කයත් එක තමයි මේ මොහොතේ මේ කයත් එක තමයි ආන්නේක එක විනාඩියක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් හතරක් දිගට දිගට ඉන්නේ ඉන්නේ සත්‍ය පිළිබඳව තාවුරු වෙනවා මෛත්‍රිය තමයි හොඳට තමන් අඳුර ගන්නවා මම කියන්නේ කවුද කියලා ඒ වගේම ඊටාම ගැඹුරදිත් අපි මෙතන තමයි යන්නේ කියලා තේරෙනවා. අන්න ඒක කරගෙන ඉන්නකොට තමයි තේරෙන පටන් අර ගන්නවා නම් මේ දේ කෙරුවේ මුළු ලෝකෙම කැප කරලයි ඊට පස්සේ මෙහෙම ඉන්න වෙලාවේදී අපි හිතමු මේ මම මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ සීනත් වෙලා නැති බවට තියෙන ලකුණ තමයි ප්‍රාණි. ආනපානි කියන ප්‍රාණිය. මොකද දෙනකොට ඇතුළත නැමිච්චා මේ අනායාසයෙන් සිදුවෙන හුස්ම පේන්න පටන් ගන්නවා. හැබැයි තාමත්ම ප්‍රවේශම ලොකු සංකීර්ණ මම හිතන්නේ ඒක කලවිරක් අඳින්නේ කියලා යටින් ආයාසයෙන් හුස්ම ගන්න එපා ඒක මත කිරීම සඳහා ස්වභාවයෙන් හුස්ම මත වෙනවා නම් අන්න අපිට හිතා ගන්න පුළුවන් දැන් ඇතුළට ගිය බව විතරක් නෙවෙයි පියවරක් ඉස්සරහින් තිබ්බා. හින්දි භාෂාවේ ප්‍රාණයාමය කියලා කියනවා අපි ආනපනී කියලා කියනවා. මේක බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා කාය සංස්කාර පිළිබඳව තමයි. කාය සංස්කාර කියන්නේ කාය පැවැත්ම සඳහා අඩුම ලංසුව. අඩුම ලංසවල බයින්ද නම් ඊට වැඩිය තියෙන ඔක්කොම අයින් කරන අයින් කරන යනවා. ආනේ හුස්ම හම්බ වුණා නම් ඒක තව පියවරක් අතරම මම දැන් මෙතන කියන දේ ඉස්සරහට ගිය පියවරක් හම්බ වුණා නම් අපිට පුළුවන් මම දැන් මෙතන වෙනුවට මේ හුස්ම කමටහනක් කරගන්න. එහෙම නැත්නම් මේ අනුමුණු කරන්න. එහෙම නැත්නම් නිමිත්තක් කරගන්න. මෙතනදී තාමත්ව පරිසංගණ තියෙන මේ සඳහා තටමඬ හොරකණ්ඩ ආයාසයෙන් සුබ ගන්න ගියොත් ඒ අවුලක් වෙනවා නිසා ස්වභාවයෙන් මතු වෙනවනම් හොඳයි. එහෙම නැත්නම් ඒ ඉන්න මේ ඉන්න ඉරියව්ව හිත පැවැත්වීම හොඳටම ප්‍රමාණවත්. නමුත් මං ඉදිරියට යනවා අපි හිතනවා ඔන්න හුස්ම ගන්න පුළුවන් කියලා ඒක. ආ හුස්ම දැනෙනවා කියලා. හුස්ම දැනුණොත් අර ඇති කරගත්ත සතිය ඒකාග්‍ර කිරීම සඳහා සති සමාධිය පිළිබඳ නිර්වචනය තමයි ඒකාග්‍ර කරනවා කියන්නේ. ඒකාග්‍ර කිරීමට අපිට ඊවර තුනකින් ඉස්සරහට යන්න පුළුවන්. එකක් තමයි අපි මේ වාඩිලා හුස්ම දිහා බලන ඉන්නකොට ඊකටම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ අනායාසයෙන් සිදුවෙන අනිච්ඡානක පේශින් මාර්ගයෙන් සිදුවෙන හුස්ම දිගටම යනවායි කියලා. තමයි තේරෙන්න පුළුවන් ඒක සිද්ධ වෙන්නේ සක්‍රියව සිද්ධ වෙන උඩුකය පමණයි. එතකොට පුළුවන් අවධානය උඩුකයට පමණක් දීලා යටිකය මේට අමතක කරලා. දැන් මෙතෙක් කිව්වේ මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගත්තා. ආනාපානිය අහුනොත් ආනාපානිය ශක්තිය වැඩ කරන මේ මොනවාද උදරච්ඡ දේ ඉඳලා උඩ කොටස විතර නිසා ඒ ගැන විතරක් අවධානය යොමු කරලා එමීර බලන්න පුළුවන් යටිකයට යටිකය වැඩක් කරගෙන යන්න. ඒ කියන්නේ ඒක හොඳට පටල කරලා තියෙන උඩුකය තියෙන හුස්ම බලන්න. ඒක දිහා බලන ඉන්නකොට ආනාපාන සතියේ දැන් නැංගා නැත්නම් කයේ තිබුණ අවධානයේ හුස්ම ගැනීම වෙනුවෙන් සතිය පිහිටෙව්වා අරමුණක සතිය පිහිටෙව්වා නිමිත්ත ගත්තා කියලා එක පියවරක් හිතා ගන්න. මේ අරගත්ත නිමිත්ත ආනාපාන උඩයි සිදුවෙන මේ වැඩපිළිවෙල කිසියම් ඇඟිලි ගැනීමකින් තොරව හිමීට යන්න දුන්නොත් මේ වැඩපිළිවෙල මේ හුස්ම ගැනීම වෙනකොට උඩුකයේ කොතනද වැඩිම වදින්නේ කොතනද තැර වෙන්නේ කොතනද හැපෙන්නේ ප්‍රකට වෙන්නේ කියන තැන ඊගාවට තියෙන එකලස මේ තානත් ප්‍රවේශම් වෙන්න ඕනේ සමත භාවනාවට යන සමත නැමියාවක් තියෙන කරාට හැපෙන තැන වැටෙන්නේ නැහැ නොවැටෙන්නේ ඉඩ තියෙනවා කියලා මම නැවතත් ඒක මේ හරිගස්සලා දෙනවා ඒ නිසා හැපෙන තැන වැටෙන්නේ යුතුයමයි කියලා ඉක්කරතර ගන්න එපා වැටුණොත් මේ විපස්සනා නැඹුරුවක් තියෙනවා නැත්නම් හිත ඊටාම සූක්ෂම දේවල් අල්ලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක වාසියට ගන්නවා මිසක් හුස්ම වැටෙන තැන අල්ලන්න ආයත කරන්නත් එපා නොවැටුණයි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ඒක මේ ලාමක මට්ටමේ එකක් කියලා හිතන්න. හම්බ වුණොත් ලැබෙන ලාභය තමයි හුස්ම තැන වැටුණොත් මුළු කයම අමතක කරලා එතන විතරක් හිත පාවා ගන්න. ඒක තමයි ඒකාග්‍ර කරගෙන කරගෙන නිකන් හිතේ පිටියේ ටෝච් එක ගහලා කරකොල කරකොල හරියට මේ ආලෝක ලපේකට අනු කරනවා වගේ මුළු කය තුන හිත ආනාපානියම උඩු කයට වෙන්න ඇරලා උඩු කයත් හැපෙන දන්ත ගන්න පුළුවන් නම් ඒක ඉතින් හරිම මේ ආධුනිකයෙක් පැත්තෙන් බලනකොට ලොකු ළඟාවීමක් අර මම දැන් මෙතන කියන තැනද පියවර තුනක් ඉදිරියට යamak වෙනවා. ඒක කියන්නේ හරියට අර කඹේ ඇවිදින්න වගේ, තනියේ දඬ ගන්නවා වගේ අඬ පටන් ගන්නවා. ඉතින් ඒක මේ ගන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ. ගත්තට චිත්තක්ෂණ කීපයක් පාත් ගන්නවා. හරියට එහාට මෙහාට පෙරලෙනවා. එතකොට හැබැයි මේ මම මං වගේ වෙලා තියෙන මම හුඟක් වෙලාට බණ කියන්නේ තල්ලුව දෙන්නේ උඹ කරාට විපස්සනාට නිසා. මම මේ ගැන මේ අවධානය කරාට මම දැකලා තියෙනවා සමහර පිරිසකට ආනාපාන භාවනා කෙරුවට මේ හැපෙන තැන හෝ මේ ආනාපානෙ වැඩි විස්තර දැක ගන්න බෑ. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. වට හොඳටම තියෙනවා සමථපැත්තේ ඊට. මෙන්න මේක ඒ නිසා කමඨාන් සුද්ධ කරන වෙලාවදී කියන්න පුළුවන්. මම වාඩි වෙච්චට පස්සේ මට මේ මේ දෙවින කය බලහිනකොට මට ආනාපානෙ වැටෙනවද නැද්ද? වැටෙනවා නම් ඒ වැටෙන තැන හැපෙන තැනක් අල්ලන්න පුළුවන්ද බැරිද කියන එක මේ ඌරනිගමනයේ යුක්ත හොයන්න යන්න එපා. වෙන දේ වார்த்தාවට අතුව කරන්න පුළුවන් නම් ඒක ලොකු තොරතුරක් වෙනවා. මේ නිකන් හරියට මේ කේන්දරේ බලලා මෙන්න මෙයාට මේ ලග්නේ කියලා අල්ලනවා. සිංහල ලග්නේද කන්‍යා ලග්නේද කියලා ලග්නේ ඇල්ලුවා වගේ තමයි හරියට ඒක දැනගන්න පුළුවන්. ඒ නිසා ඒක හිමීට යන්න දෙන්න පරියන්ක දෙක තුනක් කරලා හුස්ම ස්වභාවයෙන් වැටෙනවනම් හොඳයි. ඒ වැටෙන හුස්ම හැපෙන තැනක් අල්ලන්න පුළුවන් නම් ආවල් තැන මම හිත තියාගෙන භාවනා කරන්න කියන එක සටහන් කරන්න ඕනේ. එහෙම නැත්නම් හුස්මේ තියෙන බව මම දන්නවා. හැබැයි දැන අහුවෙන්නේ නැහැ. මේ දෙකම එක ආකාර වටිනාකමක් තියෙනවා. මේක මේ නැවත නැවතත් ඉස්සරහට මතක් කරන්න වෙනවා. මොකද මේ දුක්ඛසියුම් කාරණා නිසා මොකද මේකට අමතක වෙන්නේ තියෙනවා. මම නමුත් ඉස්සරහට යනවා. යම් විදිහකට අපි හිතමු නාසිකාග්‍රේ වැටුණා කියලා. වම්නාස්කුවේ දකුණාස්කුවේ උත්තලේ හරි වැටෙනවා නම් එයාට දැන් දන්නවා හරියටම හරියට එක තැනකට හිත ගෙනල්ලා මේ ආස්වාස්ති මේ ප්‍රසවාස්ති කියලා බලන්න. අනේ එතනදී අර මෙතෙක් ගෙනාවු තර්ක ක්‍රම හැදිට හරියට අසල තැනකට යන්න. අපි මුළු ලෝකෙම අමතක කරන්නේ તો කායට හිත ගන්න බෑ. එහෙම නැත්නම් ලෝකයේ අසතිමත් වෙලා මිසක කායට සතුටුමත් වෙන්න බෑ. ඊට පස්සේ කයින් උඩුකයට සතුටුමත් වෙන්න නම් ඒක බලවත් කරන යටිකය අමතක කරන්න. එහෙම නැත්නම් උඩුකයේ දෙකේම දෙතාවර වෙනවා. ඊට පස්සේ හුස්ම ගන්න තැන අල්ලා ගත්තා නම් මුළු කයම අමතක කරනවා. දැන් දැන් වෙනවා ආශ්වාසය කරනවා නම් ප්‍රශ්වාසය නෑ. ප්‍රශ්වාසය අමතක කිරීම තමයි ආශ්වාසය පිළිබඳ පූර්ණ සත්‍යය. එතන ආශ්වාසයේ සියර මුළු හදින්ම කරනකොට ප්‍රශ්වාසය අමතක වෙන තරමට යනවා. ඊට පස්සේ ප්‍රශ්වාසය එනකොට අර කරපු ආශ්වාසයේ සියර 100ක්ම අමතක කරන්න පුළුවන්. අන්න උතන තමයි අපි අර අඩු කරගෙන අඩු කරන අඩු කරන අඩු වෙලා අන්තිම සියුම් තැනට ගේන්නේ ආශ්වාස ප්‍රශ්වාස භාවනා කරාට ආශ්වාසය ගැන කතා කරනකොට ප්‍රශ්වාසයේ 100%ක්ම නැහැ. වෙන්න බෑ හිතින්නේ. ප්‍රශ්වාසයේ තියෙනට ආශ්වාසය. මේ නිසා මේ මේක කාරණාවක් නිසා කියනවා මේක ලොකු තාත්තේක ලස්සනට දැම්මා පොතේ කිව්වා මං හිතන්නේ බලනවා කියලා තිබුණා. ආශ්වාසය කරනකොට යෝගාවචරය දැනගන්න එක ප්‍රශ්වාසය නෙවෙයි. ඒකෙන් තමයි හරියටම නිකන් මේ අපේ කටුකුරුද සාංශ කියන්නේ හරියටම අත්දන්ද කුලේ ඇටෙක් හොඳියක් දාලා ඉදිකටක් ගන්න හදනවා වගේ හරියටම ඇතා කියන්නේ ස්පේන් නැති විශාල සතෙක් හොඳේ යක තියෙන අර මේක විතරයි උඩ තියෙන්නේ. උයි තාම සැලකිල්ලෙන් ඉදිකටක් ගන්නවා වගේ ආශ්වාසය කරන වෙලාවදී මේක ආශ්වාසයමයි ප්‍රශ්වාසය නෙවෙයි. සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි කියලා කියනවනම් එතනදී ආස්වාසයටම ආවේනික වූ ප්‍රස්වාසය හා සාධාරණ වූ විශේෂ ලක්ෂණ වර්ගයක් තියෙන්න ඕනේ මේ මනස. ඊට පස්සේ ආස්වාසය අමතක කර ප්‍රස්වාසයට ගියා. මේ ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි නම් අධ්‍යක් වේදනාවක් නෙවෙයි නම් ප්‍රස්වාසයටම ආවේනික වූ ආස්වාදයට සමාන නො වූ විශේෂ ලක්ෂණයක් තියෙනවා ප්‍රස්වාසය. වෙඩි මිදින් මම අවධානය කරලා කියනවා මම මේ කතා කරන්නේ හොඳට ඕම විපස්සනාවට පැත්තට යන හිතක්. ආන සමතයන එකනාගේ මෙහෙම නොවෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා සමත කට්ටිය මම දන්නේ කවුද කවුද කියන්නේ අපි දන්නේ නැහැ නේද? එහෙම කෙනෙක් වෙලෙම තේරෙන්නේ නැහැ කියලා හෝ කරන්න බෑ කියලා හෝ පස්සත්තාව වෙන්නේ. කොයි වෙලාවක හරි ඒ නිසා මේ ආස්වාසය මෙන්න ආස්වාසය ලකුණු මේ ප්‍රස්වාසය මේ ප්‍රස්වාසය ලකුණු කියලා කියන්න පුළුවන් නම් භාවනා ශීල 50 කිවරයි කියලා. ඒ තරම්ම වටිනාකමක් තියෙනවා. මේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක තමයි කරනකොට මේක තේරෙනවා. දෙක තමයි මේක පිළිසිදුට කියන්න පුළුවන්. කමඨාන් සුද්ධ කරනකොට මම දැන් මේ මම ආනාපාන සතිය කරන්නේ මොන ආශ්‍රාවට හිතියන මම ආශ්‍රාසය වැටුණා මට ආශ්‍රාසය සීතලට වැටුණා. ප්‍රසවාසය මතුණා මම ප්‍රසවාසය මිනිකර කොහොමසුමට වැටුණා කියන තරමට මම මේ කියනවා කියන්න එපා කමඨාන් සුද්ධ කරනකොට මම මේ කියන්නේ මේ නිදර්ශනයක්. මේ තරමට ගන්නවා නම් මම හිතන්නේ මේිට එහා මනුස්ස මනසකින් යන්න පුළුවන් සිව්කමක් අභියෝගය වෙන්නේ මේක දිගට පවත්වා මේ විදිහට ආසත් වසාදිකේ අතර සිව් ගුණ වෙනසම කරන රසය කියලා ආනපන සතිය ඒ ඒ ඒකේ කරන්නේ රසය කියන්නේ කරදෙන කෘත්‍යය ආන ආස්වාසේ මේ ප්‍රස්වාසේ නෙවෙයි මේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි කියලා දෙක හරියට වෙන් කළ දැනගන්න පුළුවන්කමක් තියෙනවනේ එතනදී හරියටම බල රේඛාව සම්බර වෙනවා පුදුමාකාර සම්ප්‍රේෂණයක් මේ සංනිවේදනයක් වෙන්න පටන් අර ගන්නවා තමන් පිළිබඳව සංසාරේ කවදාකවත් නැති වෙච්ච විදිය පුදුමාකාර අවධානයකින් තාමත් පුංචි දෙයකට තා ලොකු වටිනාකමක් දීලා පොඩි දෙයක් නැද්ද මේක ප්‍රාණය හරියටම වාර්තා කරන්න මම දැන් ආවට පස්සේ ඊට පස්සේ හරියට මල් මාලයකට මලමල අමුණනවා වගේ හැම අත්දැකීමක්ම තමයි ජීවිතේ පුදුමාකාර ගැඹුරට යනවා. එනිසා ආසස් ප්‍රසස් භාවනාවේදී දැන් ඇත්තට මේක හොඳටම රිසර්ච් වලදී බෙන්ලා දීලා තියෙනවා ඒ මට්ටමන කරන්න පුළුවන් නම් ආසස් ප්‍රසස්යේ ඕනම heart attack එකක් තියෙනවා. heart attack තියෙනුනේ ඉස්සෙල්ලා මැරලා ඉවරයි ඒක ඩාඩි දාලා. මෙතෙන් යන්න පුළුවන් නම් heart attack හරහා යන්න පුළුවන්. ඕනේ blood pressure එක කතාවක් තියෙදි මේක නඩත්තු කරන්න. දැන් මෙච්චර ලස්සන මේක දිහා බලන්න පුළුවන් නම් ඒකේ ඉර ඉම්පැක්ට් එක නැති වෙනවා. ඒකේ තියෙන අර විෂම ගතිය නැති වෙනවා. ඒ වගේම දුක, විශේෂණයක්, කරදරයක් මොනවා හරි වෙනවාද හොඳට හුස්මේ මේ වෙනස දක්ව ගන්න පුළුවන්. ඒක භාවනාදී කියන්න පුළුවන් අපිට හොවා හිතවිලි එනවනේ. හරියට හිතවිලි. ওই හිතවිලි මොන්න කුමාර වේතිවිලි උනත් හිතවිලි යන අතර මෙන්න ආසාවෙ මෙන්න ප්‍රසවාසය කියලා අල්ලන්න පුළුවන් නම් අර හිතවිලි එහෙම වඳපන්. ඒ වගේම ඊටාම හිතා ගන්න බැරි ඔක්කොම නන් නෙවෙයි වේදනාව තියෙන්නේ. වේදනාව ඇවිල්ලා කරදර කරන්නේ. කරදර කරනකොට කමන්නේ මේ වේදනාව අස්සේ ආනාපාන දිහා බලලා ආනාපාන වගේ වෙනස් නම් අල්ලන්න පටන් ගත්තාම අර වේදනාවේ තියෙන අර තීව්‍ර ගතිය කපනකොට ගතිය. මේ කල්පල ශබ්ද ඇහෙනවා. හරිම හිතවක් කරදරයක්. අංකරත් ලැනම කවදා හරි ඔය ශබ්ද දෙවිච්චායි. දැන් කිය ෆෑන් එකේ ශබ්දෙ විදිහ නැතුව වෙන්නේ. යරි දන්නවද? ඒක කීයේදී ආනාපානිය අල්ලන්න පුළුවන් අල්ලලි වල මේ දෙක අල්ලන්න පුළුවන් නේද? මේ ආසාව මේ පස්සාව කියන ඒ තමන්ගේ මේ මේ ඉවසීමේ ශක්තිය මේ ප්‍රතිදී ප්‍රතිශක්තිය දැරීමේ ශක්තිය ඉන්නේ ඉන්නේ කියලා ඕනේ අමලියක් කරදරයක් තියෙද්දි ආසල් ප්‍රසාද යාගෙන මේ දෙන්නගේ වෙනස්කම් අකිර මේ චීන කන්නඩිය දාලා බැලුවා වගේ හොඳට බලලා අල්ලන්න පුළුවන් නම් මේකෙදි ඇත්තටම Hindu වේදේ කොච්චර දියුණු කරලා තියෙනවද කියලා කියනවනම් ඒක හරියටම කියන්න පුළුවන් නම් මේ වෙලාවේ නාඩිය සම්බන්ධ වෙලා තියෙන සූර්යාටද චන්ද්‍රයාටද කිපිලා තියෙන වාතයේද ආපද තේජද කියන එකයි ඔය එහෙම දැනෙනවනම් මේ නාස්කාග්‍රේ තියෙන ඉල රොම්බ සාකාරයි රොම්බසේ හතර දන පට ව්‍යාපෝ තේජු නියෝජනය කරනවා මේ වෙලාව හුස්ම අදින්න අවල් තනයි කියලා පොතේ කියනවා මෙතන හුස්ම වදිනවා නම් ආපෝ ධාතු ත්‍රිපිටක එතකොට යෝගාවචරයට මෙහෙමයි දැනෙන්නේ ඒ තරමටම විස්තර පිටලා දීලා තියෙන හැක හැම හුස්මකම අපේ කේන්දරේ ලියනවා. අපි ගන්න හැම හුස්මකම ඉමෝෂන් එක කියවෙනවා. අපි ඉන්නේ වේදනාවකද, පීඩාවකද, ගිමෝ සන්තෝෂයකද හැම ලකුණක්ම තියෙනවා මේ එක එක එක එක එක ආස්වාස ප්‍රසවාස. ඉතින් අපි ඒක අමතක කරලා දේන බලන්න ගියාට කේන්දර බලන්න ගියාට අංජනගරින් ගියාට ඊට වැඩිය බොහෝම ලේසි වැඩි තමයි මේ ධ්‍යාන බලන් ඉන්නවනම් හරියට කණ්ණාඩියකින් නිකන් Tamange හෘදේ වස්තුව දිහා බලනවා වගේ හිත දිහා බලනවා වගේ හැම හුස්මකම මුදුම ඉතිහාසයක් තියෙනවා. ඒක මේ වාර්තා කරන්න පුළුවන් නම් හරියටම මෙහෙමයි වෙන්නේ කියන එක හරි අමාරුයි මොකද හේතුව මේ නීවරණ ධර්මයෙන් දෙන බාධාව. ඒ වගේ මේ තැනට යන්න පුළුවන් නම් නීවරණ වල දෙන බාධා ගොඩාක් අඩු වෙනවා. ඒක අපිට තියෙන්නේ කරදර නැතර කරන එක නෙවෙයි. කරදර කම්කටොළු අස්සේ තියෙන අර ඉදිකට්ටක් ගන්න හදන ඇතෙක් වගේ ආනාපාන හිත දා ගන්න පුළුවන්ද? ඒකේ තියෙන ලක්ෂණ මෙහෙමයි කියලා සාංශුද්ධයෙන් බලන්න පුළුවන්. ආරා බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම නැවත සම්බන්ධ කරනවා හොඳට ආනාපාන අලපුරුදු කෙනාට වරණ භාවනා කරපු එකනට මෙව මොනවාක්වත් නැතුව හොඳටම උස්ම රැල්ලෙන් දෙකෙන් හොඳට හිත තැම්පත් වෙන්න ආරම්භ කරනවා. ඒකේ නම මෙව බලන්න යන්න එපා. ආයේ මේ මුල මැදාක මොනවද පටවිය අපොත්තේ මොනවාක්වත් බලන්න ගියොත් වෙන්නේ අර සම්පත්තනේ හිත අවශ්‍ය වෙනවා. එයා එහෙම කරන් තියනවා දැනනවා දැනනවා කියන තරම් පටන් අරගෙන ආනාපානෙ පෙන්නත් හිමීට හිත තැම්පත් වෙන දරින්න. මේ මේ තොරතුරු ටික මම දුන්නේ ඇත්තටම අලුතෙන්ම භාවනා කරන කෙනෙකුට මේ ආනාපානෙ හරහා හරියට අර ගැඹුරට යන්න තියෙන එක. ඉතින් ඒක එකම භාවනා ක්‍රමෙ නෙවෙයි. නමුත් අපි පොදු වශයෙන් මේ වැඩසටහන ගත්තට අමාරු විටක මේ වැඩේ යන්න ගන්න අපිට බුද්ධානුසුති හරහා මෛත්‍රී භාවනා හරහා අසුභේ හරහා මේ යන්න වෙන්නේ තියෙනවා. හැබැයි යා යුත්තේ නැත්නම් මේක හරිය නැත්නම් ඊගාට ගන්න ඕනේ මෛත්‍රියද බුද්ධානුසුතිද අසුරද මරණ සත්‍යද කියලා දැනගන්නේ මේක යනකොට හම් වෙන බාධාන් අනුව තමයි. මේ කරගෙන යනකොට තමන්න තේරෙනවා නම් රුස්සන්න දිගටි වැඩි එහෙමනම් ඒක මෛත්‍රී කළ යුතුයි කියලා කියන්න තියෙන ගුරුවරයාගේ මන අපිටවත් තමන්ගේ මන අපිටවත් නෙවෙයි. ආනාපාන සතිය කරනකොට එන බාධාව හරහා. එහෙම නැත්නම් කාම ආසාව පිටිලි වැඩි නම් අසුභා. නැත්නම් පස්සේ කරන්න පුළුවන් පස්සේ දාන වැඩ පිළිවෙල තියෙනවනම් මරණානුස්සතිය. එහෙම නැත්නම් මේ හිත උනන්දු කරවන්න ඕනේ හිත නිකන් කේ බාලක් හම්බැලි වෙලා මිලාන වෙලා ගිහිල්ලා තියෙන බුද්ධාශ්‍රම. ඒකටත් තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් ඒ එක එක එකට මේ ලෙඩේ ගන්නවනම් බෙහෙතක් දෙනවා. ඒ බෙහෙත يعني තමන්ට රාගේ තියෙනවා. ඉතින් හොඳම නම් බේරන්න බැන්නම් වෙලා අසුවේ වඩන්න ඕන කියලා. තමන්ටම තමන් වටහා ගන්න පුළුවන් මට්ටමට ගියොත් ඇත්තටම මේ අසුව භාවනා කරනකොට ආනාපානිය හරහාම ඒ රාග විතරක කපනවා. ඕනම වෙන විකල්පයක් සර්වචන් සඳහන් කරලා තියෙනවා. මේ ගිම්හාන යුක්තියේ හදිසිය වැටෙන වැස්සක් වගේ හිතේ නැගෙන ඕනම මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විතක්ක උපච්ඡේදේ පිටානපන පාවිච්චි කරන්න පුළුවන්. ආනාපානෙත් තියෙනවා ඔය හතර සතර කමට අහනවල අපි කියන ආරක්ෂක භාවනා හතරේ තියෙන බලයේ තියෙන නමුත් ඒක එන්න ටිකක් අල්ලන. ඒ සතිය හරහා එන්න ටිකක් අල්ලනවා. ඊට පස්සේ නම් ඒක දිගෙම යනවා. එහෙන් බැන්නා පිළියම් කරගෙන යනවා. ඒ පිළියම් ඔක්කොම සමතේ බුද්ධාංශේ මෛත්‍රී අසෝ මරණසේ සමත කරනවා. ආනාපානිය හරහා යනකොට සමථ විපස්සනා දෙකම විවෘතකමක් තියෙනවා. ඒ නිසා ඒක පුරු කරගත්තොත් නැත්නම් ආනාපාන පිළිබඳ හොඳ ඇදහිීමකින් කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක මුළු සංසාර ගමනටම අපිට හම්බෙච්ච හැරමිටියක් වගේ එතන කල්යාණ මිත්‍රෙක් වගේ ආනාපාන කියන ආනාපාන සතිය උදව් කරනවා. ඒක අපි මේ උත්සාහ කරනවා පුළුවන් තරම් ඒක මුලත් අනේ කරගෙන යන්න අපි මේ කතා කරේ සක්මන් භාවනා පරියන්ක භාවනා පිළිබඳ මේකට සාපේක්ෂව මම කැමති සක්මන් භාවනා ගැන පොඩ්ඩක් විස්තර කරන්න මම මේකට වෙඩි වෙලා ගත්තේ නැතුවට ඒක වැදගත් නැති නිසා නෙවෙයි නමුත් මේක ගොඩාක් විතර කියපු නිසා මම හිතන ඒක ලේසි කියලා මේ සක්මන් භාවනා ගැන කතා කරන්න අපි මේ කතා කරපු ටික උදව් කරන්නේ සතිය ආසන්න කාරණාවක් කරගෙන ඊගාවට තියෙන සමාධියට යන කාරණා නමුත් මේ සතිය මේ මට්ටමින් සජීව සක්‍රියව පවත්වන්න ගොඩාක් වීර්ය අවශ්‍යයි. ඒ වීර්ය නැති වුණොත් අපිට පරියන්කදී නිදිමත වෙනවා. පරියන්කදී කම්මැලි වෙනවා. ඒ වගේම පුංචි පුංචි වට වැටෙනවා. ඒක නිසා ඒ කියන්නේ වීර්ය මන්කම ඒ අවශ්‍ය වීර්ය සකස් කරලා දෙන්නේ සතිය දිගට පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන වීර්ය සකස් කරලා දෙන්නේ සක්මන් පහරයි. ඒ නිසා හැම වෙලාවෙම පරියන්කදී සක්මන පූර්ව කෘත්‍යයක් වශයෙන් කරන්න කියලා. සක්මන ගැන කතා කරනකොට හතර ඉරියව්වෙන් හිටගෙන ඉන්න ඉරියව්වත් ඇවිදින ඉන්න ඉරියව්ව තමයි ගැලපෙන්නේ. ඒ ඉරියව්ව පරියන්කේ වගේ පවත්වන්න බෑ. ඒකට ආයාසය අවශ්‍යයි. ඒකට මේ ඉරියව්ව නිකන් නඩත්තු වෙන්නේ. දැන් මේ පරියන්කේ ඉඳගත්තාම සාමාන්‍ය පිරමීඩේ shape එක තියෙනවා. ඒ පිරමීඩ තමයි ලෝකේ තියෙන පැරණිම කොටනගිල්ල. ඒක නඩත්තු කරන්න ඕනේ. ඒක කාලගුණයට මොකක්වත් වෙන්නේ නැහැ. නැත්තම් හොබහක් වගේ නැත්නම් චෛත්‍යයක්. හිතගෙන හිටියොත් ඒක නඩත්තු. නිසා හිතගෙන ඉන්න එකට වීතිය කොහොමදක් අවශ්‍යයි. දක්මන් කරන්න ගියොත් චේතනාවක් අවශ්‍යයි. මේ මම මේ දක්මන්. ඒ නිසා පරියන්ක භාවනාව සඳහා කාය සංස්කාර විතරක් නෙවෙයි චිත්ත සංස්කාර කපන මට්ටමට යනකම් යනවා. මොකද මේ සංස්කාර ඇති නොවේ නේද? කිසිම චේතනාවක් ඇති කරගන්න නැති වෙන අදිෂ්ඨාන කරන කෙනාට පරියන්කේ හරි පිටක් වෙනවා. සක්මණේදී මුලදී අනිවාර්යයෙන්ම චේතනා පාර කරන්න වෙනවා දක්න වම කියන්නේ. නිසා යෝගාවචරයට වීර්ය දෙගුණ වෙනවා එකක්. වැඩි කරන්න වීර්ය අවශ්‍යයි. දෙක ඒ බව දැනගන්න වීර්ය අවශ්‍යයි. ඒකට සක්මණේදී වීර්ය දෙගුණ වෙනවා. ඒ සඳහා සක්මන් මලුවක් අවශ්‍ය කරනවා පරියන්කෙන් අපිට උපත් දෙලා ගන්න ඉඩ දුන්නා නැති. ඒ සක්ම මළුව කියලා කියන්නේ මේ ඉවර 30ක් විතර නැත්නම් අඩි 45ක් විතර දිග තනි මළුවක් මේ වංගු නැතුව තියෙනවා වඩා හොඳයි. ඒක සඳහා පිටත සක්මනේ දින වැලි තාල හදලා තියෙන්නේ. ඇතුළත සක්මන් නම් ගොඩක් වෙලාට ලංකාවේදී අපි ළඟකට තමයි හොඳ මේක විදිහට පාවිච්චි කරන්නේ. පුළුවන් තරම් සක්මනේ පාවිච්චි කරනකොට සපත්තු සරිපු නැතුව මේසත් නැතුව හරියටම ඒ පොළවේ හැපෙනවා නම් හරි ලේසි මේ පොළවේ පය වදින අත්දැකීම ලබන්න. අනිත් එක එතකොට අර මේ ලොකු සම්භාහනයක් සිද්ධ වෙනවා මේ වේස්තනකට වැඩි. සපත්තු දානට වැඩි. මොකද සපත්තු දැම්මොත් එකම තැනමයි කෙටෙන්නේ. වැලි පොළවේ නම් නිකන් පපඩ මට්ටයගෙන වගේ යනකොට ඔක්කොම ලේ වාක්‍ය හරි ඔක්කොම සම්භාහනය. නැත්තම් ලනු කරනවා. මේ නිසා ඉතින් ඇතුළේ සක්මන පිට සක්මන කියලා කියනවා. ඇත්තටම ඇවිදින කොටයි මට තේරෙන්නේ නිස්සාරණේ තමයි ඇත්තටම ලෝකෙටම සක්මන උගන්වන්නේ. ඉන්න කිසිම තැනක මේ විදිය ඇතුළත සක්මන් පිට සක්මන් කියලා. අපි ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඉස්ලාම ඇත්තම ලොකු ස්වාමීන් වහන්සේ හම්බෙච්ච ලාභය තමයි දීර්ඝාෂම. කෙරුවේම දාහනේ ගත්ත ගමන් සක්මන තමයි යන්නේ. ඒක නිසා හරියට විස්තර කරලා ලොකු ස්වාමීන් කියන එක තැනක මේ සුමේද තාපසතුමාගේ ධාරාංශයේ කල්පලක්ෂයකට ඉස්සෙල්ලා දීපංකර පාදමූලයේදී නෑ සුමේද තාපසතුමා ගීගය තරක වෙලා රජසපතහල් රජබනේ සිට සංතරක් තිබිලා තියෙන්නේ අම්මගේ තාත්තගේ බූදල් අත්මුතු පරම්පරාවෙම මෙයා විතරලු පවුලේ එකම ඉදිමියා ඔක්කොම අම්මා තාත්තා මැරෙනකන් ඉඳලා ඉවරලා අතට දාලා ගිහිල්ලා හොඳ ගන්තලාවක වැලි තලාවක ගඟක නිර්මාණය කරගත්තලු කුටියක් කියන්නේ මන්ට හොඳ ප්‍රියමනාප හොඳට අවුවැටෙන තැන. ඊට පස්සේ සක්මනක් හදලා ඒ සක්මනේ විස්තර බුදු වුණාට පස්සේ කියලා තියෙනවා. රියන් තුනක් පළලයි රියන් 20ක් දිගයි අංගල් හතරක් පොළවෙන් ඉසිලා තියලා තියෙනවා උපචාරේ ඒකෙන් අංගල් හතරක් ඉසිලා තියෙනවා මේ සක්මනේ අතරමැද ගියාගලක් තියලා හදාගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ඉස්ලාම ධර්ම හදපේක අපේ සිංහල බෞද්ධයාට ඉතිහාසයක් තියෙනවා සාරාංශික කල්පලක්ෂක ධර්මන පවත්තලා. වෙන ලෝකේ දින කිසිම ආගමක ධර්ම කතා කරන්නේ. ඕන තරම් බලන්න භාවනා පිළිබඳව ඕගොල්ලෝ වගේ දහවුණක් භාවනා කරපු කට්ටිය හම්බ වෙයි. ධර්ම නැහැ. සර්වඥාන්සේක අත නෑර දේශනා කරලා තියෙනවා. ඒ සක්මණ සඳහා ඒ හදන සක්මන් මළුව අපේ විනය පොතේ වෙනමම පිටු මම හිතන්නේ 30 ගණන් 40 ගණන් විතර හදන හැටි ඒකට නගින අත්වල දාන වහලේ ඔක්කොම විස්තර තියෙනවා ඒක පුදුම හිතෙනවා මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර එනේන සිද්ධියනෝ බාහිර සක්මනක් හදනට විස්තර කරනවා ඇතුළත සක්මනක් හදනට විස්තර කරනවා ඒ නිසා පෙරම රජ කාලේ රජවරු හොඳම වටිනාම සාසන සේවා කරන රහතන් වහන්සේ නමක් ඉන්නවනම් උන්වහන්සේ ධර්මයක් හදලා තියෙනවා. කුටි හදන එක සාමාන්‍ය ගිහිය කවුරුත් කරලා තියෙනවා. ඒ නිසා යම් ස්ථානයක අද පැරණි නටබුන් අතර සක්මනක් හම්බුණා නම් ඒක හොඳම ලකුණක් තමයි රහතන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා නැත්නම් ආර්යයන් වහන්සේලා ඉඳලා තියෙනවා රාජ්‍ය අනුග්‍රහය ලැබලා තියෙනවා. මොකද ඒ කාලේ කරලා තියෙන තනිකර ගල්ලු. ඒ කාලේ සාමාන්‍ය ගිහියෙකුට මේ සාමාන්‍ය පුරවැසියෙකුට සක්මනක් කරලා පූජා කරලා දෙන්න බෑ. හදලා දෙන්නේ නැති ඒව දැන්නේ. ඒක ඔක්කොම කැඩලා ගිහිල්ලා දැන් තියෙන ඔය රිටිගල අරන්කලි ඒ වගේ තැන් වල සක්මන් කියන හොඳටම සිද්ධ වෙච්ච තැන. ඒ නිසා ඕනම ස්ථානයකට ගිහිල්ලා බලන්න දැන් සක්මන් තියෙනවා නම් භවනා කෙරෙනවා. ඒ සක්මනේ තලගත් කෙසෙල් ගස් ලැබිලා තියෙනවා නම් අන්න හිතා ගන්න ඕන්න භවනා කරන්න. සක්මන තියෙනවනේ টොප් එකට පොලිෂ් වෙලා හැම වෙලාවෙම අතපතු ගාලා හරි ගසලා තියෙනවා. ඒක ලොකුම ලොකු මේ සිරියාවක් තමයි කරන්නේ. අනිතික ඒ කරන කෙනාගේ සෞඛ්‍ය වෙනවා. නිසා මම තාම ස්තුති වන්දනා මේක මැද මිදුල අපිට හරි ලස්සන දුන්නා ඇවිල්ලා පිරිසක් යටි අන්තර ගන්නවා. මේක මැද තිබුණේ පංචකාවක් තමයි. මේ අඩිය පහදන්න බැරි තරම් කුණු තිබුණේ මචන් 15ක් විතර වෙන දවස් තුනක් උගෝද වැඩ කරා කියලා. සම්පූර්ණ සිද්ධ කළ අද ඔය කියන මැද මිදුල ඒ නිසා පිංචිත් වෙන්න උන් තුන අතර වැඩක්. ඊට පස්සේ උඩ විහාර මළුවෙත් අපි පියෝරෙන් පියෝර හදාගෙන තියෙන ඉතින් දුර්වකමක් අපිට තියෙනවා මේ ඇසක් අවුත් කරන්න. ඇසක් අවුත් ජනවාරි පෙබරවාරි කොට අඩුයි. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒකට උගාක්කින් කරලා ඔය හදලා තියෙන පුළුවන් තරම් එළිය සම්පන්න පාවිච්චි කරන්න බැන්න නම් මේ ඇතුලේ හරි අඩුයි අතර අපිට සම්පන් ගන්න කොහොම හරි <laughs> දැන් අපි හදලා තියෙන කෑල්ල එහා පැත්තට තින්න ඕනේ හතරැඳ ගුලියක් නෙකෙන්නේ. දැන් මේ දවස්වල ආකිටෙක් අඳිනවා එහා කැල්ල කොන්ක්‍රීට් කරලා. පාලයක් ගන්න උඩ සක්මන් කරලා. මේ කැලේ යනවා තමයි මේ වගේ බීම් දෙකක් එහාට යනවා මේ විදිහට වහලි. ඊට පස්සේ ඊගාටන එල් එකේ මේ මට්ටමින් කොන්ක්‍රීට් එකක් ඒක උඩ අර ඒකේ උඩින් කෙලිම යන පුළුවන් විහාරය දිහාට ඒ මොකද මේ ඇතුළත සසක්මන් සඳහා අවශ්‍යතාවය. එතකොට අපිට පස්සේ මේ කැලේ කඩේට බම්බු ආගන්න කියලා ඕන ඒකම ගියක් ගන්න දැන් මොනවක්වත් කරන්න බෑ. එමේ අපි හදපු ගේන්නේ. එතකොට ඒගොල්ලන් බයින තියෙන්නේ මේ දැන්වත් බයිනවා. මේ කැලේ ඇතුලේ සුකෝකෝකී හෝටල් හදාන ඥාන සම්භාරණය කරනවා. කාලවලින් එක එක්කත් එන්නේ කැල දෙපාර්තමේන්තේ විතරයි මේ තරහ වෙන්න පමණ කිව්වා. භාවනා කරන එක එක්කත්ම නැති දෙපාර්තමේන්තේ. මම තාම කියන. එක එක්කත්ම නෑ ඉන්නවනම් කාදාවත් ඔය අවලං කවෙන වචන කතා කරන්නේ. දුගන්න ඇවිල්ලා මේකේ තියෙන දේ කාලා භාවනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ලක්මන දන්නවනම් ඒකෙන් තමයි දැනගන්න පුළුවන්. ඉතින් අපි ඔය ලක්මන කරන්න කියලා තමයි ලොක්කට ඉඳේ ළඟින්ද දීන්නේ. මේ අරගෙන ගියා වරුවා පොලිසිය වහලා දවසක් කියන්නේ කියලා. ඉතින් කොහොම හරි ඒ තරම්ම හරි තාමත් තමයි අපිට ඒ අවශ්‍ය අපි හිතාගත්ත සැලසුම් විදිහට සක්මන් හදන්න මොකද ඒ කිසිම විදියකට රජයේ දෙපාර්තමේන්තු සක්මන කියන එක දන්නේත් නැහැ ඒක අත්‍යවශ්‍ය දෙයක් කියලා දන්නේත් නැහැ මේ කැලේ කපනවා අපි මේ මොනවද මේ කරන්න හදන්නේ ඒ අර ආපු මේ මොනවද නිලධාරියා මං හම්බෙන්න ගියා. අතර මගේ වුණාට නෙමෙයි හම්බෙන්න ගියා මනුස්සයෙක් කැලේ ඔබ වහන්සේ කතා කරලා හරියයි කියලා. අනේ සුණාට මේ කැලේට කොන්ක්‍රීට් විසි කරනකොට අර පිටියට ගහන්නකෝ කිව්වා. මේක කොන්තරත් කපරාදු කරගන්න උනේ මොකද්ද මේ කරන්නේ මේ කැලේට කියලා කොන්තරත් දාන්නේ කොන්ක්‍රීට් දාන්නේ. මම තමයි මේ ගැකියක් දාලා හක්මනක් හදන්න හදන්නේ කියලා. දැන් කවුරක්වත් දන්නේ මේ හක්මනක් කියන්නේ මොකක්ද කියලා. මේක තමයි අපේ සිංහල බුද්ධ ආගමේ නිරන්තර භාවනා කැඩෙන ප්‍රධානම හේතුව කියලා හිතන්නේ. අපි ඒක දවසක අපි භාවනාව ඉඳගෙන ඉඳ විතරක් කරන්න පටන් ගත්තා සක්මනමට. ඊට පස්සේ කරනවා. ඔය එක එකනටත් එච්චරයි. එක එකනත් භාවනා කරනකොට ඉඳගෙන හිටියට කිසිම ගමනක් නැහැ අන්තිමට ඕගොල්ලන්ට ආහාර රුචි අඩු වෙයි නිින්ද නිින්ද යන්නේ නැති වෙයි අන්තිමට භාවනා ඇඹුල් වෙනවා. භාවනා රසවත් වෙන්න හොඳට ආහාර රුචි එන්න හොඳට නිින්ද යන්න නම් දුවර දාන්න. එතකොට භාවනා කිරීම හරි මිහිරි වැඩක් වෙනවා. එතකොට මේ පරිසරත් එක්ක අපි සම්බන්ධ වෙනවා. පොළේ වැවිදිනවා. ඒ නිසා සක්මන් මළුව හරිම මේ මංගලකාරී. ඒ සක්මන් මළුවේ මේ භාවනා කරන්න යනකොට පරියන්කේදී අපි සමාධිය වැඩි කිරීම සඳහා ලෝකෙන් කනදුණු රසකේ සඳහා ඇද්දක වහන වැඩ පිළිලක් කරනවා. සක්මනේදී ඇද්දක අරගෙන. හැබැයි කෙලින්ම ඉස්සරහ තියෙන දේවල් වස්තුවක් හෝ කකුල් දෙක දිහාව බලන්න එපයි කියනවා. කඹයක් විතර ඉස්සරහින් දීක දණ්ඩක් විතර ඉස්සරහින් බලන්නේ. ඒ යන ගමන් හරියංකේදී අපි කියනවා උඩුකයට හිත යොදලා යටිකය අමතක කරන්න කියලා සක්මණේදී කියනවා යටිකයට හිත යොදලා උඩුකය අමතක කරන්න. ඒ නිසා අධික අධික ක්‍රියාකාරකම් බාධායි කියලා හිතනවා ඒක නතර කරගෙන යටිකයේ අර දකුණ වම පය තබනකොට ඒ අඳුම තරමින් වෙනතොරතුරු ඉන්න පුළුවන් අඩුම ධර්මයෙන් පය පොළවේ ගැටෙනකොට පය පොළට කෙටෙනකොට එන අත්දැකීම තමයි අපි නිමිත්ත කරන්නේ. ඒක තමයි අරමුණ. කකුල පය අන්ත. එතකොට ආනාපානය කරනකොට අපි එක තැනක හිත තියාගෙන එන හුස්ම යන හුස්ම බලනවා වෙන්න පුළුවන්. සමහරවිට හුස්ම මාරු වෙන්න පුළුවන්. උත් කෙටි තැනක නමුත් ආනාපානයේ සක්මනේදී දකුණු පායේ තියෙන ඊගාසරේ වම් පාය. ඊගාපස්සේ දකුණු පාය. ඒ සම්පූර්ණ මේ සතිය පිටුම් දැන මාරුයි. ඒ වගේම තමයි දක්ෂිනේදී උගව දෙනකොට හරියට මේ කියන වචනේ අහගත්තේ නැත්නම් මොනවාද යන වේගය කියලා. ඉක්මනට යනවද එවිට. ඒක හොඳම දේ තමයි ධක්මණ්ඩ ගිහිලා එළිය ධක්මණේ හෝ ඇතුළේ හෝ විනාඩි 5ක් විතර කිසිම භාවනාවක් නැතුව නිකන් යහකට ඇවිදින්න. ඇවිදින ගමන් බලන්න සයේදී බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවා. ඇඟට කැමැති වේගය. එතන ඒකේ යන ගමන් අර පාව දක්වන තරුණ වම තරුණ බලන විතරයි තියෙන්නේ. හැබැයි ඉස්සරහට යනකොට ඊකට යනකොට Tamanට වේගය අඩු කරනකොට සතිය වැඩි වෙනවද? වැඩි කරනකොට සතිය වැඩි වෙනවද? කන්දක් නගිනකොට සතිය වැඩි වෙනවද? පල්ලමක් පනිනකොට සතිය වැඩි වෙනවද? ඉස්සරහට යනකොට පස්සෙන් පස්සට යනකොට සතිය වැඩි වෙනවද? ඉස්සරහ යනකොට සතිය වැඩි වෙනවද? හරියට රේඛාවක් දිගේ යනකොට සතිය වැඩි වෙනවද? බෝධිමලුවක් වගේ වටේ යනකොට සතිය වැඩි වෙනවද කියලා උගා විකල්ප බලන්න. ඔක්කොම බලන්දුයි. මම මේ කියන්න හදන්නේ උනේ අලුත්ම කෙනෙකුට තනි ෆලෝ කරනවා. ඒක නිසා සමහරු මේ තාප්පයක් උඩ සම්මන් කරනවා බලන්න නින්දුනන්නත් බලන්න. අපේ උඩ සම්මන් කරලා පයවත්ම වැටෙනවා. ඒ වගේ ඒවයිටම් කරනවා මේ මේ මේ සක්මනේදී හම්බ වෙන අර විවිධ අත්දැකීම් වල. බලන්න ඒක ඔක්කොම සෙල්ලක්කාරකම් වල තියාගන්න. මුලින් මම මේ කියලා දෙන්නේ පටන් අර ගන්නකොට කරන්නේ. ඉතින් ඒ වම දකුණු වශයෙන් දැක්ක කොච්චර භාවනා කරගෙන ගියත් හොඳට මතක තියාගෙන ඉන්න කෙලවරට ගිහිල්ලා හැරෙනකොට ওই සතිය කැයි. ඒක එක්කෙනෙකුගේ දෝෂයක් නෙමෙයි මේ අභ්‍යාසයේ හැටි. අපිට තියෙන්නේ අර කෙලවරට යනකොට ගිනිච්ච සතිය හැරෙනකොට තියාගෙන ඉන්න පුළුවන් කියලා බලන එකයි අභියෝගය කියන්නේ. කැඩුනා කියලා කනකාට වෙනවා. ඒ කැඩීම ඉතාම වැදගත් මේ සතිය කඩ කඩ හැදීම පිළිබඳව තියෙන අත්දැකීම. දෙක ඒ කොනට ගිහිල්ලා හැරෙනකොට සතිය කැඩලා ආපහු හදාගෙන මේ කොනට එනවා මෙතනත් කැඩෙනවා කියන එක ගා උදව් කරනවා මේ එදිනදා වැඩවලදී සතිය පිටුයි. එදින වැඩ හැම වෙලාවෙම කැඩෙනවනේ. අරක කරනවා ටික වෙලාව මේක කරනවා මේක කරනවා. එතකොට පරියන්කෙන් හම්බෙන අත්දැකීම එදිනදා වැඩවලට යොදන්න බොහොම දුරස්තයි. අත්දැකීම සක්මණෙන් හම්බ වෙනවා නම් ඉතින් දැන් වැඩ කොටු දරන්න ලේසි ඒ නිසා හැරෙනකොට කුරුළු සද්ද එනකොට උලන් වදිනකොට වෙන දේවල් නැත්නම් හරි ස්පර්ශ විතරක් නෙවෙයි කණෙන් ඇහෙන් සංවේදන එද්දී සත්‍ය නඩත්තු කිරීම පිළිබඳව සක්මනේදී හම්බෙන එක උඟක් උදව් වෙනවා මේ එදිනදා වැඩවලට සත්‍ය වීඩියෝ. එනිසා ඒක මේ මේ කරදරයක් හෝ දුර්ලභමක් විදිහට ගන්න එපා. ඒක වැඩිදුර අභ්‍යාසයක් විදිහට ගන්න. ඉතින් මේ විදිහට සක්මන කරනකොට විනාඩි 35 40ක් යනවා සිද්ධ වෙන්න. ඊට පස්සේ එහෙමම හොඳම වැඩේ නම් පැයක් ඉඳගන්න පැයක්ම කරනවා. සක්මන් කරලා සක්මනේදී ඇතිවෙච්ච සමාධිය කඩා ගන්න නැතුව එහෙම වෙයිලා වාඩි වුණොත් තමයි ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ අතරමැද විවිධ දේවල් කතා කතාම ගියොත් අරක කැඩලා. ඒක හොඳට සලසුම් කර ගන්න ඕනේ. වතුර ටික බොන්න වැස්ලි කැටිල් කරන්න අතපය හොදා ගන්න ඕනේ නම් පරියන්කට යන්න හිතෙන විනාඩි 10කට 15ට ඉස්සෙල්ලා යෝගට කරලා එහෙම ගිහලා සක්මන්ට ගියාම ගොඩක් වැඩ ගන්නවා. ඒ නිසා සක්මන් භාවනාව අ කාලේ නාති කිරීමක් කියලා හිතන්න එපා. තාමත් වැදගත් එකක් කියන්නේ කොටින්ම කියනවා නම් ආපහු ගෙදර ගිහිල්ලා වල වැඩ කරන ගමන් පරියන් කියන නොකර හිටියක් තමයි. ඒ වෙලාවට සක්මන් කිය කරනවා නම් කවදාකවත් ඔයගොල්ලෝ භාවනා කරගන්න. පරියන්කේ සක්මන පරියන්කේ භාවනා සක්මන කියන වෙලාව නාති කිරීම කෙරුවොත් නම් බොහෝම ඉක්මනට භාවනා කැඩිලා ඉතින් වැඩ වලින් හිත අවුල් වෙලා. සක්මන කරන්න ඕනේ. නිති රාජකාරිය, දේව කාර්යය, බුද්ධ කෘත්‍යයක් විදිහට සක්මන කරනවා මේ බුද්ධම උදව්වක් වෙනවා මේ මේ කවුරු හිතවල හිටියා ඔය මේ දොම්පේ පතිරු මහත්තයා. ඒ දායකයා. ඉතින් එක දවසක් ඇවිල්ලිවල හුඟා අවුරුදු තුනක් හිටියා කිව්වා මාව හම් වෙන්නේ. හැමදාම දානෙට. එක දවසක් ඇවිල්ලා කිව්වා මේ ෆයිනල් එකේ ඉඳද්දී ආනාපාන සතිය කරලා කිව්ව පොත කියවන්න යන්නේ භාවනා අඩම් කරන්න යන්නේ හරියටම ආනාපාන යනවා කිව්ව ආලෝක මට්ටමකට එනවට ඒක හොඳට පාඩම ඉන්නවා කිව්වා දොස්තරකම හම්බුනාට දවසේ ඉඳලා අද වෙනකන් ඒ වෙනුවට තියෙන ඉසේකක් නෝ විකටම ඉසේකක් නෝ තියෙනවා අපි හිතන්නේ දොස්තරලා කියන්නේ දෙද නැති જાතියක් කියලා ඊට පස්සේ මම කිව්වා යක්ෂ ගෙලියක් දැන් මේ බැච් ඔෆ් කරන තරමේ හොඳ ඉඳලා දැන් දොස්තර කමක් කළා ඉෂ එකක් වුණා දැන් මම මොකද කරන්න කියලා අහනවා ඊළඟට. ඊට පස්සේ මම කිව්වා මේ දැන්වත් භාවනා කරලා ඉඳ ගන්න නැගිටින්න ඉෂ එකක් වුණා. අදියන් ඉඳ ගන්න නැගිටින්න ඉෂ එකක් වුණා. ඊට පස්සේ මම කිව්වා එකක් සක්මන් කරන්නේ. දෙක නිකන් කායට පහසුවක් දෙන්නේ නැහැ. හම් වෙන වෙලාවේ මේ ඔක්කොම ගඩබඩ ගාලා වැඩ කරපු ගමන් ඇවිල්ලා පාට ඒ නිසා හරියන්නේ නැහැ ඊට පස්සේ මොනවාද පොයින්ට්ස් තුනක් මතුවා මතු වෙලා වෙලා නෑ මම මේක ආයෙත් ගිහලා බලන්න ඕනේ සාමාන්‍යයෙන් මම මේ නයිට් shift එකවත් කරන්නේ නැහැ ඒ වෙලාවේ කාටන් ගිහලා ඉන්නවා මම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා මේ සක්මන් කරන්න වෙලාවක් උදේ තාකච්චා කළා පහුවෙන්ද හරියට මේ වෙලාවට ආවා සාමාන්‍යයෙන් මං ගියේ හැරේ ආවේ අවුරුදු 3ක් plan කරලා ඉන්නවා මං අදාවේ ස්තුති කරලා මම ඇයි කියලා. මම ඊයේ රෑ නයිට් shift එක කරා. shift එක කරනවා කවුරුත් නැතිලා කොරිඩෝ එකේ තපස් දෙක කලවල සක්මන් කරුවා ඉබ්බා සක්මන් කරනකොට හිතනවලු දැන් නම් ගිහලා වාඩිමත් හොඳයි. ගිහිල්ලා අර ඡායකේ වාඩිලා ටිකක් වෙලා ඉන්නකොට ෆයිනල් එකේ තිබුණ ආනාපානෙ මතුවා. දැන් මේක එක්කම විරෝධ ප්‍රශ්නකුත් නැහැ. මං ආවේ මේ සක්මනේ තියෙන වටනකම කියලා. ඊට පස්සේ මං කිව්වා ඕනම කෙනෙක් කාර්යබහුල ජීවිතය ගත කරනකොට හරි ආසයි ගිහිල්ලා වාඩි වෙලා අර ටෙන්ෂන් එක බස්ස ගන්න මොනක්වත් වෙන්නේ නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ සක්මනේ. ඇත්තම කියන ඔක්කොම සිද්ධ වෙන්නේ සක්මනේ. ඒක මේ ඒ සක්මනේ යෝජනාව ඉස්තිර කිරීම සීල් එක වැඩිල්ල විතරයි පරියන්ක කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක කිව්වේ නිකන් අමතර තාලයකට කිව්වේ. කවදා හරි පරියන්කට ගිහිල්ලා අපි මාර්ග ඥානයක් ලබනවා කියලා හිතනවා. මාර්ග ඥානයක් ලැබපු දවසක ඒ වුණාට පස්සේ ප්‍රතිවේක්ෂාවක් එනවා. අද නම් මොකක් හරි උණයි කියන්නේ. වෙනසක් නැහැ කියලා තේරෙනවා. ඊට පස්සේ පිටිපස්සෙන් පිටිපස්සට ගියොත් ඒ පරියන්කයට යන්න ඉස්සරලමත් මේ මංගල ලකුණු මට තිබුණා නේද කියලා කල්පනා කරනවා. පරියන්ක ධක්මන ඉවර කරනකොටත් අද මම යන්නේ බොහොම මේ මනහපේ සතුටේ කියලා හැබැයි ඒ යන වෙලාවේ දන්නේ නැතිලු. හොඳට අවබෝධයලා පස්සෙන් පස්සට ගිහිල්ලා බැලුවොත් පරියන්කට යන්න ඉස්සරලම Taman කියවොම ජයග්‍රාහී හැඟීමෙන් කියලා තේරෙන්නේ ඒ ඒ ඒ අපි ඔය හිතුවට චිත්ත වේගිය ඒ මොහොතේ විතරක් නෙවෙන්නේ ඒක ලොකු පෙළගැස්මක් ඒක. ඒ පෙළගැස්ම පරියන්ක ඉවරක්ම ඉවර වෙනකොටම Taman තේරෙනවා අද යන්නේ නිකන් අම්මා ගොඩක්කට දුන්න පොඩි එකෙක් වගේ. ඒ නැත්නම් පැලසට එන හාවෙක් වගේ දඩයක් ගෙවන්න නෙවෙයි. රෙජිමෙන්ටේෂන් නෙවෙයි ජොලියේ වාඩි වෙලා. එතකොට බානවා යනවා. අපිව තටමන්න ගියාට කවදාකවත් වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ හරි භාවනා කරන වැරදි භාවනා පරියන්ක 100 ගණක් කරනවා. ඒක හරිම නැද්ද කියලා බලන මෙෂර්මන්ට් එක තියෙන ධර්මනේ ඉවර වෙලා එන මෝඩ් එකේ තමයි. අක්කම ඉවරනකොට එන මෝඩ් එක හොඳ නම් ගාක් වෙලාට කිල්ල පරිච්ඡම්. ඒ නිසා මේකමයි මම කියන්නේ සක්වනමයි මම කියන්නේ පූර්ව කුද්ධිය. මෙත්තා බෞද්ධාන සුති මෙත්තා මරණං අසුභ සති පුරුදු කරලා තියෙනවා නම් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක නැතුවට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට සක්මනක් කරලා වාඩි වෙන්න. ඒකෙන් එහෙමම අරගෙන යනවා. ඒක මහා පුදුමයි කොහමයි හරියට නැතුව සක්මනක්. ඉතින් මේ ටික කිව්වට පස්සේ මම තව පොඩ්ඩයි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එදිනදා වැඩ ගැන. සක්මනේදී අපි අතුලේ තමයි කෙටෙන හැටි බලන්නේ. එදිනදා ජීවිතයේ අතුල් පතුල් දෙකම ගන්න එක විතරයි වෙනස. අතට මොනවා ආවුණත් පය මොනකොට තිබ්බත් එතකොට ඒ අත වදින තැන තියෙන ගොරෝසු ගතිය, සිසිල් ගතිය, රවුම් ගතිය අර ඒ දේ දැනෙනවනේ. එනිසා අතුල් පතුල් මොන දෙයක පාවිච්චි කරත් එතකොට ඒ දැනෙන දැනීම හිත තියාගෙන එක තමයි අපි ඉදිරියට ජීවිතේ කරන්නේ. ඒකට පූර්වාදර්ශය ලැබෙන්නේ සක්මණේදී හම්බෙන මේ පතුල පොළවේ ගැටෙනකොට ඇති වෙන ඒ කෙටෙන ගතිය අත්දැකීම තමයි. අතුල් පතුල් දෙකම කරනවා සක්මණේදී ඉදිරියට ජීවිතයේදී වැඩ ගොඩක් කරනවා මල්ටි ටාස්කින් යන නිසා. කොතනද සතිය පිටවන්න ඕනේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ආනපාන හරියට දන්නවනේ. සක්මන් කරන දන්නවා. ඒකින්දා ජීවිතේදී චේතනාපූර්වක කරන වැඩේට විතරයි සතිය පිටවන්නේ. ඒ ලොකු සංකීර්ණ කාලේ කිව්වේ අපි කුටියේ ඉඳලා දානශාලාවට වරිනවා නම් අපි දන්නවා මම යන්නේ දානශාලාවට. ඉතින් යනකොට කුරුල්ලොත් පේන්න පුළුවන්, පාරෙන් කූඹිත් පේන්න පුළුවන්, පාර අතුගාල නැත්තම් කීන්තියක් පුළුවන්, අතුගාල දෙනවා සතුට වෙන්නත් පුළුවන්. නමුත් සතිය පිටවන තියෙන්නේ යනවා කියන එක. අනිත ඔක්කොම අතරමඟදී හම් වෙන දේවල්. ඒ නිසා තමන් කරන චේතනාපූර්වක කරන දේට තමයි සතිය වෙන්නේ. අතරමැද ගොඩාක් වැඩ සිද්ධ වෙනවා. ඒව නෙවෙයි අපි සම්මුති වශයෙන් පාරගන්නේ චේතනාපූර්වක කරන දේ. අනිත් එකට මේ තමයි මේ එදිනදා ජීවිතයේ සතිය පිළිබඳ ආධුනිකයට සමාජශීලී වැඩවලදී හරි අමාරු සතිය පිළිබඳ. ඒ නිසා පුළුවන් තරම් කියනවා එදිනදා ජීවිතේ Taman තනියම වැඩ කරන වෙලාවට විතරක් පටන් ගන්න ඕනේ. අනිත් එක්ක සම්බන්ධ වෙලා නැති කෙනෙකුට වග උත්තර වෙන්න බැරි වෙලාව නැති වෙලාවක කරන හිමීට කරන වැඩක් අල්ලගන්න දෙක තුනක් දවසකට අල්ලගන්න. ඒකෙදී සතුටුමත් වෙන්න. ඒ වෙනි වෙලාවල් වලදී මට ධම්මික හඳුරු ගන්නකොට මට කියලා දුන්නේ දත්මදි. උදේ දත්මදිලා කාගක සම්බන්ධ නැති අනිවාර්යම කරන දෙයක්. බ්‍රෂ් එක වදිනකොට මේ දත්වල ඒ පෙපමින්ට් රස විතුරුමය වදිනදී ඒක දැනගෙන කටයුතු කරන වැඩේදී සතුටුමත් වෙනවා. ලොකු සංසය ඒකට එකතු කරා ඉවෙනි වැඩක් කරනකොට සතුටුමත් අදා කරනකොට වෙනදාට වැඩිය පොඩ්ඩක් නැවතිල කරන්න. ඉමීට කරන්න. එතකොට තමයි මේ self awareness ආපහු ගෙදර එන හිත වැඩි. ඒ නිසා අදිස්ථාන කරලා කරන්න මම මේ වැඩේ කරන ගමන් සතුටුමත් වෙනවා. නිල්ලම දීගෙන ගත්ත රහස තමයි එහෙම කටයුත්තක් කරනකොට ඒ කටයුත්තේදී පිට වෙන ශබ්ද වලට අහුම්කම් තමන් මේ කටයුත්ත කරන තමන්ගේ නිකුත් වෙන ශබ්ද වාසය ඕනම කටයුත්තක් කරන සත්‍යක් නිකුත් ඒ ශබ්දයට අහුම්කම් දෙනකොට ඉබේම හිතේ ඒ වගේම ඉබේම කල්පනා කරන මෙච්චරම ශබ්ද කරන්න ඕනේද? ඒ වැඩේ කරන්න ඔච්චර හටපට ඕනේද කියලා. ඒ වගේම සතිය නැත්නම් තට සටපටක් කියලා මතක රටපට නෑ ඒ සත්‍ය නැතුව කරන වැඩේ හැම වෙලාවෙම දොරක් වහනකොට බිම ඉඳ ගන්නකොට ආසන එලනකොට බෑග් මාරු අනිනකොට තට්ට බඩ දඩ බඩ ගන්නවා. ඒ තීරම කරත හැකි ඇඟට නොදැනෙන්න මේ සද්දෝට අහුම්කම් දෙන්න කරනවා. එනිසා මේ තමන්ට තමන් අහුම්කම් දෙන එකේ තියෙන වටිනාකම එවනත ඒකේ තියෙන ආධ්‍යාත්මික පැත්ත දුමාකාරයි එකක් සාහිතක වෙන්න පුළුවන්. යම් දවසක Taman Tamanගේ සද්දවලට අහුම්කම් දීම කරුකරොත් එදා ඉඳලා Tamanට යන යන තැන නිස්සද්දතාවය ලැබෙනවා. Taman Tamanගේ නිකුත් වෙන සද්ද ගැන වගේ කියන්නේ නැති වුණොත් කොච්චර පින් කළත් ඉපත් ළඟට ඇවිල්ලා කවුරුද කහිනවා කියලා. ඒක නම් හම්බ වෙනවා තෑගි විදිහට. කොයි එක හම්බුණත් යන්න නම් ඉදිරියට යන්න නම් වාසනාවට තමයි නිස්සද්දතාවය ලැබෙන්න උතුරට මතක තියාගන්න පරිසරයට කොච්චර සද්ද නිකුත් කරනවා. ඒක මනුස්සයාගේ ශිෂ්ඨාචාරය මනින හැදියා මනින හොඳම මිනුම් දඬ කොච්චර දුරට කියලා කියනවනම් මේ මනුස්සයා මං ආශ්‍රය කරන්න වටනවද නැද්ද? කල්යාණ මිත්‍රෙද නැද්ද? මේ සත්පුරුෂයෙ නැද්ද කියලා බලන්න හොඳම වැඩේ තමයි මනුස්සයා වැඩක් කරනකොට ඒ නිස්සද්දතාවය බලන්න. ඉන්නකොට අනුමනසට ඉබේම මේ ආරෝපණය වෙනවා සතිය. කවුරු හරි නිස්සද්ද වැඩක් කරනකොට බලන් ඉන්නකොට ආරෝපණය වෙනවා. තිමාගේ දසක් ගියා ওই 10 කට ලකුසාචින් වෙලාවක එනකොට ලොක්කා මේ නිකන් ගේ කුරුල්ල කුඩු කූගක් හදනකොට වගේ අතින් යනවා ආපහු මෙතෙන් යනවා අතින් යනවා මම හොඳට බලන් හිටියා. මේ ජනෙල් පරිවෘත වෙදෙන හොඳ මේ වගේ ලේන්සුවක් තිබුණා. ඒ හොඳට ඒක අත ගාලි වෙලා ඉතින් බොහොම අමාරුවෙන් කොට කොට කොට කොට ගිහලා ඒකුර විල්ලුද ගැලක් ගෙනලා ඉුවා. ඊට තවත් මොකද්ද ගෙනල්ලා ගෙනල්ලා ඉවර වෙලා දැන් ගිහිලා බුදු පිළිමයක් කරන්න ඇවිල්ලා හරියට මේක සෙන්ටර් කරලා කරනකොට මට හිතුණා ගිහිල්ලා මේ මම මේ වැඩේ කරලා දෙනවා හොඳයි කියලා මම කියලා කිව්වා සාංශ මම අරන් තියනවා ඒකට බැලුවා මම ගියා දැනගත්තා මම ගොඩක් වෙලා බලන්න ඉල්ල තියෙනවා මම කෝ ඔය වැඩේ සාංශ මට කිව්වනම් බරයිනේ මට බුදුමේ ගේන්න තිබුණානේ මම කිව්වනම් මං කරලා දෙන්න බෑ නෑ ඒකවල මට සතිය පිටව ගන්න හම් වෙන්නේ. මම මේ කෙරුවේ මම කරන වැඩේ පොඩි වැඩක්. පොඩි වැඩක් ඒක දිහා බලන ඉන්නකොට නිකන් ඕන වෙලාවක් බලන ඉන්න පුළුවන් ඒ තරම්ම නිකන් හරියට මේ පොඩි දරුවෙකුට අලුතෙන් සෙල්ලම් බඩුවක් හම්බෙච්චාම කරන වැඩක් වගේ. හරිය බලන මනසට සතිය පිටව. දඩබඩ කලබල කරනවා නම් බලන මනසගේ හිත අන්නේ නිසා එදින්ද වැඩවලින් තමයි ඇත්තටම අපේ මිනිස් මනස්කම නොමිනිස්කම නිසද්ද භාවය තුලින් තමයි තියෙන්නේ. නිසා කල්යාණ මිත්‍රෙක් හඳුනා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි වැඩක් කරනකොට ඒ මනස කොච්චර කලබලද කියලා බලන්න. මං කියන්නේ මේ මනුස්ස මනින්න කියලා ඒක අපේ බිස්නස් එක නෙවෙයි. දේශිකම. ඒ වගේම තමන්ටම තමන් ගැන තේරෙනවා නම් මගේ ජීවිතයේ හැදෙන ගතිය, දියුණු වෙන ගතිය, තලතුණ ගතිය වැඩක් කරනකොට මේ වැඩේ මුලමදාග නිස්සද්දව කරන්න පුළුවන් ඉබේම. ඔච්චරයි මම කියන්න බලාගන්න. ඉතින් මේ දොස්තරණා කියලා තිබුණා අපි වෙනට කරන්නේ මේක ඒගොල්ලෝ විචාර කරේ. the body කියලා dissection එකක් ඒක හරි professional. ඉතින් ගෙතන මේ ඉන්න කට්ටිය ඒක පෙන්නලා වැඩක් නැහැ. අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒ නිසා මම ආරාධනා කරනවා මම මේ ඉදිරිපත් කරපු ටික මේ වෙලාවේ මට හිතට ආපු ටික මම කිව්වේ. කොහොම හරි ඒක මුද්‍රණය කරපු පත්‍රිකාවකුත් තියෙනවා. අපිට හිතුණා මේ අතුලාගේ. ඒක අවශ්‍ය නැහැ. සිංහල පත්‍රිකාවක් දුන්නා. ඒක අවශ්‍ය නැහැ ඒක තමයි සීවටනක වශයෙන් ගෙදරනකොට ඒක අරගෙන යන්න පුළුවන් ඊට අමතරව මේ භාවනා කරපු අයත් මෙතන ඉන්නවා අලුතෙන් මහ වේගයක් තියෙනවා ඒ නිසා මම මේ ඉදිරිපත් කරපු අදහස් මතින් ප්‍රශ්න මොනවාද කියනවනම් ඒ වගේම මේ ප්‍රශ්න අහනවනම් මයික් එකට කතා කරන්නයි කියලා විදේහේ ඉල්ලීමක් වාර්තාගත වීමේ ප්‍රශ්න නිසා ඉතින් අර සුඛියක් මට කියලා දුන්න කියපාර ඉන්ටර්නෙට් එකට අපේ ඉන්ටර්නෙට් එකට ඇවිල්ලා මට ඉන්ටර්නෙට් එකේ නිලියක් වෙන්න ඕන නැති නිසා මම ප්‍රශ්න අහිමින් වෙන් වෙලා ඉන්නේ මේක මම කැපී පෙනෙන කැමති නැති නිසා මම ඉතින් දෙක කැපී පෙනෙන්නේ වාර්තාගත වීමේ ප්‍රශ්න සඳහායි මේ ඉදිරිපත් කරේ ඉතින් ඒක සමානව ඇත්තටම හරිය මේ බරක් අර මයික් එක පාවිච්චි කරනවා. ඉන්නම් කර අහිංසක ඉල්ලීමක් තියෙනවා හැම එකක්ම ප්‍රශ්නෙත් වාර්තාගත වෙන්න ඕන නිසා මයික්ස් දෙකක් තියෙනවා කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් පාවිච්චි කරලා එහෙම නැත්නම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා නම් කරුණාකර ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න දෙයක් ඉල්ලනවා. අවුල් වෙන්නේ නැත්නම් අද්දක පැද්දුනක් කමක් නැහැ. මොකද තුඟක් වෙලාවට කියනවා අද්දකේ මේ කිය ක්‍රියාකාරකම් අඩු කිරීමට ඉස්සරහ පැත්තෙන් හෝ පිටිපස්ස පැත්තෙන් බඳලා පියාගන්න. එතකොට උඩුකය ක්‍රියාකාරකම් මොකුත් නැහැ. ඇටිකය වලට අවධානය යොමු කරන්න පුළුවන්. ඒක ඔය පොළොන්නරුවේ මම ගල් විහාරේ සක්මන් විදියට උදේට මම කියන්නේ. මෙහෙම කරගෙන බඳගෙන ඉන්න ගතිය තමයි පේන්නේ. ඒව නැත්තම් පිටිපස්සෙන් කොහොමද යාර අද්දෙකට අවධානය යන්නේ නැතු වෙන එකයි කරන්නේ. හරියංකේදීත් මේ ප්‍රශ්නේ තියෙනවා. හරියංකේදී කොහොමද අද්දෙක තියාගන්නේ? කිසිම තැනක සතා. ඒක සඳහා භූමි ස්පර්ශ මුද්‍රාව එහෙම නැත්නම් මෙහෙම කරගෙන ඉන්නවා එහෙම නැත්නම් සමත මුද්‍රාව උඟා කියව පෙන්නේ තියෙනවා. ඒකෙතර සතහනක් නැහැ කොහොමද මේ හොඳට බිම පන්ටල වාඩිලා අද්දෙක කොහොම තිබ්බත් ට්‍රයිඇන්ගුලර් ෂේප් එක තමයි. එහෙම තිබ්බම ඉතින් ඉස්සරහට නැමුණත් එහාට ගියත් කොහොම ගියත් ඇඟ අංග විකීම නඩත්තු කරනවා. හැබැයි එතකොට අර මුල් අඩිය පත්ත පත්තරේ සම්පූර්ණ පොළවේ වැදලා තියෙනවනම් තමයි හුත්තම ඉස්තාවරය. ඉතින් අපේ අර මේ ඉස්සර සිංහලයට ඒක තිබිලා තියෙනවා මේ පස්සේ පුතුවාවනේ. වැඩි ඉතරයි. දැන් මේ යුරෝපියන් ටොයිලට් එක ඕනේ. ඉන්ජින් එක බෑ. බිම මේ විඳ ගන්න බෑ. ඉස්සර ආසනේ විතරයි තිබිලා තියෙන්නේ. පුටුව කියන වචනේ සිංහලයේ ඉතිහාසෙ නැහැ. පුටුව කියන වචනේ ලන්දේසිකාරය අපිට ගෙනා පුටුවක් ගෙනාවේ ලන්දේසිකාරය වචනේ ගෙනාවේ ලන්දේසිකාරය. ආසන තිබිලා තියෙන ආසන කියන්නේ ඉඳගන්න ඉරියව්ව. අක්කේ ලාගත්ත විවිධ ගතේ ඉතර බාබර ඉස්රායිල් ගත්ත අනිපනසෙ ඉතර ගත්ත ඉස බාන්නේ වාඩි. දැන් ඒක ඇවිල්ලා තියෙන කොහමද මේ වාඩි වෙලා මෙහෙම හිටියට පස්සේ සම්පූර්ණ නිකන් පිරමීඩ් ෂේප් එක තමයි තියෙන්නේ. ඒක තමයි හොඳම ස්ථාවරම මම කියන්නේ ඒක නැතුව භාවනා කරන්න බෑ කියන එක නෙමෙයි මම කියන්නේ. උඩුකය කියන ඉතියා ගත්තම හරි. මොකද ඉන්න පරියන්කයක වුණත් අත් දෙක තියාගන්න ක්‍රමයේ පිළිබඳව මේ එහෙම නෑ මේ මේකමයි ජීවිතය. ඉන්සාර සම්මත ප්‍රශ්නයක් දැන් පරියන්කයේ ඉන්නකොට අත් දෙක ඒ විදිහට තියාගෙන ඉන්න ඕනද නැත්නම් භාවනාව ටිකක් කරලා යනකොට අත් දෙක එකේ වෙනස් වීම වෙනස්නක් අවන්නද ඔය එතනදී ඔය වර්ණකන වචනේ හරි වැදගත් මතන වෙනස් කරනවද වෙනස් වෙනවද කියනවා වෙනස් කරන්න එපා වෙනස් වෙනවනම් වළක්වන්නත් එපා ඒ කියන්නේ මේක ඔය විතර කරන සුද්ධෙක් ලියලා තිබුණේ එයා කියලා තියෙන්නේ අපි මෙහෙම ඇඟ සමබර කරලා පටන් ගන්න ආසනෙ දෙනවා. ඊට පස්සේ බොඩි නොලෙජ් එකට ඉඩ දීලා ඔයා දතිය පවත්තා. බොඩි නොලෙජ් එක ආරසාව ගැන හිතනවා ඒ එයා කරගන්නවා. එතකොට අනිත් එක භාවනා කරනකොට සමාන වෙලේ සහැල්ලු ගති පහළ වෙනවා අත ගැස්සෙන්න පටන් අර ගන්නවා. ඒ භාවනා මෙලිම සමහර වෙලාවන් වලට එක එක විදිහට මේ අත ඇඟ විසින්ම හදා ගන්නවා. මේක එකයි මතක තියෙන්නේ සවිඥාන සවිඥානිකව සසංකාරිකව සචේතනිකව කරන්න එපා. වෙනවනම් අනුන්ගේ එකක් වගේ බලන් ඉන්න එකයි තියෙන්නේ. Tamange ඇඟ දිහා Taman බලන්නේ අම්මා නිදාගෙන ඉන්න බබා දිහා බලන්නේ බබා හීනෙන් hina වෙනවා අතපය විසි කරනවා. අම්මා දන්නවනේ හොතර මේ නිින්ද ගිහලා ඉන්නේ කියලා. බබාගෙන් නැගිටලා අහන්නේ වරින්දි දිනේ දිනේ කියලා අහන්නේ නැහැ. බබා දුයි. ඒක තමයි මේ ඇඟ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ එයා මොනවදෝ මේ සමබර වෙනකොට හීලින් එනකොට මොනවද ක්‍රියාකාරක වගේක් කරනවා. ඒක භාවනා පිටින් බලන එකනට ප්‍රශ්නයක් වෙයි. පිටින් එකනට ප්‍රශ්නයක් කරනවා සචේතනිකව කරනවනේ ඕනේ පිටින් එකනට තේරෙනවා එයා සම්බන්ධයි කියලා. භාවනා යෝගාවචර වැඩිට සම්බන්ධයි කියලා. අචේතනිකව යන්නේවට කරදර වෙනවා. සමහරව මේ අද්දක විතරක් නෙමෙයි මුළු ඇඟම පැද්දෙන්න පටන් වැනෙන්න පටන් අර ගන්නවා. ගැහෙන්න පටන් අර ගන්නවා. ඒක කරදරයක් කරගන්න එපා. ඒක වෙන දෙයක් නම් ඒක ලොකු මේ pent up වෙච්ච emotion වර්ගයක් එළිය ගන්න. එහෙම නැත්නම් ඒ ඒ psychological wounds තියෙනවා. ජීවෙන්න පටන් ගත්තට පස්සේ ඒ දේ වෙලා මිසක් අයක නතර කරුවොත් කවදා හරි සංසාරයක් ඉඳ වෙනවා අනිත් දවසේ ඉවර වෙනවා. ඒකට යන්න දෙන්නේ. ඒක නිසා අපි මේ පරිශීලනය කරනකොට ඔක්කොම හරිය පරිශීලනයට දානවා එකයි අපි වග බලාගන්නේ යමක් කරන්නේ කෙරුවොත් චේතනා සපාල වෙනවා කර්ම පාල සිදු වෙන දේවල් තියෙනවානේ ඒක දිහා බලන්නේ අනුන්ගේ දෙයක් දිහා බලන්නේ අනුන්ගේ අඟක සිදු වෙන දෙයක් ඉඳාගෙන ඉන්න බබා දිහා අම්මා බලනවා එහෙම නැත්නම් අපි ටීවී කැමරා එකක් හයි කරලා තියලා ඒ කැමරා එකේ ඔක්කොම වාර්තාගත වෙනවා අපි පස්සේ බලනවා වීඩියෝ ක්ලිප් එක ඒ තරම්ම මේ තමන්ගෙම තමන් දුරස්ත දැල්මක්. ඒක නැත්තම් හුදු නිරීක්ෂණයක් පමණයි. ඒක සාහිතික වීම සඳහායි කියලා කියන්නේ යමක් කරන්න එපා. වෙන දේවල් වළක්වන්න යන්නත් එපා. වෙන දේවල් දන්න තරමට හොඳයි. මොකද වෙන්නේ? ඒක ඒ වගේම එකක් තියෙනවා සක්මනේ පරියන්කේදී ආශ්වාසයේ මූල බලනවා මැද බලනවා අග බලනවා කියලා. ඒව ඇත්තටම ආධුනික වෙලා අපි කරන්නේ ආධුනික වෙලා කරන්නේ සක්මන් ප්‍රශ්නේ ඇහුවොත් දකුණ වම කියලා එක පියවරට එක මෙනෙහි කිරීම. දකුණ කියලා මෙනෙහි කරනවා. ඒ දකුණ මුළු ක්‍රියාවම එකක්. ඒක හොඳට විනාඩි 20ක් 30ක් යනකම් කිසි දෙයකට හිත පිට යන්නේ නැතුව සක්මනීමේ දකුණ දකුණ තබන තබන දකුණ පාර තවතනට වම පාස විනාඩි 20ක් විතර යන්න පුළුවන් තරමට දියුණු වුණාට පස්සේ හිතට කියනවා ඒ වෙලාවේදී ඒ තාක්කල් කියනවන වමයි දකුණයි සංසන්දනය කරන්න කියලා. දකුණ తీරන මොනවද දැනෙන්නේ වම తీරනවා. ඒක හොඳට දියුණුනාට පස්සේ තවත් එක කාරණාවක් අදගත් වෙනවා මේ විපස්සනා පැත්තට නැඹුරුව තියෙන්නේ ඔසවනවා තබනවා කියලා එක පියවර දෙකකට කඩන්න. එතකොට දැන් සංසන්දනය කරන්නේ මම දඟුන නෙවෙයි එසවීම සහ තැබීම. මේ සම්පූර්ණ ක්‍රියා දෙකක් නේ. ඔසවනකොට දුඹ කරේකින් බරක් උසන්නා වගේ ආයෙ තැපක් කරනවා. ඒ දෙක සංසන්දනය කරන කියලා ඒක හොඳට පටල වෙලා හොඳට තේරුනොත් ඒ කියන්නේ ඒක පරියන්කයක නෙවෙයි එක දවසක් කරලා එක සක්මනක නෙවෙයි. ඔසවනවා යවනවා තමන කියලා කතා කරනවා. ඉතින් ඒක සක්මන් භාවනාදී විස්තර කතා කරනකොට ඕකට සාපේක්ෂව තමයි කතා කරන්නේ. කතා කරාට ඒක නිකන් ෆස්ට් ගියර් එකෙන් සෙකන්ඩ් එකට දාන්න සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානවා වගේ පිකප් එකේදී තර්ඩ් එකේ පිකප් කරන්න එපා කියනවා. පටන් ගන්නකොටම තර්ඩ් එකෙන් ගන්න යන්න එපා. උඟ දෙනෙක් කරනවා ඒ වැඩි. අපි ඉංජිනේර්ස්ලා කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ කාර් එක හදලා තියෙන්නේ ෆස්ට් එකට දාලා පොඩ්ඩක් පොල්ලගෙන සෙකන්ඩ් එකට දාලා සෙකන්ඩ් එකෙන් පස්සේ තමයි තර්ඩ් එකට යන්නේ. හැබැයි මේ මේ මෙහෙම එකක් තියෙනවා. කාර්ක තියෙන පල්ලමක නම් තර්ඩ් එකේ පික් කරලා. වගේ තමන්ට ආනතලේ වාසිය තියෙනවනම් කරත හැකියි. ඒ නිසා මම හොඳට භාවනා කරලා කරලා කරලා කරලා හොඳට පටල වෙලා හොඳ මොමන්ටම් එකක් තියෙන කෙනාට නම් මාර්ගෙම ඇත්තම විසුද්ධි මාර්ගයේ කතා කරලා තියෙනවා පියවර 6ක්. ඔසෝනවා යවනවා පාත් කරනවා තබනවා තද මේ හොයනවා බලනවා තද කරනවා කියන ඕන තරම් කොටස් කඩ කඩ යනවා. නමුත් ඒක කරන්නේ ඒ තරමට හිත කර්මන්නේ වෙන වෙන වෙන වෙන තාලෙ තමයි කරන්නේ. සාමාන්‍යයෙන් කම්ම කකුල කකුලේ හිත තියාගෙන ඕනේ දීලා තියෙනවා ඒ කියන්නේ මයික් මයික් එක ගන්න දෙපාරක් කඩන්න උඩට කියන්නේ මේ හිත පතුලේ තියෙනවා එච්චරයි පතුලේ ඉස්සෙනවා මොන වෙන වෙනම මනේ කරන්නේ එකම මෝෂන් එකට එහා පැත්තට යනවා. ඇත්තටම ඒක කියන්නේ අපි ජීවිතේ කිසිම දෙයක් ක්‍රියාවක් කියලා දෙයක් නෑ හැමදේම ක්‍රියාවලි. ඒ කියන්නේ අපි අයෝසෝල යවනවා කිව්වහම ඔබ ඔසෝනවා තබනවා කියලා දෙකට කඩන්න පුළුවන්. ඔසෝනවා යවනවා තබනවා කියන්නේ නැත්නම් හයර කඩන්න මොකද අනන්ත අප්‍රමාණ පියවර ගන්නකින් තමයි ඔබ කියන්නේ. මුළු එකම පිළිබඳ අවබෝධයලා ඉන්නකොට මේ ඔසෝන කාලෙ මෙතන ඉඳලා මෙතෙන් යනකම් විතරයි යවන කාලෙ මෙතන මෙතෙන් විතරයි තවන කාලෙ මේ කියන්නේ ඒ ඩිමාකේෂන්ස් නෑ. මුළු එකම යනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කපුලක් කොසෝලා කියවෙන එක කාටුන් චිත්‍රයක පෙන්වන්න ඕන වුණොත් රූප තාඩු රූපරාම තාඩු කීයක් අඳින්න වෙයි. මේ ඉතින් ඉස්සලා මෙතන කරනවා මෙතන කරනවා මෙහෙම කරනවා මේ ඒ වගේම තමයි ඇතර වැඩේ. නමුත් අර ආධුනිකයට අර ක්‍රමයෙන් කියලා දීම සඳහා මේකට කියන්නේ thin slicing of time කියලා. වැඩේ අරගෙන ඒ පුළුවන් තරම් පුංචි පුංචි පුංචි පුංචි කොටස් වලට කඩනවා. කඩලිවර වෙලා මෙහෙම මෙහෙම අපි ඔය graph හඳිනකොට graph එක මෙහෙම මෙහෙම මෙහෙම පරිපෙළ වගේ ඇඳලා ඉවරලා පස්සේ ඔක්කොම ස්මූත් කරන්න ඉරක් ගන්නවනේ. අපේ සම්මතයේ තියෙන්නේ ස්මූත් කරන්න ගහපු ඉර වගේ. මුත් වැඩේ යන්නේ ඔක්කොම කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඒක දකින්න පුළුවන් වෙනවා කාටුන් ෆිල්ම් එක ස්ලෝ මෝෂන් දැක්ක. එතකොට මෝඩ් මේ මේ ඇනිමේෂන් නැහැ. එතකොට චිත්‍රපටයේ රස නැහැ. දැන් මේ භාවනාවේදී කරන්නේ පටන් ගන්නකොට හොඳ ස්මෝෂන් එක දාලා පෙන්නනවා මේ කකුල ඇවිදිනවා. ඊට පස්සේ සතිය වැඩි වෙන්න වැඩි වෙන්න ස්ලෝ මොෂන් තමයි වගේ මේක ටක් ටක් ටක් ටක් කරලා කැඩි කැඩි කැඩි කැඩි යනවා. එතකොට මේ එසවීමේ ක්‍රියාව ඇතුළත පුංචි ක්‍රියා කොච්චර ගණන් තියෙනවද කියලා කියන්නේ. දෙකට තුනට කනුව නෙවෙයි. ඒක තමයි අපි ඒම් එක. එතෙන්ට කරන යොමු කිරීම සඳහා තමයි ඔසවනවා යවනවා තබනවා කරනවා ඔසවනවා යවනවා තබනවා ඊට පස්සේ දිගට දිගට දිගට දිගට යනවා. එතකොට පේන්න පටන් ගන්නවා කොච්චර කොච්චර රූපරාමු රාශියක ඉන්න මේ එක කකුලක් ඔසවන එක පෙන්වන්න කාටුන් එක අඳින්නේ ඒ වගේම වැඩ පිළිවෙලක් තමයි කියන්නේ. ඉගන්නේ මේ හිම මොටල් ලීසින් කරා ඊට පස්සේ ඊළඟ අවධියේදී මේ හිතාගන්න ඕනේ අවශ්‍යම නේ මේ හිතාගැනීම අවශ්‍ය කරලා තියෙන්නේ අපි දැන් මෙහෙම කියමුකෝ වෙන වචනකින් අපිට වචනයක් ලියන්න ඕනේ නම් පොඩි දරුවන්ට වචන ලියපු ගන්න පෙරට අයන්න අයන්න ගන්නවා. ඊට පස්සේ වචන කියලා දෙනවා. වාක්‍ය ඛණ්ඩ කියලා දෙනවා. වාක්‍යයක් කියලා දෙනවා. ඡේදයක් කියලා දෙනවා. මෙන්න හඳුන්වා දෙන්නේ මෙන්න කතා ශරීරේ මෙන්න අවසානය කියලා කියලා දුන්නාට පස්සේ තමයි තේමාවකට කියන්න පුළුවන්. ඔය කතා කරන්නේ තේමාව ගැන. මෙතෙන් යනකම් යාට අකුරෙන් අකුර කියලා දීලා එපා. එයාට අතෙන්ද ගියේ අතින්ද ගිය මිනිස්සයාට ආයේ අකුරු කියලා දෙන්න ඕනේ නැහැ. උංගුව දෙනෙක් ඒක පටලවා ගන්නවා. ඒක මේ මම ඒකමයි මේ මම වචන කියලා ඇතුල් කරේ. මම හිතන්නේ ඒ වචන ස්වල්ප වෙයි කියලා. මම නිදර්ශනයක් වශයෙන් කියනවා මේකේ මේකෙම ධක්මන පැත්ත. හරියට පැත්ත. හරියට ගියාට පස්සේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ යනවා උංගුව දෙනකොට මූඩ් එකේ ඉන්නේ. ඒ නිසා ඉඳගත්ත ගමන් හොඳට සම ආනපානි අහු වෙනවා ලස්සරට ඒක නිකන් මේ මයි වචනේ කියනවා රත්විච වියකින් බටර් කැල්ලක් කපනවා වගේ දොර කාගෙන බහිනවා. ඉතින් ඒ වෙලාවේදී මේ ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්නයි මුලමදාග බලන්නයි අනම්මනම් ගියොත් වෙන්නේ මොකද්ද? හැක්සෝ බ්ලේඩ් එකකින් කපන්න හදනවා වගේ තමයි වෙන්නේ බටර් කපන්න වෙන්නේ. අර ලස්සන යන්නේදී ආයේ අර දීප උපදේශ ටික මොකක්ද කියන්නේ? උපදේශ ටික පටල කරදරයක් කරනවා. දුවට දැන් ආනපන හිත හිටලා තියෙන්නේ. හිත හිටින් නැති කෙනාට කියන්නේ ආස්වාද ප්‍රසවාස වෙක් කළ බලන්න, මුලමදාග බලන්න කියන්නේ දෙකෝ නැති කෙනා. ලස්සනට යනවනම් අපිට තියෙන්නේ ඒකට මීට දීලා. මේ නිවන කියන්නේ ආනපන නෙවෙයිනේ. ආනපන කියන්නේ ටූල් එක. ඒ ටූල් එක අපි පාවිච්චි කරන්නේ හඳුන්වා දීමේ. හොඳ පුරුදු වුණාට පස්සේ අපි වාසිය අරගන්න ඕනේ සම්පූර්ණ වැඩ පිළිවෙලක් පැත්තකට හොඳට බලන්න. එතකොට ඉක්මනට ආනපන දිගේ අර ගැඹුරු සමාජයට යනවා. සක්මන් කරනකොටත් ඔසවන යවන තමන අවශ්‍ය වෙන්නේ හිත සක්නේ හිතින් නැත්තම්. හිතාරේ මේ දුවනවා, හිතවිලි වේදනා සාධ වෙනවා. ඒක අර සිස්ටමැටිකලි දානවා. මුදුවට සක්මනේ හිටිනවනේ ඒ දිග යන්න ගන්න තමයි පැත්තකට බලහිනවා වගේ. ඒක මේ පතවි මේ ආපොත් මේ තියෙක මොනක්වත් දරගන්න ඕන කමක් නැහැ. අපි දන්නවා දැන් සතිය පිළිහිටලා තියෙනවා. ඒක ආර මේ ස්ටේජස් බලන්න ඕන කමක් නැහැ. ඒක ඒක මම දන්නේ මට තාම අහුනේ නැහැ ඒක කොමියුනිකේට් කරන්න ක්‍රමයක්. මම දකින්න හැමදාම මේ වැඩේ. කමටහන් සුද්ධ කරන්න ගියාම උඟ කෙනෙක් හොඳ ලස්සනට ආනාපානි සිවුම් වෙද්දි ආයෙ මුලමදාග මෙහෙ කරන්නේ. ඒ කියන්නේ ඒ මට්ටම පැනලා ආනපන දියුණු වෙලා තියෙන්නේ. නමුත් ආයසරයක් කර බුලට අදින්න හදනවා ඒක මේ ධානමට අහුන්නේ මේක කොමියුනිකේෂන් කරගෙන කරගෙන කරගෙන යනකොට මම හිතන්නේ අල්ලගෙන වෙයි කියලා. සක්මණේදීත් ඕක දෙන හොඳ ලස්සන සක්මණතියේදී ආයෙත් මේ කරන්න පටන් ගන්නවා. මෙනේ කරන්න පටන් ගත්තොත් එන්නේ මොකද ආයෙ මුලට ඇවිල්ලා අර කෝච්චි පාරක බස් එකක් කරගෙන යන්න හදනවා වගේ දඩබඩ දඩබඩ ගන්න පටන් ගන්නවා. ස්මූත් වෙනවා නම් එහෙමම ගෙනියන එකයි කරන්නේ. අවසරයි දෙපැත්තක්ම තියෙනවා. මුගක් වෙලාවක මම දැකලා තියෙන්නේ සාර්ථකත්වය. ඒ කියන්නේ ඇඟට ඇතුළට හොඳට හිත නැමිලා සක්මණේමයි තියෙන්නේ. හැබැයි ඇද්දෙනවා යහට. ඇද්දගෙන යනවා මේ. ඇතුළට සක්මන කරනවා පිටිය වදින මට්ටමට යනවා. ඉතින් ඒක නිසා මේ වැරදිලාද හරිද වැරදි කියන සැකෙත් වෙනවා. අනිත් එක මේ නිදිමත වාදයක්. ඉතින් එතකොට උපක්‍රමයක් තියෙනවා. මම හිතන්නේ ඒතර රාත්‍රකද කියලා. කරන උපක්‍රමය තමයි හැම වෙලාවෙම සක්මන කෙලවර ආසනයක් හදලා තියන්න කියනවා. ආසනේ විනාඩිය දෙකක් විතර ගිහිල්ලා වාඩි වෙලා ඉඳී. මේ භාවනාවට යන්නත් එපා, නිින්දට, ඒ කියන්නේ පරියන්කට යන්නත් එපා, නිින්දට යන්නත් එපා, ධක්මන දිගට කරන්නත් එපා. ආසනේ ගිහිල්ලා විනාඩියක් විතර ඉන්න හැබැයි නිින්දට වටන්නේ. ඊට පස්සේ එහෙම සැරයක් දෙසරක් කරනකොට මේක තමයි අයින්. මේ ඒ නිදි මත සමානලාවට මේ පුදුමාකාර මේ හිතට ආසාවකුත් එක්ක එන්නේ ගිහිල්ලා විනාඩියක් ඉඳ තියනවා නම් මොකොත් නෑ ගිය ගමන් නිදට වැටෙන ප්‍රමාණයට. හැබැයි ඇතුළට එකලස් වීමක් විතර වෙන්නේ. ඒක ලොකු සංසේ ලියනකොට ඔය ඇත්තටම මේ ආනාපාන සති දෙවෙනි කොටසේ සක්මන් භාවනාව කියලා රචනයක් ලිව්වා. ලොකු සංසේ උත්සාහ කරා මේ ඔය ආනාපාන පියවර හයට විස්තර කරන්න. මේකේ තියෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙනවා. ඒකෙදි කිව්වා ඔසවනවා, යවනවා, තබනවා, පාත් කරනවා, හරි දැන හොයනවා, තබනවා, තද කරනවා කියනකොට ඔසවනවා, යවනවා, ඔසවනවා, යවනවා පාත් කරනවා මෙව කරන විදිහට පියවර හතර විතර මෙනෙහි කරන්න පටන් ගන්නකොට ඔළුව තෝන්තු වෙන්න ඉඩ තියෙනවා. ඒ තෝන්තු වෙනවා නම් පිටිපස්සට පියවරක් කියන්නේ කියලා තියෙනවා. අච්චර විතර වශයෙන් මෙනෙහි කරන්නේ නැතුව රළු වශයෙන් ඔසෝනා තබනවා. නැත්තම් මම දක්න වශයෙන් මෙනෙහි කරන්නේ එතකොට හරියනවා කියලා. ඒ කියන්නේ අර විතර හොයන්න යන හිත මේ ඉක්මන් වෙලා. ඒක තමයි ඒක විදිහකින් එහින් නිින්දක් විදිහට පේන්න පටන් ගන්නවා. ඒ වෙනකොට ට්‍රෙන්ඩ් එක කඩන්න. පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නවා. හරියන්කට යන්නේ නැත්නම් ඉන්දට යන්නේ නැතුව. හැබැයි ඕක මේ මේ වගේ නිදිපර අවස්ථාවල් දවස් දෙක තුනක් විතර තිබිලා ඒකෙම නැතිලා. එතන දුරට කියන්නේ. ඒක නිකන් හරියට ස්ටේජ් එකක් වගේ. ඒක කොහොම හරි මේ මේ කයේ වෙහෙසකට හෝ නිදිබර ගතියකට එකක් නෙවෙයි. කය ඇතුළට නැමිච්ච බවට ලකුණක් තමයි. මේක පරියන්කෙත් එනවා. පරියන්කෙදිත් ආනාපාන සිව් වේගන යනකොට ගැස්සෙන්න පටන් ගන්නවා. ඒකයි ওই දෙකේ තියෙන මේ සමාන්තර ගතියක්. උත්තර මේ ලක්ෂකම ප්‍රශ්නේ මම නැවතත් කියනවා කාටද දැනගෙන ඉතින් ලක්ෂණ එහා කෙළවරට ගිහිලා සතිය කැඩෙනවමනේ හුඟක් වෙලා අන්නේකෙදි සතිය කැඩීම නතර කරන්න ගිහිල්ලා නතර වෙලා හැරෙන්නේ නැතුව නතර වෙලා හිටගෙන මම දැන් මෙතන කියලා එක පියවරක් සටහන් කරනවා. ඒකට මෙතන ගිනාම සතිය ධර්ම කැඩලා නැහැ. ඊට පස්සේ හැරෙනවා. හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා හැරලා ආයෙ හිටගෙන නතර වෙලා මම දැන් මෙතන කියලා මෙනෙහි කරලා ආය යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර එක වැඩේ වැඩ කීපයකට කඩලා එක එක මට්ටමේදී සත්‍යෙදි ගිලිය නොගිලිය යන පිට කටයුතු කරනවා. ඒ වගේ ඉදිරියට වැඩ කරනකොටත් අපි අපි දන්නවනම් අසවල් පුත්‍රලේ හම්බෙච්චාම අර තරහය. නැත්නම් සතිය කරනවා. දැන් අසවල් කෑමේදී අසවල් දේ වෙනමයි කියලා නොකරත් බෑනේ ඒ ජීවිතය ගත කරනකොට. අන්නේ වෙලාවේදී ඒ ක්‍රියාව පුළුවන් තරම් කොටස් වලට කඩලා කඩලා කඩලා බලන්න කියන සතිය කැඩීම එක සැරේම කඩලා යන්න දෙන්නේ නැතුව කඩ කඩ කඩ කඩ විදිහට කරනකොට නිකන් ක්ලච් එකේ බසිනවයි කියලා කියන්නේ වාහනය බසිනවා ක්ලච් එකේ බසිනවා කියලා එන්ජින් එක ක්ලච් එක අතහැරියොත් පෙට්‍රල් ඉතුරු වුණාට බ්‍රේක් ගන්න ඕන. මට ඉවරක් ඔය මේ කොයිද යන ගමන් මට මන් දන්නේ ඩීසල් වාහනයක් මට ඩ්‍රයිවිං එච්චර දන්නේ නැහැ. ලොරියක් ඕවර්ටේක් කරන ගමන් මම මේ මේ ක්ලච් ෆ්‍රීස් කරලා ගියා. එන්ජින් එක නතර වුණා බ්‍රේක් ගන්න. ඒක වැඩ කරන්නේ වැකියුම් එකේ. අර ඉස්සරහින් මොකක්වත් ආවෙ නැහැ හොඳට ඉස්සරහට ගිහිල්ලා දැන් එන්ජින් එක නතර කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්නත් බෑ. තර්ඩ් ගේජියෙදිම ඇල්ලුවා එන්ජින් එකට මේක දාලා. ගාලා එන්ජින් එක ස්ටාර්ට් පිටිපස්සේ ලොරිය මනුස්සයා බනින්න ඇති උතුමාකාර වෙනකම්. මට මොකද ඒ මනුස්සයා ඉස්සරහට ගිය ගමන්ම මම එන්ජින් එක නතර කිව්වේ නැහැ. බෑම්ක මගේ හීතල වෙලා. මන් දන්නේ නැහැ බ්‍රේක් අහන්නේ කියලා. කොහෙද මේ මේ මේ ගලකේතර පල්ලමේ පයි. හැත්තම්ම ගාන පල්ලම මෙහෙම මෙහෙම යන පාර. මට තාම මතක් වෙනවා ඇඟ හිරිවැටෙනවා මේ කරපු විකාරෙට කොම්පැනි පෙට්‍රල් කොම්පැනි ඩීසල් මට ප්‍රශ්නයක් නැහැ. ක්ලච් එකේ බහින්න බලන්න. ඒ ඒ එන්ජින් එකේ බ්‍රේක් වැඩ කරන්නේ එන්ජින් එක වැඩ කරුවොත් විතරයි. හරි හරිම දෙයක්. ඒක ඒ වගේ තමයි මේකෙදි බලන්න ක්ලච් එකේ බස්සන්න යනවා ක්ලච් එකේ බස්සන්නේ නැත්නම් එන්ජින් එකෙන් බස්සන්න. ඔය කලබල වෙන වැඩවලදී පුළුවන් තරම් ඒ වැඩේ තමයි කරන්න තියෙන්නේ. මේ දන්නවා තමයි මේ වැඩේ තරහ යනවා නැත්නම් හිත විශ්වෙනවා සතුටුම කැඩෙනවා කියලා දන්නවනම් පොඩි පොඩි පොඩි පොඩි කොටස් වලට කරන එකයි තියෙන්නේ. එතකොට කඩා වැටෙන ප්‍රමාණය අඩු වෙන්නේ ඉතින් කියනවා. චීර සිය පානි කරන්නේ. විශේෂයෙන්ම මේ කාර්ය බහුල ජීවිතේ ඉන්නකොට හරිම අමාරුයි. හැබැයි හරි රසයි ඒක. එහෙම කරලා අපි මේ බේරෙන්න හදාන ඉතින් මේ ගෝරේ ගලාගෙන යන්න හදන ඇලිල්ලක් අපි එකවරම බැම්ම කඩාන යන දෙන්න තු නැතර කරන හදන වැඩක් තියෙන්නේ. හරිම හොඳ මේ සංවරයක්. හොඳ මොකක්ද කියන්නේ? රෙස්ට්‍රේන්මන්ට් එකක් සංවර වීම ටික ටික ටික ටික කළ දැන්. ගයින්ස සම්මන් බලන කරලා හැදෙන්නේ නැහැ. ඒක දක්න්නේ. සිහිනේ. ඒක සිහිනේ ලක්ෂණ කියලා. සිහිනේ ඒ ගැටි බලහාරයේ ඉන්නේ. ඒකත් ඒක නැතිලා ඒක නැතිලා ඒක මම දැන් මෙතන කියන සිතන පටලවන්නේ. ඒ හිතවිලි වල යাদি දෙකක් තියෙනවා. මේ ට්‍රේන් තෝට්ස් කියලා එක විදියටම හිතවිල්ල හිතවිලි ධාරාවක් අර්ථයක් සහිතව එන හිතවිලි කියනවා. සමාජයේ හිතවිලි මාත්‍රා වගේක් එනවා ට්‍රේන් නැහැ. චේන් තෝට්ස් නෙමෙයි නිකන් කැලි කැලි එනවා යනවා. අන්න ඒවයිදී ඔය එක දිගට යන තේමාවක් සහිත බල තද බල හිතවිලි නම් ඔය කියන විදිහට කියනවා සක්මන් කරන්න ගත්තොත් හිතවිලි අවස්ථාව ගන්න නිසා සක්මන් නතර කරලා හිතගෙන හිතනවා හිතනවා හිතනවා හිතලා මෙනේ කරන්න. මේ ඒවයි තද බල හිතවිලි ඒ හිතවිලි බොහෝ විට රාගයට හෝ ද්වේෂයට හෝ මොහයට බරයි. ඒ කියන්නේ හිතවිලි පහටක්. ඒ වගේම මේ එකින් එකට ඉදිරිය යන මාලාවක්. ට්‍රේන් එක. සමහර හිතවිලි තියෙනවා නිකන් ඇවිල්ලා නිකන් යන්නේ ඒවා නිකන් මඩ උරක වෙන බබුලක් එනවා. ඒ වගේ දේවල් වලට මේ හිත වෙන හිතනවයි කියලා මෙනෙහි කරන්න පටන් අරගත්තොත් හිතට අවස්ථාවක් දුන්නා වෙනවා. ගණන් නොගෙන යන එකයි කරන්නේ. ඒකෙදි ඒ ගුරුම ස්වාමීන් ඉන්න කාලේ ඒ බණ කියනට ඒ සාහස හොඳටම කියනවා හිතවිලි බහුල කෙනාට හරියන්කේ හරිම කම්මැලි. මොකද හරියට හිතවිලි එනවා. මොකද සක්මණේදී අර පය පැටුණා ටිකක් අහු වෙනවනේ. අහු වෙන නිසා අවස්ථා වැඩි සතිය පිටවන්න. ඉතින් එහෙම කෙනා හරියට දැනගත්තොත් මේ බෑග්ග්‍රවුන්ඩ් තෝට්ස් කියලා જાතියක් තියෙනවා. නැත්නම් ඉනර්ට් තෝට් කියලා. කියන්නේ මේ වැඩේ කරන ගමන් එයා පිටිපස්සේ කමෙන්ටරිස් කිසි වැදගත්කමක් නැහැ. මේ වගේම අතීතට අනාගතයට සම්බන්ධ නැත්නම් කමෙන්ටරිස් තමන්න දැනගන්න ඕනේ මේක නිකන් අර බුලත් විතර කාපු මනුස්සයර බුලත් විතර ගන්න හිතුවම කට නිකන් හරිනේ. එහෙම මොනවාරි හපන්න ඕනේ. ඒ වගේ එකක් තමයි. එහෙම නැත්නම් අවශ්‍යතාවයක් නෙමෙයි. ඒතකොට කරන් තියෙන හිතවිලි වලට ඒ බෑග්ග්‍රවුන්ඩ් වලට යන්නදලා හිතවිලි මැද්දේදීම සතිය පවත්තන්න හදන්නේ මම තමයි. එහෙම කරනකොට තේරෙන පටන් අර ගන්නවා මේ හොඳ chance එකට එනවා. මම බොහොම ගෞරවයෙන් බුදුන් ධර්ම සංඝ අදහගෙන මම දකුණ කියලා යන්න ගියොත් හිතවිලි පැහැලෙනවා. අනේ මම මෙච්චර කරනකොට තාම හිතවිලි තියෙනව නේද කියලා හිතවිලි ගැන හිතුවොත් මම දකුණ හැලෙනවා. හිතවිලි පෙළ ගැහෙන්න පටන් ගන්නවා. එතෙන්දි වෙනවා තමගේ මානසිකාරය තෝරන්නේ කොයි දෙයද? සක්මණට කරුකොල්ල හිතවිලි අමතක කරන දේ සක්මණ අල්ලලා යනවා. දැන් මේ බය වෙලා සැක කරලා මට හිතවිලි එනවා නේද මෙච්චර කියලා ඒක ගැන හිතුවොත් සක්පණ හැලිලා පශ්චාත්තාපයක් ඇති ඒ වැඩේදී මේ මේ කියන අත්දැකීමේදී පර්යංකයට වැඩිය යෝගාවචරය බොහෝ විට ජයග්‍රහය වෙනවා සක්පණ. සක්පණ දෙක අල්ලන්න ලේසි. මොකද හේතුව වම දකුණ තියෙන එක ගොරෝසු නිමිත්තක් නිසා. ඒක හොඳට කරගෙන කරගෙන යනකොට හිතවිලි අඩු වෙන්නේ නැහැ. හිතවිලි තියෙනවා. මොකද ඒක බාධාවක්. තමන්න පුළුවන් හිතවිලි කියන්න. එතකොට තේරෙන්නේ නිකන් හිතවිලි කාපට්ටයක් පුරා ඉදිනවා. කිසිම දවසක මොනම වෙලාවකවත් අපේ හිත දොඩමළු ගතිය නතර කරන්නේ. ඒ ගැන කරදර වෙන්න ගත්තොත් ඒක ඉසිකරනවා. අපිට කරන්න තියෙන්නේ ඒවා ගියා වල පල්ලා බොල් බින්දේ ඇහින්නේ දැන් මොකද කරන්නේ ඉතින් ඔය ඒට උදේ කන්න බෑ ඒකට බින්දගත්තා වෙයි අපේ වැඩේ කොහොමද කියන්නේ. ඒවට නඩු කරන් පටන් අරගත්තොත් ওই වැඩේ නැතුවොත් ඒකත් බඩගින්නේ ඉඳලා භාවනා කරන්න හම්බෙන්නේ නැහැ. අපිට කරන්න දෙන්නේ ඒව නැතුව බෑ. දෙවල මතක තියන්න හිත කියන එකට හිතවිලි නැත්නම් හිතක් පවත්මක් නැහැ. ජලකඩක් නම් වතුරක් නම් වත් හිත කියන්නේ ඒක නගින රැලි මාලා වගේ තමයි හිතවිලි. ජලකඩ තියෙන බව දැනගන්න රැලි වලින් තමයි. අන්තිකේ තියෙනවා අර වගේ හිතෙන හිතවිලි සහ හිතන හිතවිලි හිතෙන හිතවිලි වලින් කවදාකවත් කෙලෙසක් පහළ වෙන්නේ මොන චේතනා නැති නිසා ඒසාර මාකට් ස්ටයින් කියන මිනිසයා මේකන හොඳ රිසර්ච් එකක් කළා සයිකියාට්‍රිස් කෙනෙක් ඒ වගේම සත්‍යවද දෙන්නේ කියලා පොතක් කියලා තියෙනවා thought without a thinker කියලා අපේ කියන හිතුවලින් 80%කටත් වැඩි ගාණක් අයිතිකාරයක් නැති හිතේ නන්නත්තර ඉති අපි ඕක උපකරණ ධාතු ලියන්න කිල්ල ළමයි මේ අනාගත කිව්වේ. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේක කියලා කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා. අපේ සරුවචන් වහන්සේ භාවනා කරලා නිවන් දැකලා දීලා තියෙන බණ නිසා හරියට අහනවා නම් බණ මනුෂ්‍යයන් එන තියෙන දුකෙන් 100ට වැඩි ගාණක් බුදුහාමුදුරුවෝ අයින් කළා දාලා තියෙනවා බණේ. මේ අනවශ්‍ය මේ හිතවිලි හිතනවා කියලා දැවෙන එක උඹට අයිති නෑ මොනික හිටපන් උඹ මම කර්ම අරමුණු වෙලින් කරනවා. ඒ හිතවිලි මේ නිකන් අයාල යන හිතවිලි. හැබැයි මේ කතාව හරියට හරියන්නේ මානසික අසහන නැති සීලේ හොඳ කෙනාට විතරයි. යම් කිසි කෙනෙක්ගේ සීල කැඩිලා නම් අර එන හැම හිතවිල්ලක්ම හිතන්නේ මගේ මේ දුස්සීලකම නිසා තමයි මේක. හීනමානී කියන කෙනාට ඉන්ෆීරියොරිටි තියෙනවනම් මේ හිතවිල්ල නිසා නැත් අධිමානයට බලපානවා මේ හිතවිල්ල ආත්මය කරපා. ද සීලක පිළිපදපු සාමාන්‍ය මානසික සෞඛ්‍ය දෙන කෙනෙකුට මේක නිකන් සෙල්ලක්කාරකම ගන්නකො උඹට කරන්න පුළුවන් හැටි කරපන් මම බලනවා. ඒක විතර කරන පාවොක්සයිඩෝ මට කිව්වා ඒක පරිවර්තනය කරන්න කියන්නේ කියලා. මේ එකම වීදියේ විශාල සෙනඟක් ඇවිදිනකොට අපිත් ඒ වීගේ බහලා යනවනම් අපිට මේ අපි දැසයි කියලා අනික් කටි අයින් කරන්න බෑ. අපිට තියෙන්නේ කලබල වීදී කොහොමද අපි පියවර කියලා යන්නේ කියන එක විතරයි. ඒ වීදී හිතේ තියෙන පුළුවන්, සද්දක් තියෙන පුළුවන්, වේදනාවක් තියෙන පුළුවන්. නමුත් Taman අඩිය තියන්නේ ඉඳ තියෙනවා නම් කෙලවර දක්වම යන පාරේ අපිට ට්‍රක් එක ක්ලියර් නැතුනට ඒ පියවර තියන ගියාම කලබල වීදියේ හිතවිලි සද්ද වලට හැප්පෙන්නේ නැතුව යනවා. ඒකෙන් තොරව කවදාකවත් නිවනක් නම් මේ සංසාරේ ලබන්න බෑ. කවදාකවත් හිතෙන්නේ නැති සත්‍ය නැති වේදන නැති තැනක භාවනා කරන්න හිියෝ ඉතින් නිවනක් ඕනේ නෑ නේද? අපිට තියෙන්නේ ඒ ඒව අතරමැද ජාම බේරගන්නකේ ප්‍රශ්න. ඒ සඳහා ලොකු ජයග්‍රහය හැඟීමක් ලොකු මේ හැකි සංඥාවක් ඕනේ. මේ මෙව නැති පාරක් හම්බ වෙන්නේ ඇත්තට එහෙම කියනවා විචිත්‍රත් නෑ බාහම. මේක තමයි සමතේ විපස්සනායේ තියෙන වෙනස. සමතේදීම අයින් කරන සප්පාය කරු ඉඳලා. විපස්සනා එක නෑ. එයා කරන්න හදන තියෙන ඉදී මම කියනවා ත්‍රිවිලකාරෝ දාන දෙමිල කරලා තියෙනවා. එච්චරයි. හැරෙන්න මොකක්වත් තෝනේ ඔකට මේ මම මේ කල්පාක් වගේ බාන කියනවා කිව්වා. ඔය පිටරටවල වල තියෙනවා ට්‍රැක් 6 පාරවල්. සිය අනම්මන එකෙකුට බෑ කොළඹ විතරයි. බුදුහාමෙන් <laughs> කරපන්. ඔය කොච්චර මේ ඩිසිප්ලින් තිබ්බත් කාර් ගැන මොනවා කරුවක්වත් පුළුවන් නම් ඉන්දියාවේ කියලා හරි ලංකාවේ කියලා කරපන් කරපු දාට තේරේ ඩ්‍රයිවිං කියන්නේ. මේ බල්ලෝ වයින්නවා මේන් දානවා ඒ ඒ කියලා ගන්නවා මිත්‍ර කාර්යය මේන් යනවා අනුගානට දාගෙන. ඉතින් මම ඔකට ඒක නිදර්ශනයක් කිව්ව එක තමයි. මේ හැරි ගියාට පස්සේ මේ ඒ වන්සේ කී කිය ඉනා. ඉතින් ඔය දෙවිකාරය කියපු කතාව. යා මේ මයන්කනේ බස් ස්ටෑන්ඩ් එකේ මිනිස්සෙක් ඉන්නවලු අම්පාරේ. පට්ටාලු. ඉන්න තැනකුත් නැහැ. ඉතින් මේ මනුස්සයා ඔය කොකන් ගහගෙන වාඩිලා බුලත් කකා ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කියනවා බස් එක පමයි. ඉතින් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ අඩගෙන ඉඳ මේ මනුස්සයා කඩේට ගිහිල්ලා වෙලාවට පිරිමහ ගන්න තියෙන්නේ වඩේ ප්ලේන් ටිකයි තමයි. අර බුලත් පිට විසි කරන්න කම්මැලි නිසා බුලත් වල එකහක්ක තියාගෙන මේහක් වඩේ කනවා. මැදින් ප්ලේන් එක ගන්න. ප්ලේන් එක ගන්න ගමන් මේ පැත්තෙන් කෑල්ලක් කරගෙන අඩේ ටිකක් කනවා ආයෙ ප්ලේන් එක ගාලා ඉගොනු නඩුවට මේ අක්කට බුලත් දාගෙන එළියට යනවා. ඔච්චරයි බලනවා. ඕකට මේ පොත් බලන්නවක්වත් ත්‍රිපිටකය කියවන්නව මොනවක්වත් ඕනේ නැහැ. ඉතින් අර ගියාට පස්සේ මිනිස්සු කියනවා ඔබ වහන්සේ මේ කතාවල් නිසා බුදුමාකාර මතකයක් හිටින් මේ කියන දේවල් අර මැදින් යන ප්ලේන්ටිය තමයි ආනපාන. ඒන් සද්ද එනවා ඒකෙන් කනවා. රිලව කනකොට හක්ක තියන කනවා කියලා. කරනවා. අර තියෙන ඇටයත් අල්ලු කර ගන්න ඇතුළත ඒක ටික ආපාපයි. උගදෙනෙක් හිතන්නේ මේ භාවනා කරන හරියටම නිකන් හදපු කාපට්ටේ උපාරක බෙන්ස් කාර් එක සස්පෙන්ෂන් තියාගෙන යන ගමනක්. අපිට එච්චරම පින්නේ නැහැ. අපිට තියෙන ත්‍රිවිල් එකක් ගත්තා ගමන යන එකයි තියෙන්නේ. අපේ මං හිතනවා අර බෙන් කාර්ය කරනකොටදී හරි ජොලි මේක. හරි විචිත්‍රයි. හරිම විචිත්‍රයි. ඒ නිසා ඊට පස්සේ අහන්න තියෙන ප්‍රශ්න තමයි උඹට පුළුවන් නම් කඩපම්මලු ගන්න. ආනපන අපි බහන අල්ලගත්තට පස්සේ කියන්නේ පිටිවිලි දහස් ගණන් ආවා. ශබ්ද මොනවා ආවත් උඹට පුළුවන් නම් කඩපම් මම කියන්නේ. ඉතින් ඒව පුරුදු කරලා පස්සේ දී යටින් ඉඳගෙන යන්න පුළුවන්. හොඳටම බැන්නම් පැත්තකට නිකන් ඉන්නවා. හැමදාම බෑනේ කාට හරි දිගටම කන්ද කරන්න. පුළුවන් වෙච්චලා දාගත්ත යේ. ඒ නිසා මේ ඒකේ සාමාන්‍ය බුද්ධිය හරියට අවශ්‍ය විපස්සනාට සමතට වඩා ඒකයි අපි තියෙන ලාභය. මොකද අපි මේ ගත කරපු ජීවිතේ මෙතෙට එනකොට අපි සෑහෙන දුෂ්කරතා හරහාම ඇවිල්ලා තියෙන්නේ. කිසිම කෙනෙකුට අපිට රෝස්මල් යනාවක් ලැබිලා නැහැ. ඒ ටිකමයි විපස්සනාට පාවිච්චි කරන්නේ. ඒ ටික හේමම පාවිච්චි කරන්න ඕනේ ඒක අවාසනාවක්වත් වැරද්දක්වත් නෙවෙයි. ඒ සාමාන්‍ය දැනුම බාහිරට මෙතෙක් කල්යේදී දැන් අතුලට දාගන්න එක විතරයි කියන්නේ. අන්තරාවර්තනයේ විතරයි කියන්නේ. සාධන කරියුතුට සාමාන්‍යයෙන් අපි කියනවා හැරෙනවා නම් එච්චර විදියට ඒක දුරාශ්‍රව කෙරෙන්නේ නම් එහෙමයි ශක්‍රමලිය කරගෙන ගිහිල්ලා අනිත් පැත්ත හැරෙන එකනේ. නමුත් සමහර වෙලාවට අර වගේ ඍජු කෝණයක දිගේ යනකොට නැත්තම් බෝමලුවක් වටේ යනවා වගේ වෙනකොට හැරීමේ සිද්ධියක් නැහැ. මම ඔය අපි මේ මාර්තු මාසේ අපි යනවනේ මේ අඹුලාව. ඒ අඹුලාවේ මම දැක්කා වැස්ස. කරන්න දෙයක් නැහැ. ඒ කුටියේ ඉස්සරහ තිබුණා මේ මෙච්චර විතර රවුම්. ඒ කුටිය ඇතුලේ හතර දෙනෙක් ඉන්නවා. අර හතර වටේ හතර දෙනා එක්කනාවට එක්කනාවට ඇවිදිනවා. වෙන වෙන කරන්නම දැනක් නැහැ මම උදේ මට තහදිලා කියලා තිබුණ සක්මනක් තිබුණා මම එවිදුනොට මම දැක්කා ඇවිද ඇවිද ඇවිද සක්මන් කරනවා ඒ කියන්නේ තියෙන ඉඩ පිළිමාව ඒක සම්පූර්ණ සාර්ථකත්වයේ කියලා අපිට මොනවද උදාහරණ අඳුරගන්න තියෙන්නේ අඳුරගන්න තියෙන පියවර කීයක් අපිට වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. පිට පිට පණින්න නැතුව පියවර කීයක් යන්න පුළුවන්. ඒ වගේම එහාට ගිහිල්ලා හරවගෙන එනකොට පිටිච්ච සතිය බිම දාන්න නැතුව ගේන්න පුළුවන් දෙන කාණාපානෙත් එච්චර ආනාපානෙත් කොච්චර හුස්ම රැලි කීයක් කීයක් අපිට ශබ්ද තිබුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. සතිය වට ගන්න තු යන්න පුළුවන්. ඒ ශක්මනේ පියවර වශයෙන් කොච්චර යන්න පුළුවන් කියන තමයි අපේ සාර්ථකත්වය. ඒ මොකද මේ සති ධාරාව සති මාත්‍රාව දිගට යන්න යන්න කස කරනවා. Java කරනවා. ඒ Javaය බොහෝ විට සමාධිය කියලා කියනවා. සතියේ Javaයම තමයි සමාධිය. ඒ නිසා අපිට කියන්නේ මොකක් හරි අරගෙන ගැම්ම අල්ලලා දීලා නිකන් උදාහරණයක් කියනවා බයිසිකල් එක බැලන්ස් කරන්න පුරුදු වෙන කාලේ මේ හරි වෙහෙසයි කකුල බිම තියන්න තියන්න වැඩේ. ඔය යම් කිසි වේගයක් ලැබුණට පස්සේ එයාම බැලන්ස් එක කරනවා. එතකොට මේ වේගය හරි බලපානවා මේ නැමුණත් ආය වැටෙන්නේ නැතුව එන්න පුළුවන්. අඩු වේගයකට ගියාට පස්සේ අපිට මේ ගැම්මේ බලය ගැම්මේ වාසිය නැහැ. ඒ නිසා යම් කිසි වේගයක යනකොට බැලන්ස් එක තියාගන්න ලේසි. ඒ වගේ සති ධාරාව සති මාත්‍රාව එක දිගට යනවා නම් වැටුණත් හදාගන්න තියෙන ඉඩ වැඩි. වැටෙන්න තියෙන එකත් අඩුයි. සතුවන්නේ හිතක් තියෙන හැමතිස්සෙම සිතුවිලි කියන්නේ සමහර වෙලාවක නැස සිතුවිලි නැතුව නිශ්ශබ්දවක් ඇත්තටම කියනවා නම් එහෙම තිබුණ බව දැනගන්නේ හිතවිල්ලකින් තමයි. එහෙම අවස්ථාවක් තිබුණා මට. හිතවිලි සහිත, ශබ්ද වේදනා සහිත හිතවිලියකට සාපේක්ෂව හිතවිලි වලින් තොරව නැත්නම් නිස්සත් විවේකීතර තිබුණයි කියලා මතකෙට යන්න නම් ඒක නොට් වෙන්න එපා කොහෙන්ද මේක මේක මෙට මෙට වෙනස් එකක් තිබුණා කියලා ඒකත් හිතවිල්ල යම් තැනක හිතවිලි නැති හිතක් ආවනම් ඒක කාලයට සහ දේශ දේශයට අහු වෙන්නේ මතකෙට යන්න. කියන්නේ ගැඹුරු නින්දර ගියාම දැන් හීනක් තියෙන බවක් දැන්. ඒ නිසා ඔය කියන මට්ටම හිතවිලි තියෙන හිතන වැඩිය හොඳ එකක්. බහුල හිතවිලි කරදර නැති එක. මොකද ඒ බව දැනුම Tamanට තියෙනවනම් ඒ දැනුම තියෙන්නේ හිතවිල්ල කරාම. චිත්ත චෛතසික කියන වචනේ මම මේ කතා කරන්නේ චෛතසික කියන සතියවත් තිබුණ නැත්තම් ඒක නෑ. හිතවිලි කියලා අපි කරන හිතන එකයි චෛතසිකයක් වශයෙන් සතිය කියන දේ අතර පොඩි සියුම් වෙනසක් තියෙනවා මම දන්නවා. නමුත් ඒ හිතවිල්ලකින් තමයි අපි මේ ඉස්සල්ලා හිතයි පස්සේ හිතයි වෙන්කොට දැනගන්නේ කරන්නේ. ඒ නිසා හිතවිල්ල නැති හිතක් තිබුණා කියලා කියනනම් ඇත්තට මේක හිතවිල්ල නැති හිතක් නෙවෙයි. මොකද ඒ බව දැනගන්නේ හරි මොකක් හරි අවදියක් තිබිලා තියෙනවා. තිබුණා නම් හිතවිල්ල නැති හිතක් කියලා කියන මාර්ග චිත්තේ නෑ. ඒක අවබෝධ කරන කෙනෙක් නෑ. ඒ බව දන්න කෙනෙක් නෑ. ඒ මනසක් ඉවරයි. එතකොට නම් හිතවිලිත් නෑ. මොකද්ද මොකද්ද ප්‍රතික්‍රියක් සිද්ධ වෙන වෙලාව. ඒකෙන් තමයි සංසන්දනාත්මක නම් ওই ප්‍රකාශය ඇත්තයි. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තොත් නම් පිටිවිලි තොර මේක තිබිලා තියෙනවා. අනිත් ගානේ නිින්ද කිල්ල නැති බව දන්නවා තමයි. මැරිලා නැති බව දන්නවා තමයි. ඒ දැනීම ඒ ඉතිවිල්ල කරාම තමයි නිින්ද වෙන්නේ. අනිත් පැත්තෙන් කියන්න පුළුවන් ඒ වගේ එකක් ඉස්සල්ලාම එන දවසේ හරි සිලිලාරයක් එනවා. මම අද නම් හිතවිල්ලක් නැතිවක් ආවා කියලා. ඔච්ච ඒක හොඳට සීසන් කළා ඒක සිද්ධ වෙනකොට තේනවා ඒක ඇතුලේ පුංචි පුංචි හිතවිලි තියෙනවා. ඒක හොඳට ඉඳ ඉඳ ඉඳ යනකොට පේනවා ඒක ඇතුලේ වෙනදා නොදැක්ක පුංචි පුංචි පුංචි පුංචි මේ ෆ්‍රීල්ස් කියන්නේ පද බල රැලි නෙවෙයි පුංචි රැලි මාලාවක් තියෙනවා කියලා. කිරීමෙන් කියන්න මාරු අඩු වෙනවනම් ඉඩ දුන්නට කමක් අඩු කරන්න යන්න බා කරන්න ගියම ආය චේතනාවක් වැඩිනවා ඒක නිසා ඒකද මම පන්තර පාවිච්චි කරනවා තමයි බොඩි නොලෙජ් කියන එක ඇඟට යන්නයි ඒ යා යන සමබරභාවයේ සමතුලිතතාවය තමන්ගේ චේතන අචේතනික සම්බන්ධවකින් තොරවම යන්නයි යන්න වෙන්න දෙන්න ඕනේ එතකොට තමයි මේ තමන්ට පැත්තකටලා වීඩියෝ කැමරා එකක් දාලා බලන වගේ බලන්න. Taman ගිහින් මේක අඩු කරන්න වැඩි කරන්න ගත්තොත් ඇඟිලි ගැසීමක් සිදු වෙනවා. ඒ නැත්තම් ඒ ඇඟට ඇඟේ වැඩි කරගෙන යන්න දෙන්නේ. හැබැයි මම දන්නවා ඒක හරි අමාරුයි කියලා. ගාක් වෙලාට අපි මේ රංගපාණ්ඩය ඇසෙන්නේ ඒක වෙනම නමුත් අපි ප්‍රතිපත්ති වශයෙන් දැනගන්න ඕනේ නෑ මයි කිසිම සම්බන්ධයක් නෑ අපි ඇඟට ඉඩ දීලා තියෙනවා යා ඕන විදිහට විදිහින්ද පැත්ත කරලා තමයි බලන්නේ එක තමයි කරන්නේ ලෝකේ කාලසටහනක් කරන ඉදිරියට කරා. උදේ අපේ හතරේ ඉඳලා පහේ වෙනකන් සක්මන් කරලා පහේ ඉඳලා හයමාර වෙනකන් සිටිනවා. එතකොට මේ දැනුම්දීමක් වශයෙන් කියන්න පුළුවන් අපි හෙට පහේ ඉඳලා හය වෙනකන් විතරයි සිටින් එක කරන්නේ. ආයෙත් සිල් සමාදන් කිරීම කරනවා. ඒ නිසා මම සමාජ මම ලබලා මෙහෙ ඉන්නවා. එතකොට මේ පහේ ඉඳලා හය දක්වා මොකද මෑණිවරු කවුරු හරි ඉන්නවනම් මට සිල් දෙන එක පාර දෙන්න තිබුණා කවුරක් කතා මේ කරන්නේ. ඒ නිසා මේ අපි හෙට අයේ ඉඳලා හය වෙනකන් සිටින් කළා හයේ ඉඳලා අයමාර කරන්න යන්නේ සිල් සමාදන් කරලා ඊට පස්සේ අයමාර ඉඳලා සාමාන්‍ය ටයිම් ටේබල් එක කරා. ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට එකතු වෙනවා හයයි. මම හිතනවා අපිට මේ ප්‍රශ්න නැතුව වගේ කියවන අපි බලාපොරොත්තු වෙන්නේ දැන් වෙලාව 8:00මාරයි සටහන් වෙන්නේ මේ අද දවසේ වැඩවල නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම හිතනවා මේ ගොඩක් කාලයක් සැලසුම් කළ සැලසුම් කළ තමයි අපි මේ වැඩේට ආවේ ඉතින් ඒ වැඩවලදී සැලසුම් කරපු ඒ සියලු දෙනාට ඉනිසට පෙරී පිනීන පෙනී සැලසුම් කරපු සියලු දෙනාට අපි මේ තාක්කල් කරන ලද මේ කටයුතු වලින් ලැබිච්ච යම් කුසල ධර්මයක් වෙනවනම් ඒ පින් අනුමෝදන් කිරීම සඳහා මුදිතාවේ යුක්තව අපි සාධුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ වගේ සත්පුරුෂ මණ්ඩලයකට අපේ ශිරු නෑදෑය සම්බන්ධ වෙනවනම් ඒක අපිට තියෙන ලොකුම හදා බෙදා ගැනීමක් වෙනවා. නමුත් අපි එක එකනේ තේ නෑදෑ පරපුරක් නියෝජනය කරනවා. අපි ඒ ශිරුම නෑදෑයන්ට ආරාධනා කරමු. කොහේ ගියත් කමන්නේ මේ වෙලාවේ අපි මේ කරන පින එයාටත් අරමුණු වේවා අරමුණු වෙලා යම් ආකාරයකට මේ පිටේ හිටියානම් කොහොමද සාදු කියලා අනුමೋದන් වෙන්නේ මේ විදිහට අපි මේ සාදරයෙන් උත්සාහයෙන් පවර්ණ පින් සාදු කියලා අනුමೋದන් වීමේ සිතනාගේම සැප සාදා ගනිත්වා කියලා ස්නාති වෙනින් අපි සාදුකාරකවතුම් ඒ වගේම අපි විවිධාකාරයෙන් කාලයෙන් ධනෙන් ශ්‍රමයෙන් සහ සංවිධානයෙන් මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සර්වඥාන්සේ විසින් ඒ දේශනා කරන දේ පරම විවේකයේ ප්‍රශාන්ත සුන්දර தත්ත්වය අවබෝධ කරගන්නයි ඉතින් අපි මේ নানা ආයුධ සම්බන්ධ කරගන්නා වූ අනුමೋದන මේ සපයා ගන්නා වූ මේ සීල පින් නිසා බුද්ධ ආධුත්මෙන් වාසේලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් පැමිණ වැඩවදාලා වූ ඒ ශාන්ත සුන්දර ගමන පිණිසම අපේ මේ සියලු කුසලතාවයන් 100 අපාපටත් හේතු වාසනා වේවා ප්‍රසාසනාවක්. ඉතින් අපි මේක තමයි ඊතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉචාපි ගාථා සජ්ජානා කියන පිළිවෙල පිළිගන්නවා. දැන් ඔක්කොම සාක්කේ නෑ. සුපච්චිත්වා ඕන සම්බන්ධයෙන් සාක්කයක්. यही साधु जीवों को है तो बत्तीस Question and answer the pan too, is it? Make it clear. sabe cada fato, né? Sabe, sabe, sabe. O nome e l e Ah, que capeta, se vai e r Piloto, seu capeta. Amigo também, né? É. あげりゃめめにあげてやるけれんくれ අපේ මොකද ප්‍රේමක ඒ ඊමේල් මට එනම් දීලා දෙන්න මම කොමියුනිකේට් කරන්න ඕන නැතිනම් මම චිත්‍රපට තියෙනවා මට ඊමේල් එක බලන්න නෑ අපි මේ වචනේ සඳහන් කරපු අර්ථයේ අපේ සම්ප්‍රදාන කුල ඉත්තවතාවල අපි ගාථා සජ්ජායනා කිරීමෙන් සම්පූර්ණ කරන බලාපොරොත්තු වෙන්නේ අපි එකතුව ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ කටයුතු කරනවා කියලා. ඉත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ඨා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු තව කාරණාවක් මට විතර මතක් කරන්න කියලා මේ රිට්‍රීට් එක සඳහා මොකක් හරි විසූත්‍රයක් ඉදිරිපත් කර ගන්නවා ධර්ම දේශනාව සඳහා කාටද කියනවනම් යෝජනාවක් අසවල් සූත්‍රය අපි ගත්තොත් හොඳයි කියලා ඕන නැත්නම් ධර්ම මාතෘකාවක් මේ මම ආරාධනා කරනවා කාටගේ මදහසක් තියෙනවා ඒ නැත්නම් ඉතින් මගේ තමයි මනාපලෙන් මහා සතිපට්ඨාන සූත්‍රය මුලදී මුලදී කරලා නම් තියෙනවා නැත්නම් ආයෙත් එකක් කරතයි. ප්‍රතිපත්තානේ තමයි ගොඩක් වෙලාට මම මෙල්බන් ගිහලා ගියාට පස්සේ සම්මුතියේ ධනුරේක නෙවෙයි. කෝට්ටේ ඉන්න කාලේ ප්‍රතිපත්තානේ තමයි කිව්වේ අනිත් එක මේ මෙහිදිත් කරා. මුලදී ගලක් කරලා දැන් බණ 120ත් කොහෙද අලවිනී කියම ලියලා තියෙනවා. සතිපට්ඨානේ ඒ දවස්වල රෙකෝඩින් නැහැ. ඒක රෙකෝඩින් නැති කරාට ඒකේ 50ක් විතර දැන් සුද්ධ කරලා තියෙනවා. ඉතින් ඒක නරක එකක් නෙමෙයි නැවතුනකට කරන්න. ඔත් ඒක ඇත්තට මේ මේ ඔක්කොම එකතරක් ඩීල් කරලා තියෙනවා දැන් ඉවර වෙගෙන යන්නේ සූත්‍ර ලයිස් එක මම මෙහා. සම්බන්ධයි. ඔය ඒක ඇත්තටම මේ සංයුතනිකායේ දෙවෙනි කොටසේ මුල්ලාගේ තියෙන ගොඩක් එන ඒ ඒවට මොකක් හරි සූත්‍රයක් කරන කරන්නේ. පරිසම්පාද කියලා කියන්නේ මෙහිදි කරා එකපාරක් අවිජ්ජා සූත්‍රය නමුත් ඒක ඔය විදිහට සීක්වන්ස් එක නෑ. ඒක තියෙන එකක් එනම් මේ කොහොම වුණා කරුවත් මට කියන්න ඕන එක තමයි මම කියන්නේ. කොයි කොයි සූත්‍රය ගත්තත් එච්චරම තමයි. ඉතින් ඒ වුණාට මේ මොකක් හරි නමක් තියෙන්න බෑ. ටීචර් එකට ගත්තා කියන්නේ. දැන් එතකොට මේ මේ ආසනත් අපි මේ බලාපොරොත්තු වෙන්න හදන්නේ මේ ආසනේ දානවද ඔය පරණ තිනක කරනවද කියලා සාම්පල් එකක් මේ හදලා ගෙනල්ලා තියෙන නිසා පාවිච්චි කරන කට්ටිය දැන් තියෙන විකල්ප අර යන්නේ මොනවද අර ලියුලින් හදලා තියෙන එක තියෙනවා. ෆ්ලැට් එක තියෙනවා මේක තියෙනවා. මම බැලුවා මේක හැබැයි සොෆ්ට් වැඩි වගේ මට දුන්නා. මොනවද තියෙන්නේ මේ ඈ? ඈ? මේ මේ මේ ඔය මේ ඥාන ප්‍රෝබ් එකේ ඕකම තමයි තියෙන්නේ. හැබැයි කුෂන් නෙවෙයි. ඒක ෆෝම් නෙවෙයි. මේ මොකද දන්නේ ඒකට දාන්න. හැබැයි මෙහිමයි වික්ෂුන් වහන්සේලාට මේ පාවිච්චි කරන්න තහනම් පුළුවන්. ඒක නිසා රෙදි කෑලි හරි එක එක එක එක තියෙනවා. ඒක වැඩි මේට වැඩි කොහෙන් හරි එක්ක නැත්තම් හાર્ඩ් ෆෝම් එක දාන්න වෙනවා. මේ ප්‍රත්‍යනත්ත තියෙනවා. ඕම එක තිබ්බම රත් වෙන එක. ඒ නිසා විශේෂයෙන්ම ওই රවුම් කොට්ටේට මොන හරි විකල්පයක් හොයන්න වෙනවා මම හිතන්නේ. වික්ෂණයේ පුටු ගන්න. ඈ? වික්ෂණයේ පුටු ගන්න. මේක කපු පුළුවන්. කොට් එකට තිබ්බට කමන්නේ ඉඳ ගන්න ගන්න එපා කියලා කියනවා මේ. සුකොබෝගි වැඩි පැත්තට යනවා කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ භාවනා කරනකොට සාමාන්‍යයෙන් ගන්නේ නැහැ ඒක. ඒ නමුත් ඒ කපෝලිම තමයි වෙන්නේ නැති රෙදි හදන්නේ. නමුත් ඒ රෙදි කැලි වගේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම ඒකක් ජීවිත නරංගීල කියනවා. උදාහරණ මම පාවිච්චි කරා. පාවිච්චි කරන්නේ මේ වෙලාවේ පාඩු වෙලා බලුවා මට වෙන්නේ සොෆ්ට් වැඩි කියලා. නමුත් ඒක පාවිච්චි කරලා බලන්න මොකද මෙතන ඇතිනේ ඔය සාමාන්‍ය ඔය ස්ටෑන්ඩඩ් ඒ වගේ තියෙනවා අදලා මේ මොනවද ඉඳගෙන තියෙන එක ඒකටත් අදහස් මතු කරන්න එහෙම වුණේ නැත්නම් එහෙම ඒ කියන්නේ ඒක හොඳයි කියලා සම්මත වුණොත් අපි බලාපොරොත්තු වෙන්නේ මේවා ටිකක් සපයන්න කියලා. හැබැයි හොඳම වෙලේ තමයි මේ දී එකයි මේකයි කියන කැමති කෙනෙකුට පාවිච්චි කරන ගන්න එන්න සිල් දිනාටම දෙවිවන් සාරයි.